සාධකාරයක් දෙන්න. උතුම් වූ පංචසීලය සමාදම්වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න.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 සමාදියාමි අදින්නාධානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි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 නමෝතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස මේ ස්ථානයේ ඒ නිර්මාතෘ ගෞරෝණීය ඒ අමිත ගවසී ගෞරෝණීය නායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී නාමය සිහිපත් කරමින් මේ පින්කම මේ ආකාරයෙන් ආරම්භ කරනවා. ඒ වගේම මේ පින්කමට වැඩම කොට වදාළ අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන් নমස්කාර පූර්වක අවසරය ලබා ගන්නවා. ඒ වගේම දෙවන පෑතිස් ඒ භාවනා මධ්‍යස්ථානයේ ඒ ගෞරවනීය නායක මෑණියන් චන්ද්‍රා ගෞරවනීය නායක මෑණියන් ඇතුළු ඒ වැඩම කොට වදාළේ සියලුම මෑණියන් වහන්සේලාගෙන් අවසර පිංගතුනේ අපේ මේ භාවනා මධ්‍යස්ථානයේ ගෞරවනීය නායක මෑණියන් වහන්සේ තමන්ගේ දායක පිරිස් සියලු දෙනාමත් එක්ක අවස්ථාවක පැමිණිලා අපිට ගෞරුවනී ආරාධනයක් සිද්ධ කළා මේ භාවනා මධ්‍යස්ථානයට වැඩම කරලා මේ ආකාරයෙන් ධර්මදේශනාමය පින්කමක් පවත්වන්නේ කියලා. එවෙනුවෙන් මට මතකයි මෙහි ගිහි දායක පින්වතුල්ලා අවස්ථා කීපයකදිම එම ආරාධනය නැවත නැවත සිහිපත් කළා ඒ තිලකා රත්නායක මහත්මිය ඇතුළු අනිකුත් දායක පිරිස්. ඒ අනුවයි මේ මොහොතේ මේ ආකාරයෙන් මේ පින්කම සංවිධානය වෙන්නේ. පිංහතුනී මේ පින්කමේ වටාපිටාව දකිනකොට බොහොම අසිරිමත් විචිත්‍ර වූ ලස්සන පින්කමක් සූදානම් කරලා තියෙනවා. මේ පින්කමේ විචිත්‍රභාවය දකිද්දි මේ පින්කමේ සුන්දරභාවය දකිද්දී මේ පින්කම සංවිධානය කළා වූ ගෞරවනීය මෑණියන් වහන්සේ ඇතුළු ඒ දායක පිරිස්වල සිත් සතන් තෙරුවන් කෙරෙහි කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය පැහැදිලි වෙනවා. මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා චිත්‍රයක් තිබ්බ පිංගතුණී දඹදිව ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රයේ යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා මොකද ඒ සිත්තරාගේ සිතුවිලි තුලින් තමයි මේසා ලස්සන චිත්‍රයක් නිර්මාණය වුණේ. එහෙමනම් පින්වතුනි මෙවැනි විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ වෙනකොට ඒ පින්කම් සංවිධානය කරන්නා වූ පින්වතුල්ලාගේ සිස්සතන් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය පැහැදිලි වෙනවා පිංහතුනි. ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධර්මදායාද කියන සූත්‍රයේදී අපිට දේශනා කරනවා තමන්ගේ ශ්‍රාවකයින්ට දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න සීලයට දායාද වෙලා සමාධියට දායාද වෙලා ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න. ඔබලා සද්ධර්මයට දායාද නොවී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට දායාද වුණොත් ගිහි පින්වතුල්ලා ඔබලාව නොසලකා හරිවි. ඔබලාට චෝදනා කරාවි කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම දායාද සූත්‍රයේදී දේශනා කරනවා. එහෙම දේශනා කරලා ආයිමත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලනවා දයාබර අම්ම කෙනෙක් තමන්ගේ දරුවෙක්ගෙන් ඉල්ලනවා වගේ කාරුණික ඉල්ලීමක් කරනවා අපෙන්. ඒ කාරුණික ඉල්ලීම තමයි ඔබලා සද්ධර්මයට දායාද නොවී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට දායාද වුණොත් ඔබලාට විතරක් නෙමේ ඔබලාගේ ශාස්තුන් වහන්සේ වන මටත් ලෝකයා චෝදනා කරාවි කියලා. බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැනි කාරුම කාරුණික ඉල්ලීමක් තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලා සිටිද්දී පිංවතුල්ලා මහා සංගරත්නය හැටියට මෙහි වැඩ සිටින සියලූම සංගරත්නය අරමුණු කරගෙන තෙරුවන් අරමුණු කරගෙන මෙවැනි පින්කම් සිද්ධ කරනකොට පිංහතුනී මහා සංඝරත්නය අරමුණු කරනකොට ගෞරවයන් දක්වනකොට අපි තුල නිහතමානී සතුටක් නික්ලේශී සතුටක් අපේ හිත් තුල ඇති වෙනවා. ඔබලා මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙහි වැඩ සිටින සෑම සාමින් වහන්සේ නමකටම මේ ආකාරයෙන් ගෞරවයන් දැක්වීම තුල අපේ සිතේ ඇතිවෙන්නා වූ නික්ලේශී සතුට තමයි ඔබලා මේ ආකාරයෙන් අපිට ගෞරවයන් දක්වන්නේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ජීවත් වෙන නිසායි කියන කාරණය මතක් වෙනකොට පිංහතුනි. ඒ නිසා කල්පනා කරන්න ඔබලා මේ මොහොතේ යම් ගෞරවයක් මහා සංගරත්නය අරමුණු කරගෙන අපිට දැක්වාද ඒ ගෞරවයෙන් එක දසමයක්වත් පිංහතුනේ අපිට කලාය මට කලායි කියන කාරණය මම දකින්නේ නෑ. මොකද ඔබලා අපෙන් යම් ගුණයක් දැක්කනං ඒ ගුණේ ඇති කරගන්න පිංගතුනේ අපිට පාර පෙන්වුවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. පුරා 45 වසරක් පුරාවට විනය කාරණාවන් පනවමින් යහපත් භික්ෂුවක් හැටියට සමාජගත වීමට අවශ්‍ය කරුණු කාරණා අප්‍රමාණ දුක් වෙහෙස ලැබමින් අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේලාමයි. ඒ නිසා පිංගතුනේ ඔබ අපේ යම් ගුණයක් දැකලා එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත් ඒක මලත් ඒ මල් දහසත් අයිති පිංගතුනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි මොකද බුදුරජාණන් වහන්සේ අපිට අපේ මේ ගුණයන් නැති කරගන්න පාර පෙන්නුවේ ඒ නිසා කල්පනා කරන්න ඔබ සද්ධාවෙන් යුතුව මේ වෙලාවේ මේ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් මහා සංඝරත්නය අරමුණු කරගෙන යම් පූජාවක් සිද්ධ කළාද ඒ සියලු පූජාවෝ ලෞතර ආමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම සම්මා සම්බුද්ධ ඥානයේ උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන පිංතුනේ. ඒ වගේම ධර්ම රත්නයේ අනන්ත වූ ගුණයන් උදෙසා සංගරත්නයේ අනන්ත වූ ඥානයන් උදෙසා මේ සියලු පූජාවෝ පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න. පිංහතුනි පින්කමක් සිද්ධ කරනකොට ඒ පින්කම තුළින් පිංහතුනි දුගතිය කියන කාරණයක් සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. පින්කමක් තුළ සුගතිය කියන කාරණේ සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පිංගතුනි පිංකමක් තුල විදර්ශනා නුවණ කියන කාරණය සකස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට කොහොමද පිංගතුනි පිංකමක් සිද්ධ කරලා ඒ පිංකම තුලින් දුගතියට යන පාර අපි සකස් කරගන්නේ? පිංගතුනි අපි දන්නවා මොනරා කියලා පක්ෂියෙක් ඉන්නවා මේ පක්ෂි ලෝකේ. ඒ පක්ෂියා තමයි මේ පක්ෂි ලෝකේ ඉන්න විචිත්‍රම පක්ෂියා. මේ පක්ෂයාට පිංගතුණී මේ විචිත්‍රභාවය ලැබෙන්නේ පෙර මනුස්ස ජීවිතවල ඉපදිලා පින්කම් සිද්ධ කරගත්තා. නමුත් පින්කම් සිද්ධ කරගත්තේ පිංගතුණී දුස්සීලභාවයට පත් වෙලා සීලෙන් දුර්වලභාවයට පත් වෙලායි පින්කම් සිද්ධ කරගත්තේ. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා සතර පායට වැටෙනවා. කලා වූ පින්කම් නිසා පින්වතුනි අර විචිත්‍ර වූ රූපයක් මොනරාට ලැබෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන මාළුවෙක් හිටියා. මේ මාළුවා දඹ රන් පාට මාළුවෙක් පිංගතුනි රත්තරන් පාටයි දකින දකින කෙනා ප්‍රිය කරනවා. නමුත් මේ මාළුවා කට අරිනකොට ප්‍රදේශයේම දුර්ගන්ධයක් පැතිරෙනවා පිංගතුනි. මේ අරුම පුදුම මාළුව අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා එදා හිටිය මිනිස්සයෝ ගිහාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාළුවා දඹ රන් පැහැති මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය පින්වත් කෙනෙක්. පින්කම් සිද්ධ කරා නමුත් පිංහතුනේ සීලයෙන් දුර්වලභාවයට පත්වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ. සීලයෙන් දුර්වලභාවයට පත්වීම නිසා සතරාපායට වැටුණ කලා වූ පින්කම් නිසා පිංහතුනේ අර විචිත්‍ර වූ වර්ණවත්භාවය ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න පින්කමක් සිද්ධ කර ගැනීමේදී සිල්පද පහ ආරක්ෂා කරගෙනයි අපි ඒ පින්කම සිද්ධ කරන්න ඕනේ. සීලයෙන් දුර්වලභාවයට පත් වෙලා අපි පින්කම් සිද්ධ කළොත් ඒ පින්කම නිසා පිංගතුනි දුගතිය කියන තැනට පාරලස් කැපෙනවා අපි තුලින්. මොකද වර්තමාන අපේ රටේ අප්‍රමාණ පින්කම් සිද්ධ වෙනවා. වෙසක් කාලයේ වේවා පොසොන් කාලයේ වේවා ගොඩාක් පින්කම් සිද්ධ වෙනවා. නමුත් සමහරු පින්කම් සිද්ධ කරන්නේ පින්වතුනි මත්වතුර බීලා තමයි පින්කම් සිද්ධ කරන්නේ. නැතම් පින්කම අවසානයේ පාවිච්චි කරන්න මත්වතුර ටික අරන් තියලා තමයි පින්කම සිද්ධ කරන්නේ. බොරු කියමින් කාමේ වරදවා හැසිරෙමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. මිච්ඡා ආජීවයෙන් සොයාගත් මුදලින් තමයි පිංගතුනේ පිංකම් සිද්ධ කරන්නේ. සීලයෙන් දුර්වලභාවයටපත් උනා. සීලයෙන් දුර්වලභාවයටපත් වීම නිසා සතර අපායන්ට වැටෙනවා. කළා වූ පින්කම් නිසා පිංගතුනේ සතර අපායේදී විචිත්‍ර වූ ජීවිතයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක තමයි පිංගතුනේ පින්කම් සිද්ධ කරලා දුගතියට යන පාර. අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතිය කියන තැනට පාර සකස් කරගන්න. දක්ෂයා පිංහතුනී පින්කම් සිද්ධ කරලා සුගතිය කියන තැනට පාර සකස් කරගන්නවා. එයා තමයි දක්ෂයා. මෙවැනි අසිරිමත් පින්කමක් සිද්ධ කලා වූ පිංවතුල්ලා චිරාත් කාලයක් ජීවත් වෙලා මිය පරලොව යන වෙලාවට මෙවැනි පින්කමක් සිහියට නැගුණොත් ශස්ත්‍රීක දෙවියෙක් ශස්ත්‍රීක මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිදාගෙන පිබිදියාක් මෙන් පිංගතුණී ශස්ත්‍රීක දිව්‍ය මිනිස් ජීවිත ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සිල්පද පහ ආරක්ෂා කරගෙන කර්මය කර්මඵල විශ්වාසය ඇති කරගෙන මෙවැනි පින්කම් සිද්ධ කරගත්තෝ. දිව්‍ය මනුස්ස සුගතියේ සැප ලැබෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලි පිංහතුනී එක්තරා දෙවියෙක් හිටියා. ඒ දෙවයාගේ නම තමයි මාලබාරී දෙවයා. මේ බුදුරජාණන් වහන්සේ මේ කතා ප්‍රවෘත්තිය ප්‍රකාශ කරන්නේ. මාල බාරී දෙවයා කියන්න පිංහතුනී භාර්යාවන් විසින් මලින්මයාව සරසනවා. මලින්ම සරසනවා. මේ කෙනා බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච ගිහි මහත්තෙක්. මේ ගිහි ජීවිතයේදී සිල්පද ආරක්ෂා කරමින් කර්මය කර්මඵල විශ්වාසය ඇති කරමින් බුදුරජාණන් වහන්සේම මලින් සුවඳින් ආලෝකයෙන් පූජා කළා. මේ මහත්මයා මැරිලා ගිහිල්ලා සස්්‍රීක දිව්‍ය විමානක උපත්තිය ලබනවා කියනවා පිංහතුනි. මෙයාගේ පින නිසා දිව්‍යාංගනාවන් පන්සීයක් එයාට ලැබෙනවා. දිව්‍යාංගනාවන් පන්සීයක් පින නිසයි මේ ලැබෙන්නේ. මේ දිව්‍යාංගනාවන් 500ත් එක්ක මේ මාලබාරී දෙවියා හැම උදෑසනකම නන්දන උයනට යනවා කියනවා. මේ නන්දන උයනට ගිහිල්ලා දිව්‍යාංගනාව 250 දෙනෙක් මල් ගස්වලට නගිනවා කියනවා. මල් කඩලා බිමට දාද්දී බිම ඉන්න දිව්‍යාංගනාව 250 දෙනා ඒ මල් ඇහිලලා මේ මාලබාරී දෙවියව සරසනවා කියනවා පින්වතුනි. ඒක තමයි යාගේ දිව්‍ය ජීවිතය. වෙන දෙයක් නැහැ. දිව්‍ය ලෝකෙදී උදේ වෙන්නෙත් රාත්‍රී වෙන්නෙත් මේ කාරණය තුලින්මයි වෙන දෙයක් නැහැ. භාර්යාවන් විසින් සුවඳින් මලින්ම සුවඳින් මලින්ම මේ දෙවියාව සරසනවා පිංගතුනි. මේ අසිරිමත් පින්කම් වල තියෙනා වූ ඵලය සුගතිය සිල්පද ආරක්ෂා කරගෙන කරගන්නා වූ පින්කම්. ඒ වගේම සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා මනුස්ස ලෝකයේ උපතක් ලැබුවොත් ඒ මිනිස්සයා පිංගතුනි මහේශාක්‍ය මිනිස්සෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපිට පේනවා මේ සමාජයේ අප්‍රමාණ මහේශාක්‍ය මිනිස්සුયો ඉන්නවා. උපදිනකොටම පිංගතුනි කෝටි ප්‍රකෝටි ගාණක් ධනයක හිමිකම් කියාගෙනයි ඒ අය උපත ලබන්නේ. මේක බුදුරජාණන් වහන්සේ සමාජ අසාධාරණයක් කියලා නෙමේ කියන්නේ. මේ අසිරිමත් මහේශාක්‍ය ජීවිත පිංගතුනි පෙර ජීවිතයේ කළා වූ පින්කම් වල අසිරිමත් භාවයමයි සිල්පද ආරක්ෂා කරගෙන කරගත්තා වූ පින්කම් වල අසිරිමත් භාවයමයි ඒ නිසා අදක්ෂයා සිල්පද බිඳගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. නමුත් පිංගතුනී මේ සම්මා සම්බුද්ධ ශාසනයක වඩාත් දක්ෂයෙක් ඉන්නවා වඩාත් දක්ෂයෙක්. ඒ වඩාත් දක්ෂයා මොකද්ද කරන්නේ? එයා මෙවැනි පින්කම් සිද්ධ කරලා පින්වතුනි විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබ මේ මොහොතේ යම් මේ පින්කම් තුලින් යම් කුසලයක් රැස් කරගත්තද ඒ රැස් කළා වූ සියලුම සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණය අනුවණින් දකිනවා. එයා සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බමුණෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ඒ අහන ප්‍රශ්නය තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ අතීතයේ බුදුරජාණන් වහන්සේලා කීනමක් පහළ වුණාද කියන ප්‍රශ්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නර්මදා නදිය ළඟ. මේ නර්මදා නදිය උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නර්මදා නදියේ තියෙන වැලිකැට සංඛ්‍යාව ගණනකින් කියන්න බැහැ වගේ අතීතයේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගතුනි. එහෙනම් මේ සංසාර ගමනේ ලක්ෂ ගානක් වූ බුදුරජාණන් වහන්සේලා අතීතයේ පහළ වෙලා තියෙනවා. ඒ අතීතයේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල පිංගතුනේ ඔබත් මමත් එක්ක බ්‍රහ්මෙක් දෙවියෙක් මිනිස්සෙක් සතර අපායේ සත්වයෙක් හැටියට හිටියාමයි ඒ ආවා වූ භව ගමනේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමින් වහන්සේට එක්තරා අවස්ථාවක දේශනා කරනවා මේ පාර හරහා පනින කඩිරලක් පෙන්නලා කඩිරලක් පෙන්නලා මේ ආනන්ද මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරයේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. එතොට බලන මේ තිරිසන් ලෝකයට අයිති කඩියත් සංසාරයේ සක්විති රජ වෙලා තියෙනවා. ඒ සක්විති රජ වෙලා තියෙනවා වගේම සක්විති රජ්ජුරුවන්ගේ ස්ත්‍රීරත්නය වෙලා තියෙනවා. එහෙනම් ඔබ කල්පනා කරන්න මේ තිරිසන් ලෝකයේ ඉන්න කඩියත් සක්විති රජ වෙලා තියෙනවා නං ඔබත් මමත් පිංගතුනේ සංසාරේ කී වතාවක් නම් සක්විති රජ වෙලා ඉන්නේ නැද්ද? අවුරුදු 84000ක් ආයුෂ තියෙනවා. දිව්‍ය තලයෙන් දිව්‍යාංගනාවක් බහිනවා ස්ත්‍රී රත්නය හැටියට. මුළු ලෝකෙම දිග්විජය කරන්න පුළුවන් පුත්තු දහසක් ලැබෙනවා. එරදියෙන් යන ඇතෙක් එරදියෙන් යන අස්වේක් ලැබෙනවා කියනවා. මහා පොළොවේ යට තියෙන ඕන සම්පතක් දිවසෙන් දකින්න පුළුවන් පුරෝහිතෙක් ලැබෙනවා කියනවා. බලන්නකො කොයිසා අසිරියක්ද අපි සංසාරේ ලබලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සක්‍රියා වෙලා කල්ප ගණන් ඉඳලා තියෙනවා කියලා. සක්‍රයාගේ බිසව සුජම්පතිය වෙලා ඔබ කල්ප ගණන් ඉඳලා තියෙනවා කියලා. මේසා අසිරිමත් යසයිසුරු අපි ලැබුවේ කුමක් නිසාද පිංහතුනේ. රැස් කලා වූ කුසල් සංස්කාරයන් නිසාමයි. මේසා අසිරිමත් ජීවිත ලබලා අපි ආයිමත් පිංහතුනේ තිරිසන් ලෝකය කියන තැනට වැටුණා. නැවතත් අවුරුදු අසුවක් ජීවත්වෙන මේ මනුස්ස ජීවිතය කියන තැනට වැටුණා. එහෙමනම් පිංහතුනේ කුමක්ද මේ තුළින් අපි දකින්නේ. සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණය. කුසල් සංස්කාරයෝ අනිත්‍යයි වගේම අකුසල් සංස්කාරයෝත් අනිත්‍යයි කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා මේ මොහොතේ අපි යම් සංස්කාරයක් රැස් කළාද මෙන්න මේ රැස්සුනා වූ කුසල් සංස්කාරයත් විපාක දීලා අනිත්‍ය වෙන දෙයක්. ඒ නිසා අනාගතයේ උදෙසා බැඳෙන්නේ නැහැ. මෙවැනි පින්කම් සිද්ධ කරලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගත දෙවියෙක් වේවා කියලා නම් ඒ ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. මෙවැනි පින්කම් සිද්ධ කරලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ බ්‍රහ්මේක් වේවා මිනිස්සෙක් වේවා කියලා නම් ඒ ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක් ප්‍රාර්ථනා කරන්නේ පංච උපාදානස්කන්ධයක් නම් එතන තියෙන්නේ දුකක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසා පිංගතුණී භවයේ උදෙසා චේතනා සකස් කරගන්නේ නැහැ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකමින් පින්කම් සිද්ධ කරගන්නවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ අතීත බව ගමනේදී ඔබත් මමත් පිංගතුනේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා ලෞතුරා බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් එය මේ ඉරේ ආලෝකයට වඩා ප්‍රභාෂරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා මොකද සමහර සම්බුද්ධ ශාසන අවුරුදු 60000ක් පැවතිය 40000ක් පවතිනවා 20000ක් පවතිනවා මේ සහ දීර්ඝ වූ සම්මා සම්බුද්ධ ශාසන පැවතියා මෙවැනි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක අපි ඉපදිලා පිංගතුනේ බුදුරජාණන් වහන්සේලා උදෙසා දැල්ලුවා වූ පහන්නාලෝකයන් එක පිටක් කළොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාශ්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මේ අතීත බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ මොහොතේ පූජා කළා වූ පූජා කළ සුවඳ මල් එක ගොඩක් කළොත් පිංහතුනේ එය ගිජ්ජ කූට පර්වතයේ ප්‍රමාණයේ පරාද වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න ඒසා සුවඳ මල් ඒසා ආලෝක පූජාවන් අපි සංස්කාරයේ බුදුරජාණන් වහන්සේලා උදෙසා සිද්ධ කරලා තියෙනවා. නමුත් ඒ සංස්කාරයෝ සියල්ල අනිත්‍යයි පිංගතුනි. විපාක දීලා අවසන් වුණා විපාක දීලා අවසන් වුණා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අබුද්ධෝත්පාද කාලවල් වල ඉපදිලා ධර්මයක් නැති කාලවල් වල ඉපදිලා දැන් අනාගතයේදී දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාල ඇති වෙනවා. දැන් මෙහෙම ගිහිල්ලා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය ධර්මයන් කතා කරන්නේ නැති තැනට එනවා. මේ ධර්මය අතුරුදහන් වුණාට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න පිංගතුණී අවුරුදු ලක්ෂ ගාණක් යනවා. අවුරුදු ලක්ෂ ගාණක්. මිනිස්යාගේ ආයුෂ අවුරුදු 80000 දක්වා ඉහළ යන්න ඕනේ. ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව අවුරුදු 80000 අවුරුදු ලක්ෂ ගාණක් යනවා. එතෙක් පින්වතුනි අබුද්ධෝත්පාද කාලයක් බුද්ධ ශූන්‍ය කාලයක් ධර්මයක් මේ ලෝකේ නැහැ. ලෝකේ අයිති මායයටයි දුකටයි පින්වතුනි ලෝකේ අයිති. ඒ නිසා ඉන් පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 80000ක් පැවතිලා ඒ ශාසනය අතුරුදහන් වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම අතුරුදහන් වෙලා ගිහිල්ලා කල්ප විනාශයක් සිද්ධ වෙනවා කියනවා. ඉරවල් හතක් පායලා මහා මේරුව මතුවෙලා මහා මේරුව ගිනි අරගෙන පිංගතුණී මුළු පෘථුවියම අලු දූවිලි බවට පත් වෙනවා කියනවා. කල්ප ගානක බුද්ධ ශූන්‍ය කාලයක් එන්නේ. කල්ප ගානක් අවුරුදු ලක්ෂ ගානක නෙමේ. කල්ප ගානක බුද්ධ ශූන්‍ය කාලයක් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ නැහැ. කල්පගානක බුද්ධ ශූන්‍ය කාලයක්. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙනකං අවුරුදු ලක්ෂගානක බුද්ධ ශූන්‍ය කාලයක් තියෙනවා. ඉම් පස්සෙ පිංහතුනි කල්පගානක බුද්ධ ශූන්‍ය කාලයක් ධර්මයක් ලෝකේ නැහැ. ලෝකේ අයිතියදාට මාරයාටමයි දුකටයි පිංහතුනි. මෙන්න මෙවැනි දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාල අතීතෙත් තිබුණා. මේ දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලවල අතීතයේ අපි ඉපදිලා මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට ගස්වලට ගල්වලට ඔබත් මමත් පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් එයත් මේ ඉරේ ආලෝකයට වඩා ප්‍රභාෂරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මිත්‍යා දෘෂ්ටික දෙවියන් උදෙසා ගස් උදෙසා ගල් උදෙසා අපි පූජා කළා වූ මල් එක පිඩක් කළොත් එය ගිජ්ජකූට පර්වතයේ ප්‍රමාණය පරාද වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ බලන්න මේ මිත්‍යා දෘෂ්ටික භාවයන් උදෙසා. එහෙමනම් පිංගතුනි සංසාරයක් පුරාවට අපි රැස් කළා වූ කුසල් සංස්කාරයනොත් අපි රැස් කළා වූ අකුසල් සංස්කාරයනොත් විපාක දීලා අනිත්‍යභාවයට පත් වුණා. විපාක දීලා අනිත්‍යභාවයට පත් වුණා. ඒවා විපාක දීලා අනිත්‍ය වෙනකොට අපි ආයිමත් දුකටමයි වැටුනේ සතර පායන්ටමයි වැටුනේ පිංගතුනි. ඒ නිසා සංස්කාරයන්ට ඇලෙන්නේ නැහැ. මේ මොහොතේ යම් සංස්කාරයක් අපි රැස් කළාද ඒ සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිමින් අන්න පිංගතුනි විදර්ශනා නුවණ කියන කාරණේ අපි සකස් කරගන්නවා. ප්‍රඥාවයි අපි තුලින් මෝදු වෙලා මතු වෙලා එන්නේ. ඒ නිසා අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුස්සීලභාවයෙන් දුගතියට යනවා. දක්ෂයා පින්කම් සිද්ධ කරලා සිල් ආරක්ෂා කරලා සුගතියට යනවා. සම්මා සම්බුද්ධ ශාසනයක ඉන්න වඩාත් දක්ෂයා පිංගතුනේ මෙවැනි පින්කම් සිද්ධ කරලා භවයේ භයානක භාවය දකිමින් භවය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. භව නිරෝධයම සාක්ෂාත් කරගන්නවා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මේ ආකාරයෙන් අපි පින්කම් සිද්ධ කරමින් පිංහතුනි අපි මේ ධර්ම මාර්ගය තුල ශක්තිමත්ව ඉස්සරහට යනකොට අපි මුලින්ම තමා තුලින් තමා දකින්න ඕනේ තමා කොයිතරම්නම් ශ්‍රේෂ්ඨ උපතක්ද මේ ජීවිතේ ලැබුවේ කියලා. මොකද අපි මේ ලබලා තියෙනා උපත ශේෂ්ඨ උපතක් පිංගතුනි. මේ ශේෂ්ඨ උපතක් අපි ලබලා අපි নিরතුරුව මේ උපතේ ශේෂ්ඨභාවය දකින්නේ නැහැ. යම් දිව්‍ය තලයක මාර්ගඵලලාභී නොවන දෙවියෙක් ඉන්නවා නම් යම් බ්‍රහ්ම තලයක මාර්ගඵලලාභී නොවන බ්‍රහ්මයෙක් ඉන්නවා නම් මේ හැම දෙවියෙකුටම හැම බ්‍රහ්මයෙකුටම වඩා ශේෂ්ඨ උපතක් අපි ලබලා තියෙනවා පින්වතුනි. මේ හැම දෙවියෙකුටම වඩා ශේෂ්ඨ උපතක් අපි ලබලා තියෙනවා. මේ හැම බ්‍රහ්මේකුටම වඩා ශේෂ්ඨ උපතක් අපි ලබලා තියෙනවා. නමුත් අපි අපේ උපතේ ශේෂ්ඨභාවය දකින්නේ නැහැ. අපේ උපතේ ශේෂ්ඨභාවය නොදකින නිසාම දෙවියා සොයාගෙන පිළිසරණ සොයාගෙන යන තැනට අපිපත් වෙලා තියෙනවා පිංගතුනි. දෙවියාට වඩා ශක්තිමත් තැනක අපි ඉඳලා දෙවියා කියන කෙනාගෙන් පිරිසරණ සොයාගෙන යන තැනට අපිපත් වෙලා තියෙනවා පිංගතුනි. එනිසා මුලින්ම මේ ධර්ම මාර්ගය තුල ඉදිරියට යද්දී ඔබ ලබා ඇති උපතේ ශ්‍රේෂ්ඨභාවය දකින්න. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරිච්ච සතර අපායක් තියෙනවා කියලා. මේ പ്രേත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය, නිරය කියනා වූ සතර අපාය. මේ සතර අපායෙන් පිංගතුණි තිරිසන් ලෝකය කියන කාරණය අපිට පේනවා. බුදුරජාණන් වහන්සේ പ്രേත ලෝකය ගැන දේශනා කරනවා සත්වයා කල්ප ගණන් ද්වේෂය වඩමින් ද්වේෂය වඩමින් പ്രേත ලෝකයන්ගේ දුක් විඳිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක പ്രേතෙක් ඉන්නවා එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා. එයාට ඒ ගින්න නිවා ගන්න බෑ ඒ ගින්න නිවෙන්නේ නැහැ පිංගතුණේ. අකුසලයේ විසින් නැවිලුවා වූ ගින්නක්. මේ ප්‍රේතයාගේ ඇස් දෙක ඕපපාතිකව උපදින වෙලාවේ පටන් ගිනි ගන්නවා. ඒ ගින්න නිවෙන්නේ නැහැ. ඔබ හිතන්න ඔබේ ඇස් දෙක ගිනිගත්තොත් ඔබ කොයිසා වේදනාවක් දුකක් දරාගෙන ජීවත් වෙන්න ඔබට සිද්ධ වෙයිද? එතකොට මේ ප්‍රේතයා මේ ඇස් දෙක ගිනි ගන්නා වූ දුක දරාගෙන පිංගතුණී අවුරුදු 1000 ගාණක් මේ പ്രേත ලෝකේ ජීවත් වෙනවා. පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා ද්වේෂය වැඩුවා. අනුන්ගේ දියුණුව දකින්න කැමති වුණේ නෑ පිංගතුනේ. ඒ නිසා ඒ ඇස් දෙකම ගිනි ගනිමින් പ്രേත ලෝකේ මේ പ്രേතයා දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ තව പ്രേතයෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාගේ මේ මුළු කටම වන වෙලා කුණු වෙලා പ്രേත ලෝකයේ ඕපපාතිකව උප්පත්තිය ලබනකොටම එයාගේ මුළු කටම කුණු වෙලා පිංගතුණි වන වෙලා තියෙන්නේ. එයා කතා කරන්න ආසයි එයා අනිත් පෙරේතයින් සමග වචන හුවමාරු කරගන්න උත්සාහ කරනවා. නමුත් වචන පිට වෙන්නේ නෑ ඒ දුක දරාගෙන ජීවත් වෙනවා. මොකද පෙර මනුස්ස ජීවිතයේ මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන වැරදි කරගත්තා. සතුටෙන් කරගත්තේ hina වෙවීමේ වැරදි කරගත්තේ පිංගතුණි. නමුත් අන්න සතර පායට වැටිලා වචනයක් කතා කරගන්න බැරුව අප්‍රමාණ දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තව ප්‍රේතයෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔයා ගල් වෙලා ඉන්නේ. පොළොවට ගල් වෙලා යාට නැගිටින්න බෑ පිංගතුනි. සමහරු යම් යම් දේවල් උපාදානය කරගන්නවා. දැන් සමහරු ගේ දොර ඉඩකඩම් උපාදානය කරගන්නවා. සමහරු ඉඩකඩම් උදෙසා මුළු ජීවිත කාලයම පිංගතුනේ උසාවි යනවා. අම්මා තාත්තා අමතක කරනවා සහෝදරකම් අමතක කරලා දානවා ඉඩකඩම් උදෙසා. මේ ඉඩම් උපාදානය කරගෙන මගේ කරගෙන ජීවත් වෙනවා. එහෙම කරද්දි පිංගතුනේ මේ අය මිය පරලව ගිහිල්ලා ඒ ඉඩමේම ගල් පෙරේතෙක් බවට පත් වෙනවා. ඇවිදින්න බෑ නැකෙටින්න බෑ. දැන් ඉඩම මගේ කරගෙන ආචීවත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ പ്രേත ලෝකයක් තියෙනවා කියලා. ඊළඟට අසුර ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මුහුද ඇසුරු කරගන්නා ජීවත් වෙන්නා වූ සත්ත්ව කොට්ටාසයක්. අපි දන්නවා සමහරු මුහුද උපාදානය කරගෙන ජීවත් වෙනවා. ওই දීවර ජනතාව මුහුද උපාදානය කරගෙන ජීවත් වෙන්නේ. ඔය මුහුදට ප්‍රිය කරන්නා වූ සංචාරක පිරිස් මුහුද උපාදානය කරගෙන ජීවත් වෙන්නේ. ඔය නෞකාවල සේවය කරන පිරිස් මුහුද උපාදානය කරගෙන ජීවත් වෙන්නේ. මේගොල්ල මැරෙන වෙලාවේ මේ මුහුදු කැමැත්ත උපාදානයේ මතුනොත් පිංගතුනේ අන්න අසුර ලෝකේ සත්වයෙක් හැටියට මේ මුහුද උපාදානය කරගෙන ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අප්‍රමාණ දුකෙන් පිරුණා වූ නිර්යක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍රයේදී මේ නිරේ තියෙනා වූ දුක්ඛිතභාවය ලස්සනට ප්‍රකාශ කරනවා. මේ බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍රයේදී කියනවා අකුසල් කිරීම නිසා යම් මිනිසෙක් නිරයට වැටුණාට පස්සේ මේ යම පල්ලන් මේ නිරි සතාව අල්ලලා ලොහකුඹු නිරේ ඔබනවා කියලා. මේ ඔබලා පිච්චිලා පිච්චිලා මස පිච්චිලා උහිලට මතු වෙනකොට මේ නිරිසතා මට බඩගිනී කියලා කියනවා කියනවා. ඒ වෙලාවේ මේ නිරිසතාට බඩගිනී කියද්දී ගිනි බෝල කවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආයිමත් ගිලෙනවා ලෝකුඹුනේ ආයිමත් මතු වෙනකොට මට තිබහයි කියලා කියනවා කියනවා. මෙන්න තිබහනම් කියලා යෝධිය පෝනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගතුණී. එහෙනම් බලන්න මේසා දුකෙන් පිරුණා වූ සතර අපායක් අපි ඉදිරියේ තියෙනවා. මේසා දුකෙන් පිරුණා වූ සතර අපායක් අපි ඉදිරියේ තිබිලා පිංගතුනේ අපි දක්ෂ වුණා ඒ සතර අපායෙන් මිදිලා මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබන්න. ඒක මේ ලැබුවා උපතේ දක්ෂභාවයන් පිංගතුනේ. මොකේ මොකෝ අපේ කාලේ ජීවත් වෙච්ච මහත්මෙක් හිටියා. මේ මහත්තයා පිංගතුනේ කෝටිපති මහත්තෙක්. මෙයාට දවසේ පැය 24 මදි මෙයාගේ රාජකාරි සඳහා. ඒ තරම් වැඩ තිබුණා පිනකට යන්න පන්සලකට යන්න බණක් අහන්න මේ මහත්යට වෙලාවක් තිබ්බේ නැහැ. ඒ තරම් රාජකාරී තිබුණා. මේ මහත්යා Taman හම්බු කළා වූ ධනය වියදම් කරලා ජීවිතයේ මැදි වයසේදී විශාල සුඛෝපභෝගී නිවසක් හදනවා. මේ නිවස භාගයක් හදමින් සිටිද්දි පිංගතුනි මේ මහත්යා මිය පරලව යනවා. මිය පරලව ගියාට පස්සේ අපි දන්න එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මියපරලව ගිය මහත්තයා නැවත උප්පත්තිය ලැබුවේ කොතනද කියලා පින්තුනි ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්වලු අර අලුතෙන් හදමින් පැවතියා වූ නිවසේ මුල්ගල බදාගත්ත බහිරවේග බවට පත් වෙලා උප්පත්තියක් ලැබලා තියෙනවා. උපාදාන පච්චයා බව උපාදානය සකස් කරන්නේ කවුද? තෘෂ්ණාපච්චය උපාදාන. මැරෙන වෙලාවේ තෘෂ්ණාව සකස් වුනේ කුමක් කෙරෙහිද? අන්න ඊට අදාළව පිංගතුනේ උපාදානයේ කැමැත්ත සකස් වුණා. මැරෙන වෙලාවේ තෘෂ්ණාව සකස් වුනේ හම්බ කළා වූ සියලුම මුදල් යොදවලා හදපු නිවස කෙරෙහි තමයි තෘෂ්ණාව සකස් වුනේ. ඊට අදාළව කැමැත්ත උපාදානයේ සකස් වුණා භවය කියන කාරණය පිංහතුනේ බහිරවේක් හැටියට සතරාපාය උපතක් ලැබුවේ. බලන මෙච්චර ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා. මෙච්චර ස්වාමින් වහන්සේලා සද්ධර්මය දේශනා කරන රටේ. මෙච්චර පින්කම් සිද්ධ වෙන රටේ පිංහතුනේ ඒ මහත්තයා දක්ෂ වුණේ නෑ මේ උතුම් මනුස්ස ජීවිතය නැවත සුගතියකට අරං යන්න. සතරාපායටයි වැටුනේ. නමුත් පින්වත් ඔබලා දක්ෂ වුණා. ගිය ජීවිතයේදී පිංගතුනි මේ සතර අපාය අභිභවලා මේ උතුම් මනුස්ස ජීවිතය ලබන්න. ඒක දක්ෂභාවයක්. නමුත් මේ ජීවිතයේ ඔබ මේ දක්ෂභාවය ලැබුවට ගිය ජීවිතයේදී ඔබට ඒ දක්ෂභාවය තිබුණට මේ ජීවිතයේ පිංගතුනි ඒක එච්චර ලේසි වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද අපේ ගිය ජීවිතය කියන්නේ පිංගතුනි මෙතන ඉන්න හැම කෙනෙක්ම හේතුඵල ධර්මයන් ගලපලා දකිනකොට ගිය ජීවිතේ එක්ක මිනිස්සෙක් එක්ක දෙවියෙක්මයි පිංගතුනි. සතර අපායකින් මතුවලා ඉන්න අවස්ථාව අඩුයි මෙවැනි තැන්වලට. එනිසා ගිය ජීවිතේ මෙතන ඉන්න හැම කෙනෙක්ම එක්ක මිනිස්සෙක් එක්ක දෙවියෙක්. එහෙනම් ගිය ජීවිතේ කියන්නේ මීට අවුරුදු 50කට 60කට 40කට ඉස්සෙල්ලා තිබ්බේ ජීවිතේ කාලපරාසය. මීට අවුරුදු 50කට 60කට ඉස්සෙල්ලා මේ රටේ තිබ්බා වූ සමාජය කොයිතරම් සරල සමාජයක්ද? අර ගමේ නායක ස්වාමින් වහන්සේ තමයි ගමට නායකත්වය දුන්නේ. එතකොට මේ කුෂිකාර්මික ජීවිතයක් අපි ගත කළේ. වාහනයක් කියලා දෙයක් තිබ්බනම් කරත්තයක් තමයි අපිට එදා තිබ්බේ. බොහොම සරල ජීවිතයක් අර වැවයි දෑගබයි ගමයි පන්සලයි කියන සංකල්පය මත අපි ජීවත් වුණේ. ගොඩාක් දේවල් අපි අයිති කරගෙන හිටියේ නැහැ. ගොඩාක් දේවල් අයිති කරගන්න බලාපොරොත්තු ඇති කරගෙන හිටියේ නැහැ. සරල ජීවිතයක් ලද දෙයින් සතුටු වෙන ජීවිතයක් ලැබුණේ. ඒ නිසා පිංගතුණි ගිය ජීවිතේ අපි ඇස් දෙක පියාගන්න වෙලාවේ ගොඩාක් උපාදානයන් සකස් වුණේ නැහැ, තෘෂ්ණාවන් සකස් වුණේ නැහැ රූපයන් කෙරෙහි. කළා වූ පින්කමක් සිහියට නගාගෙනම අපි ගිය ජීවිතේ ඇස් දෙක පියාගත්තා. ඒකයි පිංහතුනී මේ සුගතිය කියන කාරණය අපිට සකස් වුනේ. නමුත් මේ ජීවිතේ එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද මිනිස්යාගේ තෘෂ්ණාව නිසාම මිනිස්යාගේ ජීවිත සංකීර්ණභාවයට පත් වෙලා තියෙනවා. මිනිස්යාගේ සිතුවිලිවල සංකීර්ණභාවය නිසාම සමාජය සංකීර්ණභාවයට පත් වෙලා තියෙනවා. මේ සංකීර්ණ වූ සමාජය තුල අපි ගොඩාක් දේවල් පිංගතුණී අයිති කරගෙන තියෙනවා. ඒ වගේම තව ගොඩාක් දේවල් අයිති කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා පිංගතුණී. ඒ නිසා ගිය ජීවිතයේ ඇස් දෙක පියාගත්තා වගේ ලේසියෙන් මේ ජීවිතේ අපිට ඇස් දෙක පියාගන්න ලැබෙන්නේ නැහැ පිංගතුණී. ධර්මයේ තුල ශක්තිමත්ව කේන්ද්‍රගත නොවුනොත්. නමුත් ගිය ජීවිතයේදී පිංගතුල්ලා දක්ෂ වුණා. මේ සතර පායෙන් මිදිලා මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබා ගන්න එය දශභාවයක් පිංගතුනි. දෙවැනි කාරණය තමයි අප්‍රමාණ වූ මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටික පිරිස ඉන්නවා පිංගතුනි. කෝටි ප්‍රකෝටි ගාණක් වූ මිත්‍යා දෘෂ්ටික පිරිසක් මේ ලෝකේ ජීවත් වෙනවා. ඒගොල්ලන්ට තෙරුවන් කෙරෙහි සද්ධාව හඳුනන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසයක් ඒගොල්ලෝ හඳුනන්නේ නැහැ. දානයක් පූජා කළොත් සීලයක් රැක්කොත් ආනිසංස තියෙනවා කියන කාරණේ ඒගොල්ලෝ හඳුනන්නේ නැහැ. මැරිලා හේතුඵල ධර්මයන්ට අනුව උපතක් සිදු වෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ හඳුනන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ හඳුනන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික භාවයටපත් වුණා පිංගතුනේ. මේ මිත්‍යා දෘෂ්ටික භාවයටපත් වුණා වූ මිනිස්සයෝ කෝටි ප්‍රකෝටි ගානක් මේ මනුස්ස ලෝකෙ තුල ජීවත් වෙනවා පිංගතුනි. මේගොල්ල කුසලය අකුසලය කියලා දෙයක් හඳුනන්නේ නැහැ. Taman මැරිලා නැවත ඉපදිනවායි කියන කාරණය මේ අය දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අම්මා තාත්තලා මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකවල උපදිනවා. තිරිසන් ලෝකවල උපදිනවා. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසාම පිංහතුනි ඒගොල්ල මැරුණාට පස්සේ කෙනෙකුට පිනක් දෙනවායි කියන කාරණයක් දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අම්ම තාත්තලා මැරිලා ප්‍රේතලෝකොල්ට වැටිලා අවුරුදු දසදහස් ගණන් දුක්විඳිනවා. ඔය මිත්‍යා දෘෂ්ටික පවුල් පිටිපස්සේ ඥාති ප්‍රේතයෝ සිය ගණන් කැරකෙනවා. සිය ගණන් කැරකෙනවා. මේගොල්ල පින් දෙන්න දන්නෙත් නෑ ඒගොල්ල පින් ගන්න දන්නෙත් නෑ පිංහතුනි. දුකෙන් දුකටම දුකෙන් දුකටම යනවා. ඒසා දරුණු මිත්‍යා දෘෂ්ටික භාවයක් ලෝකයේ තුල තියෙනවා. මට මතකයි එක්තරා දවසක් මම පිණ්ඩපාතේ වඩිනකොට එක්තරා ඈත ගම්මානයක එක ගොවි ගෙදරක් ඉදිරියේ නතර වෙලා ඉද්දී ගෙදර හිටිය අම්මා පීරිසියක තියාගෙන පිංගතුනේ කිරිපත් කෑලි දෙකක් අරන් ආවා. මේ කිරිපත් කෑලි දෙකෙන් එක කිරිපත් කෑල්ලක් පාත්‍රයට පූජා කළාම මම ප්‍රමාණවත් මෑණියෝ කියලා අතවැහුවා මොකද තව ගෙවල් වලට යන්න තිබ්බ නිසා. ඒ වෙලාවේ අම්මා කියනවා හාමුදුරනේ යක්ෂයාට වෙන් කරපු දේ අපි නැවත ගන්නෙ නෑ කියලා. මං ඒ වෙලාව කිව්වා එහෙමනම් ඕකත් බෙදන්න කියලා ඒ අම්මා බෙදුවා. ඒ වෙලාවේ මං අභිවාදන සීලිස්ස කියන වචන දෙක විතරයි කියන්න පුළුවන් උනේ පින් දෙන්න. ඒ අම්මා කියනවා හාමුදුරනේ අපිට පින් අවශ්‍ය නැහැ කියලා. බලන්න මිත්‍යා දෘෂ්ටික භාවය කියන දේ කොයි සානම් අකුසලයකට පින්තුණී අපිව අරගෙන යනවද? කොයිසා කුසලයකට අපිව අරගෙන යනවාද. බුදුරජාණන් වහන්සේ කියනවා බ්‍රහ්මයාත් මහා සංඝයාට වන්දනා කරනවා කියලා. දෙවියාත් මහා සංඝයාට වන්දනා කරනවා කියලා. බ්‍රහ්මයාත් දෙවියාත් වන්දනා කරන මිත්‍යා දෘෂ්ටික භාවයේ පිංගතුණී වන්දනා කරන මහා සංඝරත්නය මිත්‍යා දෘෂ්ටික භාවයේ දකින්නේ අක්ෂයා හැටියට පිංගතුණී. බලන්න කොයි සානං අකුසලයක් සිද්ධ කර ගන්නවද කියලා. නොදන්නා භාවය නිසා කොයිසා කුසලයක් සිද්ධ කරගන්නවා. නමුත් පිංහතුනී මේසා දරුණු මිත්‍යාදෘෂ්ටික භාවයක් අභිබවලා සම්මාධිට්්‍යයට පත්වෙච්ච මවකුසක උපතක් ලබන්න අපි දක්ෂ වුණා එය මේ උපතේ දක්ෂභාවයක් පිංහතුනි. සතරාපායෙන් මිදුනා මිත්‍යාදෘෂ්ටික භාවයෙන් මිදුනා තුන්වෙනි කාරණය පිංහතුනී මේ පරිපූර්ණ ඉන්ද්‍රීයන්ගෙන් යුත් ජීවිතයක් අපි ලැබවා. සමහරක් පිංගතුල්ලා ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිම වහන්සේ නමකගෙන් දකින්න බෑස් දෙක පේන්න අන්ද වෙලා. මහා සංඝයා කියන්නේ කවුද කියලා දකින්න ක්‍රමයක් නෑ අන්දභාවය නිසා. ධර්මයක් ශ්‍රවණය කරන්න විදිහක් නෑ කන් දෙක ඇසෙන්නේ නෑ නුවනින් මෙනෙහි කිරීමේ හැකියාවක් නෑ. ධර්මාබෝධය උදෙසා යන්න ක්‍රමයක් නෑ පිංහතුනේ ඒසා ඉන්ද්‍රීයන්ගේ දුර්වලතාවයන් පිහිටලා. ඒසා ඉන්ද්‍රීය දුර්වලතාවයන් පිරිච්ච ලක්ෂ ගණන් වන මිනිස්සෙයින් අතර පරිපූර්ණ වූ ඉන්ද්‍රියාගින් යුතුව උප්පත්තියක් ලබන්න අපි දක්ෂ වුණා පිංගතුනි. ඒක දක්ෂභාවයක්. සතර අපායෙන් අපි මිදුණා. මිත්‍යා දෘෂ්ටික භාවයෙන් අපි මිදුණා. මේ පරිපූර්ණ වූ මනුස්ස ජීවිතය අපි ලබන්න දක්ෂ වුණා පිංගතුනි. එහෙමනම් තමා තුලින් තමාගේ ජීවිතය තුලින් තමා දකින්න ඔබ ලෝකයේත් එක්ක සංසන්දනය කරලා බලද්දි පිංගතුනි ඔබ ලබාගත්තා වූ උපත ශේෂ්ඨ උපතක් කියන කාරණේ. ශේෂ්ඨ උපතක්. තමා තුලින් තමා ලෝකයක් සමග සංසන්දනය කරලා බලන්න. මෙහෙම තමා මේ උපත ශේෂ්ඨ උපතක්ක කියලා දැක්කනං. ඊළඟට තමන් කරන්න ඕනේ මොකද්ද පිංහතුනි මේ ලබාගත්තා වූ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණයක් කරා අරගෙන යන්න අපි දක්ෂ වෙන්න ඕනේ පිංගතුනි. ශේෂ්ඨ මරණයක්. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ශේෂ්ඨ මරණ පහක් තියෙනවා පිංගතුනි. මේ මරණ පහම තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලමයි. වෙන ආගමක දහමක මෙවැනි මරණ නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල තියෙන ශේෂ්ඨම මරණය තමයි රහතන් වහන්සේගේ මරණය පිංගතුනි. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිනිවීම කියලා. සංස්කාරයන් නිරෝධය කරපු නිසාම තමා තුළින්ම විඤ්ඥානය නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතන දර ගොඩක් තියෙනවා. මේ දර ගොඩ ඇවිලෙනවා පිංහතුනේ. දර තියෙනතාක්කල් මේ දරගොඩ ඇවිලෙනවා. තව තව දර දාන්න තව තව දර දාන්න මේ දරගොඩ ඇවිලෙනවා. යම් මොහොතක මේ දර සියල්ලම අහවර වුණාද දර සියල්ලම පිච්චිලා අහවර වුණාද ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යන්නේ යම්සේද බැහැරට යාමක් නැහැ ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යනවා ඒ වගේ සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුලින්ම විඥානය නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැවත උපතක් නැවත උපතකට යෑමක් නැහැ පිංගතුනි මෙන්න මේ ශේෂ්ඨ පළවෙනි මරණය රහතන් වහන්සේගේ පිරිණිවීම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණයි පිංගතුනේ තියෙන. වෙන ආගමක දහමක නැහැ. දෙවැනි ශේෂ්ඨ මරණය තමයි මේ අනාගාමී පින්වතාගේ මරණය. එයා තුල කාම රාග පටිගයන් නැහැ. නමුත් මෝහය අනුශය වශයෙන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මෝහය අනුශය වශයෙන් තියෙන නිසාම අනාගාමී පින්වතා එකම එක ආත්මභාවයක් මේ භවයේ සැරිසරනවා දෙවෙනි ආත්මභාවයක් එයාට නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පිංහතුනි. එහෙනම් මේ එකම එක ආත්මභාවයක් මේ භවයේ සැරිසරන අනාගාමී පිංවතාගේ මරණය තමයි මේ ලෝකධාතුව තුළ තියෙන ශේෂ්ඨ දෙවෙනි මරණය ඒ මරණේ තියෙන්නෙත් මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි. තුන්වෙනි ශේෂ්ඨ මරණය මේ සකු르දාගාමි පින්වතාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බද පරාමාස ධර්මයන් ෂේ වෙලා. නමුත් කාම රාග පටිගයන් අනුශය වශයෙන් තියෙනවා පින්වතුනි. බාහිරට ප්‍රකට වෙන්නේ නැහැ. අලු යට තියෙන ගින්දර වගේ බාහිරට ප්‍රකටවීමක් නෑ නමුත් කාමරාග පටිකයන් තියෙනවා. මේ අනුශය වශයෙන් කාමරාග පටිගයන් තියෙන නිසාම එයා උපරිම ආත්මභාව දෙකක් මේ භවයේ සැරිසරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුන්වෙනි ආත්මභාවයක් එයාට නැහැ. මෙන්න මේ සකුරුදාගාමි පිංවතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ තුන්වෙනි මරණය පිංවතුනි. ඒ මරණය තියෙන්නේත් මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය පිංවතුනි මේ සතරාපායෙන් මිදුන කෙනාගේ මරණය. සෝආන් ඵලයට පත් වුන කෙනාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බද පරාමාස ධර්මයන් ෂේ වෙලා නිරෝධය වෙලා. නමුත් කාමය, රාග, පටිග තියෙනවා. ප්‍රකටව තියෙනවා පිංගතුනේ. මේ කාම රාග පටිගයන් ප්‍රකටව තියෙන නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔයා උපරිම ආත්මභාව හතක් මේ භවයේ සැරිසරනවා අටවෙනි ආත්ම භාවයක් යාට නැහැ කියලා පින්වතුනි. මෙන්න මේ උපරිම ආත්ම භාව හතක් මේ භවයේ සැරිසරන සෝවාන් පින්වතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශේෂ්ඨ හතරවෙනි මරණය. ඒ මරණය තියෙන්නේත් මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි. එතකොට පස්වෙනි ශේෂ්ඨ මරණය තමයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය. මේ දෙන්න තාම නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. සෝවාන් මාර්ගය තුලයි මේ දෙන්නා ඉන්නේ පිංගතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් සෝවාන් ඵලයටපත් වෙන්න නම් එයාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන්න ඕනේ කියලා. ඉන්ද්‍රිය ධර්මයන් පහ මොකද්ද? සද්දා, වීරය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන වෙලාවේ මෙයා සෝවාන් ඵලයට පත්වෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පිංහතුනි. නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මේ ඉන්ද්‍රීය ධර්මයන් පහ සමෝ වැඩිලා නැහැ. සද්ධානුසාරී කියන කෙනාගේ සද්ධාව කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා ප්‍රඥාව කියන ඉන්ද්‍රියේ දුර්වලතාවයන් තියෙනවා. ධම්මානුසාරී කියන පුද්ගලයා හොඳින් ධර්මය දන්නවා. ධර්මය කතා කරනවා. ධර්මයේ සාකච්ඡා කරනවා. ධර්මය ලියනවා. නමුත් පිංගතුනේ සද්ධාවේ ප්‍රඥාවේ දුර්වලතාවයන් එයා තුල තියෙනවා පිංගතුනේ. එයා සතිය සිහියෙන් යුතුව මේ දෙක සමබර කරගෙන නැහැ. ඒ නිසා මේ දෙන්නා සද්ධානුසාරී ධම්මානුසාරී කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණයත් පිංගතුනේ මේ ලෝකධාතුව තුළ තියෙන ශේෂ්ඨ පස්වෙනි මරණය මොකද මේ දෙන්නා ඉන්නෙත් මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංහතුනි. එහෙනම් ඔබ ශේෂ්ඨ උපතක් ලබල තියෙනවා. ඒ පිළිබඳ සැකයක් නැහැ. කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මයකුට ලබන්න බැරි ශේෂ්ඨ උපතක් ලැබවා. එහෙමනම් පිංහතුනි ඒ ශේෂ්ඨ උපත මේ ශේෂ්ඨ මරණ පහින් එකක් කරාපි අරගෙන යන්න ඕන පිංහතුනි. මේ ශේෂ්ඨ උපත මේ ශේෂ්ඨ මරණ පහෙන් එකක් කරා අරගෙන ගියොත් පමණයි ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඵලයෙන් ප්‍රයෝජන ගත්තා වෙන්නේ. මොකද මං අර මුලින් කිව්වේ මහත්තයා ඒ ඵල ප්‍රයෝජනය ගත්තේ නැහැ. සුගතියේ ඉපදිලා ශේෂ්ඨ උපතක් ලැබලා දුර්වල මරණයක් කරා තමයි සතර මරණයක් කරයි පිංගතුණී ගියේ. එනිසා ඔබ ලබාගත් ආ වූ ශේෂ්ඨ උපත මේ ශේෂ්ඨ මරණ පහෙන් එහෙකින් කෙලවර කරන්න ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ පිංගතුනි. එහෙම අදිෂ්ඨානයක් ඇති කර ගනිද්දී ඔබ මොකක්ද මුලින්ම දකින්න ඕනේ මේ ශේෂ්ඨ උපත ලබා ගන්න කවුද අපිට උපකාර වුණේ කියන කාරණය පිංගතුනි. මොකද අපි නිරතුරුවම දකින්නේ මොකද්ද? අපිට මේ ජීවිතය ලැබුණේ අපේ අම්මා තාත්තා නිසා කියන කාරණය. ඉන් එහාට අපි දකින්නේ නැහැ. මේ ජීවිතය ඔබට ඔබේ අම්මා තාත්තා ලබා දුන් ජීවිතයක් නෙමේ පිංගතුනි. අම්මා සිද්ධ කළේ කුසට ආපු දරුවා රැකබලාගෙන පෝෂණය කරලා යහපත් දරුවෙක් හැටියට සමාජගත කළායි කියන කාරණයයි අම්මා තාත්තා සිද්ධ කළේ. නමුත් මේ ජීවිතය ඔබට ලැබුණේ අම්මා තාත්තා නිසා නෙමේ. ඔබ විසින්ම රැස් කලා වූ සංස්කාරයන්ගේ ඵලයයි මේ ජීවිතය පිංහතුනි. මොනවදේ සංස්කාරයන්. පළවෙනි කාරණය තමයි පිංහතුනි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. ඔබලා සියලු දෙනාම ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ හිටපු පිරිසක්මයි. ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ හිටිය නිසාමයි මේ ජීවිතේ ඔබට තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන මෞකුසක් ලැබුණ පිංහතුනි. හේතු පලධර්මයක්. ඔබලා මේ ජීවිතයේදී සද්ධාවෙන් බැහැර වුණොත්. ධර්මය අකීකරුභාවයෙන් ජීවිතයට ගත්තොත්. කවදාක්වත් ඊළඟ ජීවිතයේ සම්මාධිට්්‍යයට පත්වෙච්ච මනුස්සෙක් වෙන්න හැපිංහතු. ඒක හේතු පල ධර්මයක්. මොකද අපේ කාලේ ජීවත්වෙච්ච මහත්මෙක් හිටියා. ඒ මහත්මය අවුරුදු හැත්තෑවක් වගේ හසුවක් වගේ ජීවත්වෙච්ච මහත්තෙක්. මේ මහත්තයාගේ දරුවෙක් පැවිදි වෙලා තියෙනවා ශාසනය පැවිදි කරලා තියෙනවා. මේ තාත්තා තුල පිංගතුණී එක්තරා දෘෂ්ටියක් තිබුණා. මොකක්ද ඒ දෘෂ්ටිය? මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පිං කරන්න අවශ්‍ය නැයි කියන කාරණය. මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පිං කරන්න අවශ්‍ය නැහැ කියන කාරණය. එයාගේ යාළුවන්ටත් එයා ඒ ධර්මයේ තමයි කියලා දුන්නේ පිංගතුණී. ඒ නිසා එයා කවදාකවත් කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දානයක් පූජා කළේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසයෙන් සීලයක් සමාදන් වුණේ නැහැ. එයා හැම වෙලාවම කිව්වේ මොකද්ද? මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියන කාරණය. මෙහෙම කියලා මේ මහත්මයා මිය පරලව යනවා අවුරුදු 70ක් වගේ වයසකදී. මේ මහත්මයා මිය පරලව ගියාට පස්සේ අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත උපතක් ලැබුවේ කොතනද කියන කාරණය පිංහතුනේ. ඒ වෙලාවේ සාමීන් වහන්සේ දකිනවලු දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උපත්තිය සලස්ස ගන්නවා පිංහතුනේ. සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ. එයා පෙරජීවිතයේ බෞද්ධයක කියන කාරණයේ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ. එයාගේ ගිය ජීවිතේ දරුවෙක් පැවිදි කරලා තියෙනවායි කියන කාරණේ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ පිංගතුනි. දැන් ඒ ද්‍රවිඩ දරුවා ද්‍රවිඩ සංස්කෘතිය තුලයි ජීවත් වෙන්නේ. මිත්‍යා දෘෂ්ටික භාවයටපත් වුණා. සද්ධාවෙන් බැහැර වුණා ධර්මය අකීකරු භාවයෙන් ජීවිතයට ගැනීම නිසා. දැන් ඉතින් ආයිමත් ඒ ද්‍රවිඩ දරුවාට කවදා හරි සත්පුරුෂ ආශ්‍රයක්, කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබිලා සද්ධර්මයේ ශ්‍රවණයක් සිද්ධ වෙලා ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි වෙන දවසක් දක්වා එයා මිත්‍යා දෘෂ්ටිකභාවය තුල බින්වතුනි. බලන්න කොයි සානං අපරාධයක්ද කියලා. දරුවෙක් පැවිදි කරන්න දක්ෂ වෙච්ච තාත්තා මරණයෙන් පස්සේ මිත්‍යා දෘෂ්ටිකභාවයටයි වැටුනේ. ඇයි ධර්මය අකීකරුභාවයෙන් ජීවිතයට ගත්ත පින්වතුනි. එනිසා ඔබලා මේ ජීවිතයේදී තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වුණොත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් විකෘතිභාවයට පත්කොළොත් ජීවිතය තුළින්. ඔබලාට ඊළඟ ජීවිතයේ කවදාක්වත් සම්මාධිට්්‍යයට පත්වෙච්ච මවකුසක් ලැබෙන්නේ නෑ ඒක ධර්මතාවයක් පිංහතුනි. ඒනම් ඔබ මේ ජීවිතයේ තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කෙනෙක් බවට පත්වනේ කුමක් නිසාද. ගිය ජීවිතයේ ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවතියන මනුස්සෙක් නැත්තන් දෙවියෙක් මයි පිංහතුනි ඒක පලවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි සීලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඊළඟ ජීවිතේ දෙවියෙක් වෙන්න අවශ්‍ය නම් මිනිසෙක් වෙන්න අවශ්‍ය නම් ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා පින්වතුනි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ සිල්පද පහ විසිනුයි ඔබව නැවත දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ. එහෙම නැතුව අපේ අම්මා තාත්තා අපේ තනතුරු නිලතල දීපල මේවා නෙමේ. මේවා විසින් අපිව දුකටමයි ඇද දමන්නේ පිංගතුණී දුකටමයි ඇද දමන්නේ. ඒ දුකෙන් මුදවලා ඔබ නැවත දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් බලන්න මේසා දරුණු සතරාපායකින් මිදිලා ඔබ මේ උතුම් මනුස්ස ජීවිතය ලැබුවේ ඔබ අනිවාර්යෙන්ම ගිය ජීවිතේ සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙනවා පිංගතුණී. තුන්වෙනි කාරණය තමයි දානය පිංහතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානය නිසා තමන්ට ලැබෙන්නේ මොකක්ද ආයුෂ වර්ණය සැපය බලය. ඔබලා මේ ජීවිතයේ මේ ආයුෂ වර්ණය සැපය බලය කියලා යමක් විදිනවා නම් පිංහතුනි. ඒ අම්මා තාත්තා දුන්න නිසා නෙමේ. ඔබලා ගිය ජීවිතේ රැස් කළා වූ දානමය පින්කම් වල ශක්තියමයි. කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව මහා සංඝරත්නය අරමුණු කරගෙන ඔබම ඔබේම දෑතින් පූජා කළා වූ දානයේ ආනිසංසයි පිංහතුනේ ඔබ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය හැටියට මේ ගෙවන්නේ. එනම් බලන්න කවුද ඔබට මේ ජීවිතය ලබල දුන්නේ. ඔබට මේ ජීවිතය ලබල දුන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයත් දානයත් විසින් මයි පිංහතුනේ. අම්මාතාත්තා ලබා දුන් ජීවිතයක් නෙමේ ඔබට මේ අම්මා තාත්තා හොයලා දුන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයත් දානයත් විසින්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාට වඩා තෙරුවන් කෙරෙහි සද්ධාවටත් සීලයටත් දානයටත් ගරු කරන්න කියලා. තෙරුවන් කෙරෙහි සද්ධාවටත් සීලයටත් දානයටත් ඔබ අම්මා තාත්තාට වඩා ගරු කරද්දී ඔබ නිරේතුරුවම පිංහතුනි අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් වෙනවායි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. එනම් මං මුලින් කිව්ව ඔබ ශේෂ්ඨ උපතක් ලැබුවා කියලා. ඒ ශේෂ්ඨ උපත ඔබ ශේෂ්ඨ මරණ පහක් තියෙන ඔබට අරගෙන යන්න පිංහතුනි. ඒ ශේෂ්ඨ මරණ පහ කරා යද්දී මේ ශේෂ්ඨ උපත ලබා දෙන්න අපිට හේතු වුණේ තෙරුවන් කෙරෙහි වූ සද්ධාවත් සීලයක් දානයක් කියන කාරණය මම මතක් කළා. මේ සියලු දේ මතකයට ගනිමින් අපි දැන් කොතෙන්ටද යන්න උත්සාහ ගන්න පිංගතුනි මේ සද්ධර්ම මාර්ගය තුල කොතෙන්ටද අපේ ඉලක්කය මුලින්ම අපි සකස් කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගිහි පිංගතුල්ලාට පෙන්නන ඉලක්කය තමයි පිංගතුනි සතර අපායෙන් මිදෙන්න කියනා වූ ඉලක්කය බොහොම සරල පහසු ඉලක්කයක් බුදුරජාණන් වහන්සේ ඔබලාට පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට මේ රහත්භාවය කරා යන්න කියන කාරණයක් මතක් කරන්නේ නැහැ. එක්තරා මහත්තෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ල ප්‍රශ්නයක් අහනවා භාග්‍යවතුන් වහන්ස. යමෙක් සෝවාන් ඵලයට පත්වෙන්න නම් එයා කුමක්ද කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සෝවාන් ඵලයට පත් වෙන්න නම් කාරණා තුනක් ඔබ වඩන්න ඕනේ කියලා. කාරණා තුනක්. පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව. දෙවෙනි කාරණය තමයි සීලය ආර්යකාන්ත සීලයක් හැටියට ඔබ තුලින් වැඩෙන්න ඕනේ. තුන්වෙනි කාරණය පිංගතුණි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඕනේ. කාරණා තුනක් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කාරණා තුන දේශනා කරලා පස්සේ මේ මහත්මයා අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා තුන වඩලා යමෙක් සෝවාන් ඵලයටපත් උනාට පස්සේ එයා ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා සෝවාන් ඵලයටපත් උනාට පස්සේ එයාට වඩන්න තියෙන එක කාරණයයි. මොකද්ද ඒ කාරණය? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වීම. දැන් තෙරුවන් කරේ සද්ධාව පිළිබඳ සීලයේ ආරකාන්තභාවයේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒවයින් යා පරිපූර්ණ ඒවා බල ධර්මයන් හැටියට එයා තුල වැඩෙන්නේ. අපසු හැරීමක් නැහැ වගේ. එනිසා සෝවාන් ඵලයටපත් උන කෙනා මොකද්ද කරන්නේ? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. එහෙම වෙනකොට එයා සකු르දාගාමි ඵලයටපත් වෙනවා. ඊට පස්සේ අහනවා සකු르දාගාමි ඵලයටපත් වෙච්ච කෙනා මොකක්ද කරන්නේ? එයත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. එතකොට එයා අනාගාමී ඵලයටපත් වෙනවා කියලා. ඊට පස්සේ ගහනවා අනාගාමී ඵලයටපත් වෙච්ච කෙනා මොකද්ද කරන්නේ? එයත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. එතකොට එයා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා කියලා පින්වතුනි. එහෙමනම් දැන් මෙතන මේ කාරණා තුල අපි මුලින්ම දකින්න ඕනේ අපේ ඉලක්කය අපි සකස් කරගන්නේ සතර අපායේ මිදීම සඳහා නම් සෝවාන් ඵලයේ සඳහා නම් අපි පින්වතුනි කාරණා තුනක් ජීවිතයට එකතු කරගන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව. දෙවෙනි කාරණය සීලය ආරකාන්ත සීලයක් හැටියට වඩනවා. තුන්වෙනි කාරණය පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න පින්වතුනි. මොකද තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව සීලේ ආරකාන්තභාවයකින් තොරව පිංගතුනි ධර්මයේ කිසිම ඵලයක් කරා අපිට යන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා මුල් වෙන්නේ තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාවමයි. දෙවෙනි වෙන්නේ සීලේ පරිපූර්ණභාවයමයි. මේ හේතුන් දෙක නිසාම පිංගතුනි අප තුල පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයමයි සකස් වෙන්නේ. එනිසා අපි මුල් බර දෙන්න ඕනේ කුමටද? තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාවටත් සීලේ පරිපූර්ණභාවයටත් තමයි පිංගතුණී අපි මුල් බර දෙන්න ඕනේ. එතකොට මේ ඉලක්කය අපි සකස් කරගත්තට පස්සේ මම මේ ජීවිතේ සතර අපායෙන් මිදෙනවායි කියන ඉලක්කය අපි සකස් කරගත්තට පස්සේ අපි මුලින්ම මොකක්ද කරන්න ඕනේ පිංගතුණී? විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න ඕනේ. මොකද සමාජයේ ජීවත් වෙන අයගේ බහුතරයක් තුල විචිකිච්ඡාව කියන කාරණේ තියෙනවා. මේ ජීවිතයේ තුල නිවන් අවබෝධය කරා යන්න බෑ. මේ ජීවිතයේ කෙනෙකුට සෝවාන් ඵලයට යන්න බෑ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් ආයිමේ ධර්මයේ අර්ථයන් ලබන්න බෑ. මම ව්‍යාපාරිකයෙක් මම රැකියාවක් කරනවා මම විවාහකයි මට දරුවෝ ඉන්නවා ඒ නිසා මට ධර්මයේ අර්ථයන් කරා යන්න බෑ. මේ සෑම දේකටම කියන තනි වචනය තමයි පිංගතුනී විචිකිච්ඡාව කියන වචනය. සැකය. එයා විචිකිච්ඡාව සකස් කරගන්නේ කුමක් කෙරෙහිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය කෙරෙහි. එනිසා මුලින්ම මේ විචිකිච්ඡාවෙන් ඔබ බැහැර වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් ධර්මයේ සම්දිට්ඨිකව තියෙන තාක්කල් ධර්මයේ අර්ථයන් කරා යන්න පුළුවන් කියලා ඒ විශ්වාසය අපි තුල තියෙන්න ඕනේ පින්වතුනි. ඒ විශ්වාසයෙන් බැහැර වෙලා විචිකිච්ඡාව අපි තුල සකස් වෙන මොහොතක් පාසා අපි සද්ධාවෙන් බැහැරට යනවා. සද්ධාවෙන් අපි බැහැරට යනවා හේතුඵල ධර්මය. මොකද ධර්මයේ සම්දිට්ඨිකය තියෙනවා. කොහොමද පින්වතුනි ධර්මයේ සම්දිට්ඨිකෝ තියෙනවා කියලා අපි දකින්නේ? මේ ධර්මයේ සම්දිට්ඨික ගුණය කවුද මේ ලෝකයට ආරක්ෂා කරලා දෙන්නේ පින්වතුනි? මේ ධර්මයේ සම්දිට්ඨික ගුණය ආරක්ෂා කරලා දෙන්නේ දෙවියෙක් බ්‍රහ්මෙක් නෙමේ පිංගතුණි. මේ ධර්මයේ සම්දිට්ඨික ගුණය ආරක්ෂා කරලා දෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන්නා වූ උපසම්පදා සාමින් වහන්සේලා විසින්. ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්නා උපසම්පදා භික්ෂූන් වහන්සේලා විසින්. ඔබලා හැම රාත්‍රියකම හැම උදේකම ලෞතර බුදුරජාණන් වහන්සේ වන්දනා කරනකොට ධර්ම රත්නයේ ගුණයන් සත්‍යායනය කරනකොට ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා ඒ ගුණයන් සත්‍යායනය කරනකොට ඔබලා ඒ වන්දනා කරන්නේ මේ ලෝකදාත් මේ ලෝකයේ තුල ඉන්න උපසම්පදා භික්ෂුන් වහන්සේලාටයි පිංගතුනේ. මොකද උපසම්පදා භික්ෂුවයි ධර්මයේ සම්දිට්ඨික ගුණය ආරක්ෂා කරලා දෙන්නේ. උපසම්පදා භික්ෂුවට පිංගතුනේ විනය කාරණා 227ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විනයකාරණා 227න් බරපතලම විනයකාරණා හතරක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට කියනවා සතර පරාජිකා කියලා පිංගතුණි. යම් උපසම්පදා සාමින් වහන්සේ නමක් මේ සතර පරාජිකාවන් එකකටපත් වුණොත් ඒ භික්ෂූන් වහන්සේට උපසම්පදාවත් භික්ෂූත්වයක් නැහැයි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් පිංහතුනි මේ මොහොතේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන ස්වාමින් වහන්සේලා දසදහස් ගාණක් මේ ලෝකේ ජීවත් වෙනවා. ශ්‍රී ලංකාවේ තායිලන්තේ බුරුමේ මේ තේරවාදී රටවල් වල මේ සතර පරාජිකා ඇතුළු ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන ජීවත් වෙන ස්වාමින් වහන්සේලා දසදහස් ගාණක් ජීවත් වෙනවා ඔබේත් මගේත් පිනට පිංගතුනි. එනිසා ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා. චතුරාර්ය සත්‍ය ඇහෙනවා පටිච්ච සමුප්පාදය ඇහෙනවා ආරෂ්ඨාංගික මාර්ගය අපිට ඇහෙනවා. මොකද ඒ උතුම් සීලයන් ආරක්ෂා කරන ස්වාමින් වහන්සේලා දසදහස් ගාණක් මේ ලෝකේ ජීවත් වෙනවා. අන්න එතනයි පිංගතුණී ධර්මයේ සම්දිට්ඨික භාවය කියලා කියන්නේ. නමුත් යම් දවසක් එනවා අනාගතයේදී මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමින් වහන්සේ ඉතුරු වෙන දවසක් එනවා පිංගතුණී. එයා තමයි දැන් අන්තිමේ අනිත් ඔක්කොම දුස්සීලභාවයට පත් වුණා. මේ ස්වාමීන් වහන්සේලාගේ වරදක් නෙමේ හේතුඵල ධර්මයක්. මොකද ශාසනය අතුරුදහන් වෙන්න ඕනේ ධර්මතාවයක්. එනිසා සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමින් වහන්සේ ඉතුරු වෙන දවස එනවා. ඒක ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන්, තායිලන්ත වෙන්න පුළුවන්, බුරුමේ වෙන්න පුළුවන්. මෙන්න මේ සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමින් වහන්සේ අපවත් වෙන වෙලාවේ ධර්මය අතුරුදහන් වෙනවා පින්නතුනි. ආයිමත් චතුරාර්ය සත්‍යයක් ඇහෙන්නේ නැහැ ආරෂ්ඨාංගික මාර්ගයක් ඇහෙන්නේ ඉන්න ස්වාමීන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂයෙන් ඔක්කොම දුර්වලයි. අන්න එතෙක් පිංගතුනි ධර්මයේ සම්දිට්ඨික ගුණය තියෙනවා. එහෙනම් ඔබේ ඇස් පනාපිට ධර්මයේ සම්දිට්ඨික ගුණය තියෙනවා. එහෙනම් සැකයක් නැහැ පිංගතුනි ධර්මයේ අර්ථයන් ඵලයන් කරා ඔබට යන්න ඕන් පුළුවන්. එනිසා විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. බුදුරජාණන් වහන්සේ කියනවා නම් ධර්මයේ සම්දිට්ඨික ගුණය තියෙන තාක්කල් ධර්මයේ අර්ථයන් කරා යන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියන දේ විශ්වාස කරන්න පිංගතුනි. ඒ විශ්වාසය තුලම තමා සද්ධාව කියන කාරණයෙන් පරිපූර්ණ භාවයට පත්වෙනවා. මෙන්න මේ විචිකිච්ඡාවෙන් බැහැර වෙලා ඊළඟට තුන්වෙනුව අපි කරන්න ඕනේ මොකක්ද? මේ ධර්ම මාර්ගයේ තරණය කළා වූ ජීවිත ඔබේ ආදර්ශමත් චරිත බවට ජීවිතයක් බවට පත් කරගන්න. මොකද ඔබ දොස්තර මහත්තයෙක් වෙන්න යනවා නම් තවත් දොස්තර මහත්තයෙක් තමයි අනුගමනය කරන්නේ. ඔබ ගොවි මහත්තයෙක් වෙන්න යනවා නම් තවත් ගොවි මහත්මයෙක් තමයි අනුගමනය කරන්නේ. එහෙමනම් පින්වතුනි ධර්ම මාර්ගයේ අර්ථයන් හොයාගෙන යනවා නම් අර්ථයන් තරණය කළා වූ පින්වතුල්ලා ඔබේ පරමාදර්ශී චරිත බවට ඔබ පත් කරගන්න ඕනේ. කවුද පිංගතුනේ මේ ධර්මයේ අර්ථයන් සොයා ගිය සොයා තරණය කළා වූ පිංගතුල්ලා කියන්නේ මේ ශාසනේ. බලන්න අර අනේ පිටි සිටුතුමා විසාකා උපාසිකාව නකුල මාතා නකුල පියා වේලුකණ්ඩකේ නන්ද මාතාව වේලුකණ්ඩකේ නන්ද මාතාව කියන්නේ පිංගතුනී මේ තරුණ අම්මා කෙනෙක්. අනාගාමී ඵලයටපත් වෙලා හිටියේ. එයා තුල කාම රාග පටිගයන් එයා තුල සකස් වෙන්නේ නැහැ. එක දරුවෙක් හිටියා නන්ද කියන දරුවා. මේ වේලුකණ්ඩකී නන්ද මාතාව කියන මේ ගිහි ජීවිතයක් ගත කරපු තරුණ අම්මා පිංගතුණේ සතරවරන් දෙවියොත් එක්ක කතා කරනවා. එයාට පුළුවන් දිවසෙන් සතරවරන් දෙවියන් එක්ක කතා කරන්න. මේසා හැකියාවක් මේ අම්මා සකස් කරගත්ත ගිහි ජීවිතය තුලදී. මේ අම්මා එක්තරා අවස්ථාවක පිංගතුනේ සිංහනාදයක් කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉස්සරහා මේ සිංහනාද කරන්නේ. ඒ සිංහනාදයේ එක් කරුණක් තමයි මේ වේලුකණ්ඩකී නන්ද මාතාව කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට මගේ එකම දරුවා නන්ද කියන දරුවා රජ්ජුරුව වරදකට අසු වෙලා හිස ගසලා දැම්මා. මගේ ඇස් දෙක ඉදිරිපිට මගේ දරුවාගේ හිස ගසා දමද්දීත් මට දුකක් වේදනාවක් කඳුලක් ඇති වුණේ නෑ කියලා සිංහනාදයක් අනාගාමී පුද්ගලයෙක්ගේ. මොද කාමරාග පටිගයන් සකස් වෙන්නේ නැහැ. හේතුඵල ධර්මයන් අනුව එයා ජීවිතේ දකිනවා හේතුඵල ධර්මයන්. බලන්න ඒසා ශක්තියක් ඒ වේලුකණ්ඨකේ නන්දමාතාවට තිබ්බා. නමුත් බලන්න අපේ ජීවිතවල අපි දරුවා කියන තැනට මුණුබුරා කියන තැනට කොයිසා බැඳීමක් ඇති කරගෙන දින්නේ මේ බැඳීම් නිසාම පින්වතුනි කොයිසා දුකට පාර සකස් කරගෙනද අපි ඉන්නේ කියලා බලන්න. ඒ වේලුකණ්ඩකී නන්ද මාතාව ගත කරපු ජීවිතය ඒ අර්ථයන් ඔබේ ජීවිතයට ඔබ එකතු කරගන්න. එතකොට අර උග්ග ගෘහපතිවරයා කියන්නේ අනාගාමී උපාසකෙක්. උපාසක මහත්මෙක් අනාගාමී උපාසක මහත්මෙක්. එයාට බිරින්දෑවරු 5 දෙනෙක් හිටියා. එක ගෙදර බිරින්දෑවරු 5 දෙනෙක් හිටියා. බිරින්දෑවරු පස් දෙනාට කියනවා මම බුදුරජාණන් වහන්සේ ළඟට ධර්ම ධර්මය අහන්න යනවා කියලා යනවා. නමුත් ධර්මය අහමින් ඉන්නකොට එයාගේ කාම රාග පටික තුනී වෙලා තුනී වෙලා අනාගාමී ඵලයටපත් වෙනවා. මේ අනාගාමී ඵලයටපත් වුණාට පස්සේ මේ උග්ග ගෘහපතිවරයා ගෙදෙට්ට එනවා. බිරින්දෑවරු පස් දෙනා ළඟට අඬ ගහනවා. අඬ ගහලා කියනවා මින් පස්සේ ඔබලාත් සමග මගේ කාමයේ ඇසුරක් නැහැ. මට දැන් එවැනි සිතුවිලි සකස් වෙන්නේ නැහැ. එනිසා ඔබලා කැමති නම් කියන්න මං කැමති කෙනෙක් විවාහ කරලා දෙන්නම්. කැමති කෙනෙකුට සහෝදරියෝ හැටියට මේ ගෙදර මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කියලා. එක බිරිඳක් කියනවා මට අහවලා විවාහ කරලා ඕනේ කියලා. ඒ පුරුෂයා ගෙන්නලා අතපැන්වක් කරලා දායාද පවරලා විවාහ කරලා දෙනවා පිංගතුනි. අනිත් බිරින්දෑවරු හතර දෙනා කියනවා සහෝදරයව හැටියට අපි ඔබත් එක්ක මේ ගෙදර ජීවත් වෙනවා කියලා. මේ අනාගාමී උග්‍ර ගෘහපතිවරයාත් එක්ක පිංහතුනි බිරින්දෑවරු හතර දෙනෙක් සහෝදරයව හැටියට එක ගෙදර ජීවත් වනා පිංහතුනි. එනම් බලන්න කෝබ විවාහකයි කියන එක ප්‍රශ්නයක්ද ධර්මය අර්ථයන් කරායන්න අපිට ඉන්න එක සාමි පුරුෂයයි එක සැමියයි. දරුවෝ ඉන්නවා කියන කාරණය අපිට මේ මාර්ගය තුළ යන්න බාධාවක්ද විසාකාවට දරුවන් දහ දෙනෙක් හිටියා මුණුබුරු සිය ගාණක් හිටියා මුදල් තියෙනවා ධනවත් එහෙම නැත්නම් මම ව්‍යාපාරයක් කරනවා රැකියාවක් කරනවා කියන එක බාධකයක්ද අනේ පිරි සිටුතුමා අර 제ත වනේ රන් කාසි වලින් අතුරන්න තරම් ධනයක් තිබ්බ පිංගතුනි එහෙනම් බලන්න මේ කාරණා නිසා අපි මේ ධර්ම මාර්ගය මොට කරගන්නවා නම් ඒක විචිකිච්ඡාව නිසාම සකස් වෙන්නා වූ කාරණයක් එනිසා මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න. අනේ පිට සිටුතුමා ජීවත් වුණේ කොහොමද කියලා දකිමින් ඒ විදිහට ජීවත් වෙන්න. අනේ පිට සිටුතුමා ශාසනය උදෙසා සංඝයා උදෙසා කළා වූ යුතුයකම් කැපවීම දකිමින් ඒ ආකාරයට සංඝයාට ශාසනයට යුතුයකම් ඉටු කරන්න. බලන්න විසාකාව සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක්. මේ සෝවාන් ඵලයට පත්වෙච්ච විසාකාව මැදි වයසේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට වරයන් හතක් ඕනේ. මොනවද ඒ වරයන්? මට නිති සංඝයාට බත් දෙන්න ඕනේ. මිති සංඝයාට ගිලන් බත දෙන්න ඕනේ. නිති සංඝයාට කැඳ දෙන්න ඕනේ. නිති සංඝයාට ඖෂධ දෙන්න ඕනේ. නිති සංඝයාට වැසිසලු දෙන්න ඕනේ. කවුද මේ කියන්නේ? සෝවාන් ඵලයට පත් වුණා වූ විසාකා උපාසිකාව. වර්තමානයේ අපේ සමාජයේ කෙනෙක් සෝවාන් වුණා කියලා හිතුවොත් එයා මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලාම එයා කරන්නේ ස්වාමින් වහන්සේලාට වන්දනා කිරීමෙන් වැළකෙනවා. එයා ආයිමත් හාමුදුරන්ට වඳින්නේ පන්සලට යන්නේ නැහැ, සිල් සමාදන් වෙන්නේ පිළිම වහන්සේ නමකට වඳින්නේ නැහැ. බලන්න කොයිසා මෝහ බරිත පැත්තකටද සමාජය ගමන් කරන්න කියලා. එහෙමනම් පින්වතුනි මේ විසාකාව ඔබේ ජීවිතේ පරමාදර්ශයට ගන්න. ඇය ජීවත් වුණ ආකාරය ඇන්ද පෙළැන්ද ආකාරය සමාජ යුතුයකම් චාරිත්‍රයන් ඉටිකරපු ආකාරය ඇය සංඝයාට උපස්ථානය කරපු ආය ශාසනයට උපස්ථානය කරපු හැටි දකිමින් ඒ අනුව ජීවත් වෙනවා කියලා චිත්තයක් සකස් කරගන්න. වේලු කණ්ඩකේ උග්‍ර ගෘහපතිවරයා ජීවත් වුණේ යම්සේද සිංහ නාද කළේ යම්සේද. වේලු කණ්ඩකේ නන්ද මාතාව 500කට එකතර අවස්ථාවක දන් දෙන්නේ. උග්ග ගෘහපතිවරයා කියන්නේ පිංගතුනි නිරතුරුවම දන් දුන්න අනාගාමී උපාසක කෙනෙක්. බලන්නකො මේ මාර්ගඵලලාභීන් වෙලා දාණය තුල ශක්තිමත් වේගොල්ලෝ ක්‍රියාත්මක වුණා. සංඝයාගේ ඇසුර ශක්තිමත් වේගොල්ලෝ ලබා ගත්තා. සංඝයාට කරන්න තියෙන යුතුයකම් මේ ආකාරයෙන් සිද්ධ කළා. ඒ නිසා මෙන්න මේ චරිත ඔබේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්න. වර්තමානයේ කාවද පිංගතුණී අපි පරමාදර්ශී චරිත බවට පත් කරගෙන තියෙන්නේ. අපි අඳින්නේ පළඳින්නේ කන්නේ බොන්නේ හැසිරෙන්නේ අපි අනාගතයේ ගොඩනගා ගන්න සැලසුම් කරන්නේ කවුරු අනුවද? එක්ක රූපවාහිනියේ එහෙම නැත්නම් සිනමාවේ එහෙම නැත්නම් රටේ ජනප්‍රිය වෙන චරිතයක් ඇසුරෙන් තමයි අපි අපේ පරමාදර්ශී චරිත සකස් කරගන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව සූත්‍රයකින් දේශනා කරනවා පිංහතුනේ. තමාගේ මේ රූපය උපයෝගී කරගෙන අනුන් තුල කාමච්ඡන්දයන් යමෙක් සකස් කරනවා නම් ඒ සකස් කරන කෙනා මරණින් මත්තේ වැටෙන්නේ පායාස නිරයටයි කියලා පින්වතුනි. පැහැදිලිව බුදුරජාණන් වහන්සේ සූත්‍රයක දේශනා කරනවා. තමාගේ රූපය උපයෝගී කරගෙන අනුන් තුල කාමච්ඡන්දයන් යමෙක් සකස් කරනවා නම් එයා මරණින් පස්සේ වැටෙන්නේ පායාස නිරයටයි කියලා. එහෙනම් මේ අපි කාවද පිංගතුණී මේ ආදර්ශයට පරමාදර්ශී චරිත බවට වර්තමානයේ aran තියෙන්නේ. පායාස නිරයට වැටෙන්නා වූ පිරිසක්. එහෙනම් අපි ප්‍රශ්නාර්ථයක් තියාගන්න ඕනේ අපේ ජීවිත ඉදිරියේ අපි කොතෙන්ටද යන්න මේ පාර කපාගන්නේ කියලා. එනිසා අර අතීතයේ වැඩ සිටියා වූ මේ ධර්මයේ අර්ථයන් තරණය කළ ඒ උතුම් ජීවිත උතුම් චරිත පිංහතුනේ ඔබගේ පරමාදර්ශී චරිතයන් බවට පත් කරගන්න. ලෝකේ යන දිසාවකට ගියදෙන් ලෝකේ යන්නේ පිංහතුනේ මාරයාගේ දිසාවටමයි දුක දිසාවටමයි එනිසා ඔබ ලෝකේ යන දිසාවට යන්න එපා. ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනා පිංගතුණි හැම වෙලාවෙම උඩුගම් බලා යන කෙනෙක්. මුහුද පැත්තට යන කෙනෙක් නෙමේ. උඩුගම් බලා යන කෙනෙක් ධර්ම මාර්ගය යන කෙනා. එනිසා මේ ධර්ම මාර්ගයේ ඔබ තනියම උඩුගම් බලා යනකොට ලෝකයා ඔබ නොසලකා හරිවි. ලෝකයාගෙන් ඔබට බැනුම් ලැබේවි. නමුත් පිංගතුණි ඔබ තුල ශක්තියක් සකස් වෙන්න ඕනේ. මුළු ලෝකෙම නැති වුණත් බුදුරජාණන් වහන්සේ මගේ ළඟ ඉන්නවා කියන විශ්වාසය. ඒ විශ්වාසය තමයි පිංහතුල්ලා ඇති කරගන්න ඕනේ. මුළු ලෝකයම කරට අතදාගෙන හිටියත් වැඩක් නෑ පිංහතුනී ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමා ළඟ නැත්තං. මුළු ලෝකයාගෙන් අපි අයින් වුණත් ලොකු මුළු ලෝකයා අපිව දුරස් කළත් බුදුරජාණන් වහන්සේ අපේ ළඟ ඉන්නවා නම් පිංහතුනේ ඒ මුළු ලෝකයාටම වඩා ශක්තියක් ඔබට තියෙනවා. එනිසා අන්නේ කාරණය දකින්න මේ පරමාදර්ශී චරිතනුව ජීවිතය ගොඩනගා ගන්න තුන්වෙනි කාරණය පිංහතුනේ විචිකිච්ඡාවෙනුත් බැහැරවෙමින් පරමාදර්ශී චරිතනුව ජීවිත ගොඩනගමින් ඔබ ඉස්සරහට එනකොට අන්න පිංහතුනේ මාරයා ඔබට තොණ්ඩුවක් දානවා. මොකද මාරයාගේ සිරිතත් තමයි ඔබ ධර්මයේ එක කොනක් අල්ලගන්නකොට ඊළඟ කොනට මොකක් හෝ දෘෂ්ටියක් පටලවනවා පිංහතුනේ. මෙතන මාරයක් මොකද්ද කරන්නේ තමා තුළ ඔන්න මාන්නය කියන කාරණය සකස් වෙනවා. මාන්‍ය කියන ආඩම්බරකම කියන මාර්මය සකස් වෙනවා. මම දැන් විසාකා වගේ මම දැන් අනේ පිරිසිදුතුමා වගේ මම දැන් රහත් වෙලා මම දැන් සෝවාන් වෙලා මෙන්න තඹින තමා තුළින් ඔන්න මාන්‍ය කියන කාරණය සකස් වෙනවා. නිසා ධර්ම මාර්ගය තුළේ අධ්‍ය පිංහතුනේ එක දසමයක්වත් මාන්‍ය කියන කාරණයට එන්න ඉඩ තියන්න එපා. මෙතනමයි මාරයා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුරයන් වහන්සේ කියනවා සිත කියන්නේ මාරයා, රූපය කියන්නේ මාරයා, පංච උපාදානස්කන්ධය කියන්නේ මාරයා කියලා. එනිසා මේ මාරයා කියන සිතුවිලි වලට පිංගතුණි ඔබේ ගමන අඩපණ කරන්න දෙන්න එපා. එනිසා ඔබ ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඔබ ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ පිංගතුණි ඔබ නිහතමානී වෙනවායි කියන කාරණයයි. ඒක තමයි ඔබ මුලින්ම ඔබ තුළ ඇති කරගන්නා වූ කල්යාණ මිත්‍රභාවය. ඔබ තුළ නිහතමානී භාවය නැත්තං සමාජය තුළ කල්යාණ මිත්‍රයෝ 100ක් හිටියත් ඒකෙන් අර්ථයක් නැහැ. මම දන්නවායි කියන තැන අපි හැම වෙලාවෙම ඉන්නවා පිංගතුනි. ඒ නිසා මුලින්ම පිංගතුනි තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. මේ මාර්ගය තුල ගමන් කරනකොට හැම රාත්‍රියකම තමා තුලින් තමා ස්වයං පරීක්ෂණයක් කරන්න. තමා තුළ නිහතමානී භාවය වැඩෙනවාද කියන පරීක්ෂණය පිංහතුනි. මොකද මේ ධර්ම මාර්ගය තුළ ඉස්සරහට අද්දී සක්කායි දිට්ටියයි ඔබෙන් සිදෙන්න්න ඕනේ. සක්කායි දිට්ටිය කියන්නේ මමත්වේ දැඩිභාවය. මමත්වේ දැඩිභාවයයි අපි මුලින්ම සිඳගන්න මේ ගමන යන්න ඕනෙ පිංහතුනි. එනිසා හැම රාත්‍රියකම තමා තුළින් ස්වම් පරීක්ෂණයක් කරගන්න තමා තුළ නිහතමානී භාවය සකස් වෙනවාද කියලා. නිහතමානීභාවය සකස් නොවී මාන්‍ය කියන කාරණය වැඩෙනවා නම් වහාම ගමන නවත්වන්න වැරදි පාරකයි යන්න පිංහතුනි. මොකද අපේ ජීවිතේ අපි ගොඩාක් දේවල් පුරව ගන්නවා. දැනුම හැටියට හැකියාව හැටියට ශක්තිීන් හැටියට අපි ගොඩාක් දේවල් පුරෝගන්නවා. මොකද අපේ ජීවිතත් දැම් මටත් ගිහි කාලයක් තිබුණා. මේ ගිහි කාලෙ පුරාවට අපි කළේ මොකක්ද පිංහතුනේ මමය මමය කියලා පුරෝගත්තා. යන යන තැන මොනවා හරි ජීවිතයට එකතු කරගන්න තමයි අපි උත්සාහ කළේ. එක්ක නායකත්වයේ වෙන්න පුළුවන්, තනතුරු වෙන්න පුළුවන්, හැකියාවන් වෙන්න පුළුවන්, දැනුම වෙන්න පුළුවන්. මේ යන යන තැන අපි මොනවා හෝ ජීවිතයට පුරව ගන්න තමයි උත්සාහ කළේ. නමුත් අපි දැක්කේ නෑ පිංගතුනි මේ පුරවගන්නේ සක්කාය දිට්ඨියයි කියන කාරණේ අපි දැනගෙන හිටියේ නෑ. නමුත් කල්යාණ මිත්‍ර ඇසුර නිසාම සද්ධර්ම ශ්‍රවණයේ නිසාම අපි දැනගත්තා පසුව මේ පුරෝගන්නේ වැරදි දෙයක් සක්කාය දිට්ටියයි මේ පුරෝගන්න කියලා. එනිසා අපි යම් දවසක පැවිදි වෙලා කැලේට ගියානම් පිංහතුනේ ඒ කැලේට ගිල් අපි මොකක්ද කළේ මේ අපිම පුරෝගත්තා වූදේ මමම පුරෝගත්තා වූදේ හිස් කලා පිංහතුනේ. මේ ඇස නිත්‍යයි කියලා දකිමින් මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස නිත්‍යයි කියලා දකිමින් පුරෝගත්තා වූ දේවල් මේ ඇස අනිත්‍යයි මේ කන අනිත්‍යයි මේ නාසය මේ දිව මේ ශරීරයේ මේ මනස අනිත්‍යයි කියලා දක්මින් පිංහතුනේ හිස් කලා හිස් කලා මේ රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඤ්ඥානය අනිත්‍යයි කියල දකිමින් අපිම පුරෝගත්තා වූදේ අපිව හිස් කලා පිංහතුනි. මේම හිස්කරමින් හිස්කරමින් හිස්කරමින් හිස්කරමින් යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාට තමා අතහැරෙන මොහොතක් වෙනවා කියලා. එයා තමාට තමා අතහැරෙන මොහොතක් එනවා කියන්නේ එයා පටිච්ච සමුප්පන්නව ජීවිතේ දකිනවා. මෙතන මමය මගේ කියලා දෙයක් නෙමේ හේතුන් නිසා සකස් වුණා වූ දෙයක් කියන කාරණේ දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පිංගතුනි නිහතමානී භාවය මේ ධර්ම මාර්ගයේ අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා මුලින්ම විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න මුලින්ම ඉලක්කයක් සකස් කරගන්න සතර පායෙන් මිදෙනවා කියලා. දෙවනුව විචිකිච්ඡාවෙන් ඔබ බැහැර වෙන්න. තුන්වෙනි වර පරමාදර්ශී චරිත අනුව ජීවිතය ගොඩනගා ගන්න. හතර වෙනුව පිංගතුනි මාන්නය කියන කාරණේ සක්කාය දිට්ඨිය කියන කාරණේ ජීවිතයට එන්න තියන්න එපා පිංගතුනි. මෙන්න මේ ආකාරයෙන් ජීවිතය ගොඩනගාගෙන අපි ඉස්සරහට යද්දී දැන් අපි සතරාපායේ මිදෙන්න සෝවාන් ඵලයට පත්වෙන්න නම් අපි ඉස්සෙල්ලාම මොකක්ද කරන්න ඕනේ පිංගතුනේ බුදුරජාණන් වහන්සේ කියනවා මුලින්ම කරන්න ඕනේ තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව සකස් කරගන්න කියලා. තෙරුවන් කෙරෙහි අචල සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි මේ තුරුණුවන්ගේ ගුණයන් ඥානයන් කෙරෙහි ඇති කරගන්නා වූ අචල විශ්වාව වික්ෂාසය පිංගතුනේ මෙතනදී එක කාරණයක් දකින්න ඕනේ ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වැඩි බර දීලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔබ සද්ධාව සකස් කරගත්තනං හේතුඵල ධර්මයන් අනුව ධර්මරත්නය කෙරෙහි සංගරත්නය කෙරෙහි සද්ධාව ඔබ තුළ සකස් වෙනවා පිංහතුනි. මොකද අපේ පැවිදි ජීවිතයේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මයි අපි වැඩි බර දුන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මයි සද්ධාව බුදුරාන් වහන්සේගේ ගුණයන් ඥානයන් කෙරෙහි මයි අපි විශ්වාසය තිබ්බ පිංහතුනිි. ඒ විශ්වාසය තුළ හේතුඵල ධර්මයන් අනුවම ධර්ම රත්නය කෙරේ සංඝ රත්නය කෙරේ අපි තුල සද්ධාව සකස් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අයෝමයේ ගුණයන් ගැන හිතන්න. ඒ අයෝමයේ ඥානයන් ගැන හිතන්න, කල්පනා කරන්න, මෙනෙහි කරන්න, නුවණින් ආවර්ජනය කරන්න පිංගතුනි. මොකද මේ ධර්ම මාර්ගය තුල ප්‍රඥාව සකස් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න ඕනේ. දෙවනුව සද්ධර්ම ශ්‍රවණය තියෙන්න ඕනේ. තුන්ගැනිව ශ්‍රවණය කලා වූ සද්ධර්මය නුවනින් මෙනෙහි කරන්න ඕන පිංහතුනි. මේ නුවනින් මෙනෙහි කිරීම තුළමයි ප්‍රඥාව කියන කාරණය සකස් වෙන්නේ. එමනැතු ආලෝක පූජාවන් කලා කියලා ටෝච් පූජා කලා කියලා ප්‍රඥාව සකස් වෙන්න මේවා මිත්‍යාවන් පිංහතුනි. ප්‍රඥාව ලැබෙන්න නං ඇසුවා වූ සද්ධර්මය නුවනින් මෙනෙහි කරන්න. මේ නුවණින් මෙනෙහි කිරීම තුලමයි පිංගතුනි ප්‍රඥාව කියන කාරණය සකස් වෙන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ කවුද කියන කාරණය නුවණින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් දකින්න. බලන්න මේ මොහොතේ අපි මේ ලබන්නා වූ උතුම් සැනසිල්ල කවුරුන් නිසාද අපි මේ ලබන්නේ? බුදුරජාණන් වහන්සේ නිසා. මේ ජීවිතේම නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා අපිට කවුද කිව්වේ බුදුරජාණන් වහන්සේ? මේ ජීවිතේම සතර අපායෙන් මිදෙන්න පුළුවන් කියලා අපිට කවුද කිව්වේ බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා මතු කරලා අපිට කවුද පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ මෙවැනි පින්කම් සිද්ධ කළොත් සක්‍රයා කියන තැනට යන්න පුළුවන් කියලා අපිට පාර පෙන්වුවේ කවුද බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාට සැලකුවොත් සක්‍රයා කියන තැනට යන්න පුළුවන් කියලා පාර පෙන්වුවේ කවුද බුදුරජාණන් වහන්සේමයි බලන්න මේසා සම්මා දිට්ඨියකට පාර පෙන්නුව බුදුරජාණන් වහන්සේ මේසා සැපයක් අපිට ලබා දෙන මාර්ගයක් කියන්න පිංගතුනේ කොයිසා දුක්ඛන්දරාවක් සංසාරේ විඳින්නේ නැද්ද අපි බුදුරජාණන් වහන්සේ කියද්දි හැම වෙලාවම සිදුහත් කුමාරයා කියන තැනින් නවතිනවා ඉන් එහාට අපි යන්නේ නැහැ නමුත් සිදුහත් කුමාරයාගෙන් එහාට පිංගතුණී අර සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඈත බව ගමන සද්ධාව අපි තුල මෝදු කරන්න පිංගතුනේ අයෝමය ශක්තියක් අපි තුලට සකස් කරලා දෙනවා. එදා බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයන්ට අවශ්‍ය නම් තිබුණා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ නැහැ. තමන් පරාර්ථකාමී වෙනවා ආත්මාර්ථකාමී වෙන්නේ නැහැ. මම මේ ධර්මය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධ රාජ්‍යය ලබාගෙන තවත් කෝටි ප්‍රකෝටි සියක් කෝටි ගණනකට මේ ධර්මය අසිරිය කියල දෙනවායි කියන අධිෂ්ඨානයට එනවා. එහෙම අධිෂ්ඨානයට ඇවිල්ල පිංහතුනි සංසාරයට බහිනවා සාරා සංක කල්ප ලක්ෂ කියලයි අපි ඒ සංසාර ගමන හඳුන්වන්නේ. කල්පයක් කියන්නේ කොච්චරද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යොදුනක් දිග යොදුනක් පල්ල යොදුනක් කුස පෙට්ටියක් ගන්න කියනවා. මේ පෙට්ටියට අබෑට පුරවන්න කියනවා. අවුරුදු සීයට වතාවක් එකා බෑටයක් අයින් කරන්න කියනවා අවුරුදු සීයටයි එක බෑටයක් අයි කරන්නේ. යම් දවසද මේ පෙට්ටිය අබටික ඉවර වෙන්නේ එදාටයි පිංහතුනේ කල්පයක් ගෙවෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න සාරා සංක කල්ප ලක්ෂ කියන්නේ මෙපමණයි කියලා පිංහතුනේ ගණනකින් අපිට කියන්න බැහැ. මේසා දීර්ඝ කාලයක් මේ භව ගමනේ අප්‍රමාණ දුක්ඛන්දරාවක් වින්දා. ඒ ආවා වූ ගමනේදී බුදුරජාණන් වහන්සේ පසු කාලීනව කියනවා ආනන්ද මම ඇස් ගලව ගලවා දන් දුන්නා කැමැත්තෙන් ඇස් ගලව ගලවා දන් දුන්නා මම මහා සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දුන්නා මම මහ පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දුන්නා මම රටක් රාජ්‍යයක් බිසවක් දරුවෙක් සක්විති රජකමක් මේ කුමද්ද මට ලැබුණේ ආනන්ද මම මේ සියල්ලම දන් දුන්නා මේ උත්තරීතර සම්මා සම්බුද්ධ රාජ්‍ය උදෙසා කියලා. එනම් බලන්න ඔබත් මමත් මේ ලබන්නා වූ සැනසිල්ල උදෙසා සාරා සංක කල්ප ලක්ෂ ගානක් කොයිසා පරිත්‍යාගයන් ගොන්නක් සිද්ධ කළාද පිංහතුනේ. ඉන් පස්සේ සිදුහත් කුමාරය හැටියට උපත්තිය ලබලා අර රම්මේ සුරම්මේ සුබ මාලිගා ලබනවා රටේ රාජ්‍යයේ උරුමය ලබනවා යසෝදරාව රාහුල වගේ බිරිඳ දරුවෙක් ලබනවා පිංගතුනේ මේසා යස ඉසුරු ලබලා අර අලුයම එළියට දාන කෙළපිඩක් වගේ මේ සියල්ල අතහැරලා දාලා යන්නේ අපිට පුළුවන් ද අපේ දරුවා ඉස්කෝ පාසලට ගිහිල්ලා පැයක් ප්‍රමාදුනොත් සැනසille ඉන්න අපේ සාමි පුරුෂයා හවස වැඩ ඇරිලා පැයක් ප්‍රමාදුනොත් සැනසille ඉන්න පුළුවන්ද බලන්න කොයිසා අසිරිමත් දෙයක්ද අතහරින්නේ පිංගතුනි. මෙහෙම අතහැරලා දුෂ්කර ක්‍රියා කරනවා අබිනිෂ්ක්‍රමණය කරනවා පසු කාලීනව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මම මේ හය අවුරුද්දක් පුරාවට වින්දා වූ දුක මේ ලෝකේ කිසිම බ්‍රහ්මේකුට දෙවියෙකුට මිනිස්සෙකුට විඳින්න බෑ කියලා එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නෑ ආනන්ද මම උදරේ අතගානකොට පිටකොන්දයි අහුනේ පිටකොන්ද අතගානකොට උදරයයි අහුනේ ඒ සාමම් මේ ශරීරයට දුක් දුන්නා මට ගුරුවරයෙක් හිටියේ නෑ පතක් පොතක් තිබුණේ නෑ දැන කියා ගන්න කෙනෙක් හිටියේ නෑ දුක තුලින්මයි දුක ජයගන්නේ දුක තුලින්මයි දුක ජයගන්නේ කියලායි ආනන්ද මම හිතුවේ එනිසා අප්‍රමාණ දුක් මම මේ ශරීරයට දුන්නා සමහර දාට ආනන්ද මම වැළඳුවේ එක කඩලැටයක් විතරයි ඊට වඩා දෙයක් දුන්නේ නෑ සමහර දාට මං එක වැළඳුවේ මුං ඇටයක් විතරයි ඊට වඩා දෙයක් දුන්නේ නැහැ. සමහර දාට මං වැළඳුවේ එක බත් ඇටයක් විතරයි ඊට වඩා දෙයක් මම මේ කයට දුන්නේ නැහැ. මේ කය කුෂ වුණා කලන්තේ දාලා වැටෙනවා මට නැගිට ගන්න පණ නැහැ. මං බඩ ගාගෙන අර ගොපලු ගාල් වලට ගිහිල්ලා ගොපලු දරුව ඈතට යනකන් ඉඳලා අර හරක්ගේ තනපිඩු වලට කට තියාගෙන කිරි උරා බිව්වා කියනවා. හරක් පයින් ගහනකොට මං ඒ ගව ගාලේ වැටිලා සුමාන දෙක කලන්තේ දාලා වැටිලා හිටියා කියනවා. සිහිය එනකොට මට නැගිට ගන්න පණ නෑ ආනන්ද. මම බඩ ගාගෙන ගිහිල්ලා අර හරක් පැටව් දාපු කහපාට අසූචි කෑවා. ඒ කහපාට අසූචි කද්දිත් මට අපුලක් දුගදක් දැනුනේ නෑ ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පිංගතුණී ඒ හරක් පැටව් දහප කහපාට අසූචි කද්දිත් ඒ බෝධි සත්වයින්ට අපුලක් දුගදක් නොදැනුනේ පිංහතුනේ ඔබත් මටත් මේ සැනසිල්ල ලබාදී මුදෙසාමයි. අවසානයේ බෝධිසත්වයෝ දකිනවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. අර සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා උන්වහන්සේ අදිෂ්ඨානයක් චිත්තයක් ඇති කර ගන්නවා පිංහතුනේ. මොකද්ද ඒ අදිෂ්ඨානයේ චිත්තය? මේ ලේ මස් සම් මැට නහර වියලේවා මම සම්මා සම්බෝධි අවබෝධයෙන් තොරව නැකිටින්නේ නෑ කියලා. මොකක්ද මේ බෝධිසත්වය කරන්න පිංහතුනී ජයස්ත්‍රී මහා බෝධිමූලෙදී. ජීවිතය මරණයට දැම්මා. ජීවිතය මරණයට දැම්මා කියන්නේ පිංහතුනී පංච උපාදානස්කන්දය අතහැරුණා. රූපය කෙරෙහිතිීන තුෂ්ණාව අතහැරුණ වේදනාව කෙරෙහිතිීන තුෂ්ණාව අතහැරුණා. හඳුනා ගැනීම සංස්කාර කෙරෙහි විඤ්ඥානය කෙරෙහි තියෙන්න්නා වූ තුෂ්ණාව අතහැරුණා. පංච උපාදානස්කන්ධය අතහැරෙනකොට ජීවිතයේ මරණයට දාලයි පිංගතුනේ අන්න සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්ක. එහෙනම් ජයශ්‍රී මහා බෝධි මූලෙදි පිංගතුනේ ඒ බෝධි සත්වයෝ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්නේ ජීවිතය මරණයට දාලයි පිංගතුනේ. ජීවිතය මරණයට දාලලා ලබාගත්තා වූ අවබෝධයක සම්මා සම්බුද්ධ ඥානයේ අසිරියයි ඔබත් මමත් මේ මොහොතේ අත්විඳින්නේ. එහෙමනම් ඔබ කල්පනා කරන්න ඔබ දකින්න මේ ආවා වූ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් වූ බව ගමනේදි පිංගතුනේ බුදුරජාණන් බෝධිසත්වයෝ මහා සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දුන්නා නම් ඇස් ගලව ගලවා දන් දුන්නා නම් මහ පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දුන්නනම් ජීවිතේ ලක්ෂ කී වාරයක් මරණයට දාන්න නැද්ද පිංතුනේ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නනම් මහ පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්නනම් ඇස් ගලව ගලවා උගුල්ල උගුල්ලා දන් දුන්නනම් ඔබත් මමත් මේ අත්විඳින සම්මා සම්බුද්ධ රාජ්‍යයේ අසිරිය ලබන්න බෝධි සත්වයෝ ජීවිතයේ ලක්ෂ කීවාරයක් මරණයට දාන්න නැද්ද පිංහතුනේ. එනම් බලන්න ලක්ෂ කීවාරයක් ජීවිතය මරණයට දාලා ලබාගත්තා වූ සම්මා සම්බුද්ධ ඥානයේ අසිරියද මේ මොහොතේ අපි විඳින්නේ. එහෙම බලන්න එහෙම සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන හතලිස් පස් වසරක් පුරාවට උන්වහන්සේ මොකක්ද කළේ පිංහතුනේ අසරණ ඔබ මම වැනි අසරණ සත්වයින් සොයාගෙන ගිහිල්ලා බව නිරෝධයටමයි පාර කියලා දුන්නේ. ඊට පස්සේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන වචනේ හැටියට බුදුරජාණන් වහන්සේ කුමක්ද දේශනා කරන්නේ? මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ කියන්නේ කුසල් සහ අකුසල් සියල්ලම අනිත්‍යයි. එනිසා කුසල් සංස්කාරයන්ට අකුසල් සංස්කාරයන්ට බැඳෙන්න එපා. මේවා විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙනවා. එනිසා හිස ගිනිගත් එක් ඒ ගිනි නිවන්නේ යම්සේද බව ගින්නම නිවා ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අහවල් දිව්‍ය තලයේ සැප තියෙනවා අහවල් බ්‍රහ්ම තලයේ සැප තියෙනවා කියලා අපිට කිව්වේ නෑ. තට්ටු දෙකේ ගෙයක් හදාගෙන වාහනයක් අරගෙන හොඳට ජීවත් වෙන්න සැප තියෙනවා කියලා අපිට කිව්වේ නෑ. ඇයි පින්වතුනි එවැනි දෙයක් අපිට නොකිව්වේ? අහවල් දිව්‍ය තලයේ සැප තියෙනවා බ්‍රහ්ම තලයේ සැප තියෙනවා කියලා අපිට කිව්වනම් අපි එතන හිත පිහිටනවා එතන පිට පිහිටලා පිංකම් කරලා අපි එතෙන්ට යනවා පිංගතුනේ නමුත් අනාගතයේදී පහළ වෙන දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල අපි ආයිමත් සතර අපායට වැටෙනවා පිංගතුනේ එහෙනම් බලන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබ නැවත සතර අපායට වැටෙනවා දකින්න කැමති උනේ නැහැ අතීතේ විතරක් නෙමේ අනාගතේ තව අවුරුදු ලක්ෂ ගාණක් ගිහිල්ලා හරි ඔබ පිංගතුනේ සතර අපායන්ට වැටෙනවා දුකට වැටෙන්න දකින්නවා දකින්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ ද කැමති උනේ නැහැ බලන කොයිසා මහා කරුණා ගුණයක්ද කියලා ඒ මහා කරුණා ගුණය පිංගතුනේ අපේ අම්මා තාත්තා ළඟ තිබුණද අපේ අම්මා තාත්තා අපිට ආදරය නිසාම පාර පෙන්වුවේ කොයි පැත්තටද බැඳීම් වැඩෙන දිසාවටමයි අපිට පාර පෙන්නලා තියෙන්නේ. ආදරය නිසාමයි පිංගතුණී ඒක කළේ. හොඳට ඉගෙන ගන්න, හොඳ රැකියාවක් කරන්න, හොඳ විවාහයක් වෙන්න, හොඳට දරුමුණු පුරන් හදන්න, හොඳ සමාජ තත්ත්වයක් ගොඩනගන්න කොහාටද පිංගතුණී ආදරය නිසා අපිට පාර පෙන්නලා තියෙන්නේ. බැඳීම් බැඳෙන දිසාවටමයි දුක සකස් වෙන දිසාවටමයි නමුත් බුදුරජාණන් වහන්සේ පිංහතුනී අපිට පාර පෙන්නන්නේ දුකෙන් මිදෙන දිසාවටමයි ඒ නිසා අපේ සැබෑම අම්මා සැබෑම තාත්තා ඔබ දුකට වැටෙනවාට අකමැති වුණ සැබෑම අම්මා සැබෑම තාත්තා ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි කියන කාරණේ අපි දකින්න ඕනේ. පිංගතුනි මේ මහා කරුණා ගුණේ සෙවණට ඔබ ලං වෙන්න. ඒ මරු මහා කරුණා ගුණේ සෙවණට ඔබ තුරුල් වෙන්න පිංගතුනි එතනමයි අපිට සැනසෙල්ල තියෙන්නේ. එතනමයි අපිට සැනසෙල්ල තියෙන්නේ. එවැනි මහා කරුණාවකින් අපි කෙරෙහි කටයුතු කළ මේ ලෝකධාත්ව තුළ වෙන කෙනෙක් නෑ පිංහතුනී අන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳ අන්න අපි තුළ සද්ධාව සකස් වෙනවා. මෙතන තමයි සද්ධාව සකස් කරගන්නවා අනේ කොයිසා අයෝමය චරිතයක් අයෝමය මහා කරුණා ගුණයක්ද බුදුරජාණන් වහන්සේ කියන්න. අපේ උදෙසා අනේ ජීවිත ලක්ෂවත් ගානක් මරණයට දැම්මා වූතුම් චරිතයක්. අන්න සද්ධාව කියන කාරණය අප තුළ මතුවෙනවා. නමුත් ඔබ දකින්න ඕනේ සද්ධාව කියන කාරණය පිංහතුනේ සතරාපායෙන් මිදන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද සද්ධාවේ සකත් විතරක් අපිට සතරාපායෙන් මිදන්න බැහැ. මොකද මංකිව්ව යමෙක් සෝවාන් පලට පත්වෙන්න නං එයා තුළ මේ ඉන්ද්‍රීය ධර්මයන් පහ සමුව වැඩෙන්න්න ඕන කියලා. මේ ඉන්ද්‍රිය ධර්මයන් පහක් තියෙනවා මෙතන සමුව වැඩෙන්න්න සද්ධාව කියන කාරණේ විතරක් වඩාගෙන වැඩක් නැහැ. එහෙනම් මේ සද්ධාවත් පිංගතුනේ අපි විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. සද්ධාව විදර්ශනා නුවණින් දකිද්දි තමයි මේ පැත්තෙන් සද්ධාව වැඩෙද්දී මේ පැත්තෙන් ප්‍රඥාව මෝදු වෙන ආකාරයටයි අපි සද්ධාව වඩව ගන්න ඕනේ. මොකද දැන් ප්‍රඥාව මෙතනින් වැඩෙන්න ඕනේ ඉන්ද්‍රිය ධර්මයන් සම කර ගන්න ඕනේ සෝවාන් වෙන වෙලාවේ. අපි සද්ධහා විතරණං රකින්නේ අපි හැමදාම සද්ධානුසාරී කියන තැන තමයි ඉන්නේ. එනිසා සද්ධාව වැඩෙන්න ඕනේ පිංගතුනේ ප්‍රඥාව කියන කාරණය මෝදු කරගෙනයි සද්ධා වැඩෙන්න ඕනේ. මොකද සද්ධාව අපිව අරන් යන්නේ සුගතිය කරා විදර්ශනානුවන කරා සද්ධාව අපිව අරගෙන යන්නේ නැහැ. සද්ධාවත් විදර්ශනානුවනින් දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ පිංගතුනේ. එතෙන්ට යන්න ඉස්සෙල්ලා මේ සද්ධාවේ තියෙන්නා වූ භයානක තැනක් තියෙනවා ඒක මම මතක් කරනවා පින්නතුනේ. ඒකට කියන වචනේ තමයි අමෝලිකා සද්ධාව. මොකද බුදුරජාණන් වහන්සේ මේ මහ පොළවෙන් පස් අහුරක් අරගෙන අපිට පෙන්නලා කියනවා මේ මැරෙන සත්වයින්ගෙන් ඒ කියන්නේ මේ මැරෙන මිනිස්සෙයින්ගෙන් නැවත සුගතිගාමී ජීවිතයක් ලබන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. මේක හරි අනතුරුදායක තැනක් පිංගතුනි. පස්පොල් මහ පොළවෙන් පස් අහුරක් අරගෙන බුදුරජාණන් වහන්සේ අපිට කියනවා මේ මැරෙන මිනිස්සෙයින්ගෙන් නැවත සුගතිගාමී වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා පිංගතුනි. එහෙනම් එතන තියෙන අනතුරු මොකක්ද? මේ මිනිස්යාගෙන් සද්ධාව සකස් කරගෙන තියෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයට පමණයි කියන කාරණේ. මෙතන භයානක අනතුරක් තියෙනවා පිංගතුනි. එනිසා මේ අමෝලික සද්ධාව කියන කාරණය ගැන අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද එක්තරා මහත්මෙක් හිටියා පින්තුණි. ඒ මහත්මයා මාසෙකට වතාවක් පන්සලට සලාක දාන දෙන මහත්තයෙක්. নিরතුරුව සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙන මහත්තයෙක්. අපේ සමාජයේ හැටියට පින්තුණි එයා හොඳ බෞද්ධ මහත්තයෙක්. මේ මහත්මයා අර සුනාමි ආපු වෙලාවේ ඒ සුනාමියට අහුනා වූ කෝච්චි පෙට්ටිය ඇතුලේ හිටපු මහත්තයෙක්. සුනාමි රැළ ඇවිල්ලා කෝච්චි පෙට්ටියේ මේ මහත්තයාව යට කරගෙන මේ මහත්තයා මේ රැළෙන් ඉහළට මතුවෙද්දී මේ මහත්තයා කියනවා රැළෙන් ඉහළට මතුවෙනකොට මෙයාට එක පාට්ට හිතුනේ බුදුරජාණන් වහන්සේත් බොරුයි ධර්මරත්නයත් බොරුයි කියලා. වෙන දෙයක් හිතුන්නේ. ඒක තමයි යාට මුලින්ම හිතලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඇත්තනම් ධර්මරත්නය ඇත්තනම් මට මෙහෙම වෙන්නේ නැහැ. හේතුඵල ධර්මයන් අනුව එයා ගැලපුවේ නැහැ. පළවෙනි රැළෙන් මතුවෙනකොට මෙයාට හිතුනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේත් බොරුයි, ධර්ම රත්නයත් බොරුයි කියලා. සද්ධාවෙන් බැහැර වුණා. සද්ධාව තිබිලාද? නැහැ. අමූලිකා සද්ධාව තුල ඉඳලා තියෙන්නේ. දෙවෙනි රැළත් ඇවිල්ලා. දෙවෙනි රැළටත් ඒ මහත්තයා යට වෙලා දෙවෙනි රැළනුත් එයා මතුවෙනකොට එයා කියනවා අකුසල් හිත් සිය ගාණක් ඇති වෙමින් නැති වෙමින් ගියා කිසිම කුසලයක් එයාට මතක් වුණේ නෑ කියලා පිංහතුනි. ඇයි පළවෙනි රැලේදී සද්ධාවෙන් බැහැර වුණා. සද්ධාවෙන් බැහැර වුණා අසද්ධාවට අදාළව අකුසල් සිත්මයි මතුනේ කිසිම කුසල් සිතක් මතුනේ නෑ පිංහතුනි. සද්ධාව තිබිලද මේ මහත්තයා තුළ නැහැ. අමූලිකා සද්ධාව තුළ ඉඳලතින්. අමූලිකා සද්ධාව තුළ ඉඳලතින්. නමුත් මේ මහත්තයා මැරුණේ නෑ පිංහතුනි. මෙයා ජීවත් වනා මේ මහත්තයා අදත් කියනවා හාමුදුරුවනේ එදා මම මැරුණනං මම කොහේ අයිද කියන්න මමවත් දන්නේ නෑ කියලා. මොකද කිසිම කුසලයක් ඇවිල්ල නෑ මතකෙට. ඒ කියන්නේ අමෝලිකා සද්ධාව තුළයි හිටිය පිංහතුනි. නමුත් මේ හොඳ බෞද්ධෙක් සමාජය හඳුන්වන හොඳ බෞද්ධෙක්. තව එක්තරා අම්ම කෙනෙක් හිටියා. මේ අම්ම ඈත ගම්මානක ජීවත් වෙච්ච අම්ම කෙනෙක්. ඒ ගමේ පන්සලේ පෝයදාට සිල් පිරිස 30ක් විතර සිල් ගන්නවා. මේ සිල් පිරිසේ නායක අම්මා තමයි මේ අම්මා. මේ සිල් ගන්න පිරිසට හැමදාම මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව කියලා දෙන්නේ මේ අම්මා තමයි. එයා තමයි පිරිසේ නායිකාව. මේ අම්මා අවුරුදු 80ක් වගේ වයසේදී රෝගාතුර වෙනවා, ලෙඩ වෙනවා. ලෙඩ වෙලා රෝහල් ගත කරනවා. හුඟක් අසාධ්‍ය වෙනවා. ලේ සේලයින් ඔක්සිජන් දීලා ඇත්තටම මේ අම්මා හිතන ඔයා මැරෙයි කියලා. නමුත් මේ අම්මා මැරුණේ නෑ පිංගතුනේ. මන් දවසක් මේ ගම්මානෙට පිණ්ඩපාතේ වඩිනකොට මේ අම්මා මුණ ගැහිලා කියනවා හාමුදුරනේ මරණය කියන කාරණය මෙච්චර දුකක්ක මෙච්චර බයක්ක කියලා මම නම් දැනගෙන හිටියේ නෑ කියලා පිංගතුනේ. මං ඇහුවේ ඇයි මෑණියෝ එහෙම කියන්නේ කියලා. එතකොට ඒ අම්මා කියනවා මැරෙනවා කියලා හිතුන වෙලාවේ මං මැරෙන්න කැමති වුණේ නැහැ. මං ජීවිතේටමයි ඇද්ද ජීවත් වෙන්නමයි උත්සාහ කළේ ජීවත් වෙන්න උත්සාහ කළේ. මට කළා වූ කිසිම පින්කමක් මතක් වුන්නේ නැහැ. මම අර කළා වූ කිසිම භාවනාවක් මට මතක් වුන්නේ නැහැ. ජීවත් වෙන්නමයි ආසාව සකස් වුනේ. ගෙදර ඉන්න දුවා දරුවා අඹ දරුවා මුණපුර මිනිපිරියමයි මට මතක් වුනේ. පින්වතුනි සද්ධාව තිබිලාද? නැහැ. සද්ධාව තිබිලා නෑ අමෝලිකා සද්ධාව තුල ඉඳලා තියෙන්නේ. සද්ධාව සකස් වුණ කෙනා මරණයට බය වෙන්නේ නෑ පිංගතුනි. හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයක්. සද්ධාව සකස් වුණ කෙනා මරණයට බය නැහැ. එයා මැරෙන වෙලාවට බුදුරජාණන් වහන්සේගේ රූපකාය එයාට මැවිලා පේනවා. දිව්‍ය තලවල ඉන්න දෙවියන් එයාට මැවිලා පේනවා. දෙවියන් ආකාශේ පාවඩයක් කෙලලා තියෙනවා එයාට මැවිලා පේනවා. එයාට ලස්සන මල් ගොමුවක් ලස්සන ආලෝක සංඥාවක් පේනවා. මොකක්ද මේ සුගතියේ සංඥා පිංගතුනි? එහෙනම් සද්ධාව සකස් වුණ කෙනා මරණයට බය නැහැ පිංගතුනි. හේතුඵල ධර්මයක්. ඒ නිසා තමා තුලින් තමා ස්වයං පරීක්ෂණයක් කරලා බලන්න. වයස පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. තමා තුලින් තමා මරණය කියන කාරණයට බය නම් පිංගතුනි. සද්ධාව කියන කාරණේ ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සද්ධාව සකස් වුණා නම් මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකිනකොට අර දිව්‍ය තලවල දෙවියන් එයාට අඬ ගහනකොට පාවඩ එලනකොට පිංගතුනේ එයා මේ අවුරුදු 60ක් 70ක් තියෙන කුණු කය අතහැරලා එතෙන්ට යන්න කවදාක්වත් දෙපාරක් හිතන්නේ නැහැ. ඒක තමයි සද්ධාවේ ආර්ථය. දෙවියන් අඬ ගහද්දි ඒකයි කියන්නේ සාදු කාර දෙමින් එයා මැරෙනවා කියලා. සිනහ සෙමින් එයා මැරෙනවා කියන්නේ අන්න සද්ධාවේ ඵලය පිංගතුනේ. එනිසා තමා තුලින් තමා ස්වයම් පරීක්ෂණයක් කරලා බලන්න තමා මරණයට බය නම් සද්ධාව පිළිබඳ තන ප්‍රශ්නයක් තියෙනවා පිංගතුනි. එනිසා මෙන්න මේ අමූලිකා සද්ධාව මුලින්ම හඳුනගන්න ඕනේ. මේ අමූලිකා සද්ධාව තමයි අපිව දුගතියට අරන් යන්න පිංගතුනි. අමූලිකා සද්ධාව අපිව දුගතියට අරන් යනවා. සද්ධාව කියන කාරණය අපිව සුගතියට අරන් යනවා. නමුත් දැන් අපි යන්න හදන්නේ කොතෙන්ටද පිංහතුනි. මේ සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනානුවනයි සකස් කරගන්න යන්න පිංහතුනි. අන්න එතෙන්ට යද්දී අපි සද්ධාව කියන කාරණයත් අනිත්‍යභාවය මනසින් දකින්න ඕනේ මෙනෙහි කරමින් දකින්න ඕන යෝනිසෝ මනසිකාරය. නුවනින් මෙනෙහි කරන්න දක්ෂ වෙන්න ඕනේ. දැම්මංකිව්වා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලිය ළඟ ගිය කතාව ඔබ හිතන්න අපේ බෝධිසත්වයෝ එදා දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙනවා. අර මඩ වගුරක වැතිරෙනවා පිංහතුනි. අපේ බෝධිසත්වයෝ කැමති වුණේ නෑ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාදයේ මඩ තැවරෙනවට. මඩ වගුරක වැතිරිලා පාවඩයක් වෙන වෙලාවේ. ඒ ශරීරය මතින් දීපංකර බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද තබමින් වඩිනකොට පිංහතුනී අපේ බෝධිසත්වයන් තුල කොයිසා විඳීම් සකස් වෙන්නේ නැද්ද? ඒ සකස් වුණා වූ විඳීම් නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. ඒ විඳීම් නිසා සකස් වුණා වූ සංස්කාරයන් නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපය නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. ඊට පස්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ දෙනවා පිංගතුනි. ඔබ අහවල් කාලේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇටියට සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා. බලන්න බෝධි සත්වයකුට එවැනි නියත විවරණයක් බුදුරජාණන් වහන්සේ නමක් දෙනකොට කොයිසා විඳීම් සකස් වෙන්න ඇද්ද පිංහතුනි. ඒ සකස් වනා වූ විඳීම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඒ විඳීම් නිසා සකස් වනා වූ සංස්කාරයන් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. එතකොට බලන්න බෝධිසත්වය භවයට බැහැලා ඇස් ගලව ගලවා ගලව ගලවා දන් දෙනකොට ඇති වුණා වූ විඳීම් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඒ විඳීම් නිසා සකස් වුණා වූ සංස්කාරයන් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපයන් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි පිංහතුනි. ඊට පස්සේ බලන්න අර මහා සාගරයේ ජලය පරාද වෙන්න තරමට රුධිරය දන් දෙද්දි මේ මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දෙද්දි ඇති වුණා වූ විඳීම් නিত্যද අනිත්‍යද අනිත්‍යයි. ඒ විඳීම් නිසා සකස් වුණා වූ සංස්කාරයන් නিত্যද අනිත්‍යද අනිත්‍යයි විපාක දීලා අනිත්‍ය වුණා. ඒ තිබුණා වූ රූපයන් නিত্যද අනිත්‍යද අනිත්‍යභාවයටපත් වුණා. එනම් බලන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමීදම් පුරලා මහ පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දීලා මහ සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දීලා මේ සකස් කොටගත් ආ වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ සම්මා සම්බුද්ධ රූපකාය නিত্যද අනිත්‍යද අනිත්‍යයි එයත් අලු ගොඩක් බවට ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා අද වැනි වෙසක් සතියක. අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා පිංහතුනේ. එහෙනම් සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී පුරලා ඒ සකස් කොට ගත්තා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුත් ඒ සම්මා සම්බුද්ධ රූපයත් අනිත්‍ය නම් පිංහතුනේ ඔබත් මමත් මේ දරාගෙන ඉන්න රූපය ගැන මොනවා බලාපොරොත්තු තියන්නද අන විදර්ශනා නුවණ සකස් වෙනවා. සද්ධාව විදර්ශනා නුවණින් අපි දකිනවා. අරසා දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරලා සකස් කොට ගත්තා වූ රූපයත් අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා නම් මේ මමය මගේය මගේ බිරිඳ දරුවාය මුණුපුරාය කියලා මගේ කරගෙන ඉන්නා වූ මේ රූපයන් කොයිසානන් සොච්චම් දෙයක්ද පිඟතුනේ අර බලන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරලා ඒ අවබෝධ කොටගත්තා වූ සම්මා සම්බුද්ධ ඥානයත් අනිත්‍යභාවයට පත් වුණා. ඒ ධර්මයත් අතුරුදහන් වෙලා යනවා ආර්යෂ්ඨාංගික මාර්ගයේ ඉදිරි අනාගතයේදී අතුරුදහන් වෙලා යනවා. ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමයි ආර්යෂ්ඨාංගික මාර්ගය මතු කළ ගන්නේ. එහෙනම් සාරා සංක කල්ප ලක්ෂ ගානක් පෙරම් පුරලා අවබෝධ කොට වදාලා වූ ඒ උතුම් සද්ධර්මයත් අනිත්‍යභාවයට පත්වෙනවා නම් ඔබ ඔබේ කීර්තිය ප්‍රශංසාව දැනුම තානාන්තර නිලතල කියලා මේ රැස් කරගන්නා වූ දේ මොන නිත්‍යභාවයක් දකින්නද පිංහතුනේ. අන්න පිංහතුනේ සද්ධහා වැඩෙනවා විදර්ශනානුවන සකස් කරමින්. සද්ධහා වැඩෙන්නේ ප්‍රඥාව මෝදු කරමින් සද්ධාව සකස් වෙනවා. සද්ධාවෙත් අපි විදර්ශනා නුවනින් දකිනවා. නමුත් සද්ධාව අපි වරං යන්න පිංහතුනේ සුගතියට. අමෝලිකා සද්ධාව අපි වරන් යන්නේ දුගතියට. මෙන්න මේ සද්ධාවෙත් විදර්ශනා නුවණින් දකිද්දී අන්න පිංගතුණී ප්‍රඥාව කියන කාරණය මෝදු වෙනවා. ඔබ ප්‍රඥාව කියන කාරණය මෝදු කරගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම පිංගතුණී ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙත්තේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙත් රූපකාය අලු ගොඩක් බවට පත් වුණා ධාතු ගොඩක් බවට පත් වුණායි කියන කාරණය නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. එතන තමයි ප්‍රඥාව කියන කාරණය සකස් වෙන්නේ. නැත්තං ඒ සද්ධාව පමණයි සද්ධාව බෝධ සුගතියට විතරයි අරං ඇන්නේ විදර්ශනා නුවන සකස් කරලා දෙන්නේ නෑ. මේ විදිහට දකිමින් පිංහතුනේ සද්ධාව විදර්ශනාව මෝදුවෙන ආකාරයෙන් වඩමින්. අපි ඉස්සරහට යනකොට පිංහතුනේ අපි බුදුරජාණන් වහන්සේ අපේ කල්්‍යාන මිත්‍රයා කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද සමාජය තුළ ගොඩාක් නොමගයවීම් තියෙනවා එක්තරා දරුවෙක් ඇවිල්ලා මට කිව්වා හාමුදුරනේ මම මෙච්චර කාලයක් භාවනා කරන්න යනවා. මට දැන් භාවනා කරනකොට ඔක්කාරේනවා වමනේ එන්න එනවා. මගේ ගුරුවරයාට මං ගිහිල්ලා කිව්වා මට දැන් වමනේ එනවා ඔක්කාරෙන්න එනවා භාවනා කරනකොට කියලා. ඒ වෙලාවේ ගුරුවරයා කියනවලු ඔබ බය වෙන්න එපා කලබල වෙන්න එපා ඔබට බොහෝම ඉක්මනට ඵලයක් ලැබීමේ ලකුණුයි පහළ වෙලා තියෙන්නේ කියලා. බලන රෝගීභාවයක් අවබෝධයක් හැටියටයි හඳුන්වලා දුන්නේ. දැන් මේ දරුවා භාවනා කරන්න යද්දී ඉබේම උවමනාවෙන් ඔක්කාරය සකස් කරගන්නවා. ඇයි ආ ඵලයක් හැටියටයි පිංගතුණී මේ දකින්නේ දරුවා රෝගීභාවයට යනවා. තව එක දරුවෙක් අවුරුදු ගාණක් භාවනා කරන්න ගිහිල්ලා ගුරුවරයා කියනවා ඔබ දැන් රහතන් වහන්සේ කෙනෙක් කියලා. එහෙම රහතන් වහන්සේ කෙනෙක් කියලා මේ ගිහි පින්වතාට එයා නීතිමාලාවක් දෙන ඔබ මේ අනුව දැන් ජීවත් වෙන්න ඕනේ. ඒ නීතිමාලාවේ මුලින්ම තියෙන්නේ මින් පස්සේ ඔබට ස්වාමින් වහන්සේලාට වන්දනා කරන්න බෑ. දෙවෙනුව තියෙන්නේ පන්සලට යන්න බෑ, සිල් සමාදන් වෙන්න බෑ. පිළිම වහන්සේලාට මල් පහන් ගිලම්පස පූජාවන් කරන්න බෑ. ගෙදර තියෙන පිළිම වහන්සේත් මේ දරුවා අයින් කරනවා පිංගතුනි. බලන්න සමාජයේ කොයිසානම් මෝහබරිත ගමනකටද යන්නේ කියලා නමුත් සමාජය මේ යන ගමන අපිට නතර කරන්න බෑ පිංහතුනි. සමාජයේ හැමදාමත් වැරදි දිසාවටමයි දුක දිසාවටමයි ගමන් කරන්නේ. එනිසා සමාජය නිවැරදි කරන්න ඔබ යන්න එපා. බුදුරජාණන් වහන්සේට සමාධිය නිවැරදි කරන්න බැරි වුණානං මේ අහිංසක අපිට සමාජය නිවැරදි කරන්න බෑපිංහතුනේ. වැරදි කරන සමාජයේ කමටහනක් කරගෙන ඔබ මේ ලෝකයෙන් ගැලවිලා යන්න. වැරදි කරන ලෝකයේ කමටහනක් කරගෙන ඔබ ලෝකයාට හොරෙන් මේ ලෝකයෙන් ගැලවිලා යන්න ලෝකය නිවැරදි කරන්න යන්න එපා ලෝකය නිවැරදි වෙනවා කියලා දකිමින් ඉන්න හදන්න එපා පිංහතුනි. එනිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ කල්්‍යාන මිත්‍රයා කරගන්න දක්ෂ වෙන්න ඕනේ. කොහොමද පිංහතුනී බුදුරජාණන් වහන්සේ අපේ කල්්‍යාන මිත්‍රයා කරගන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා හවරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙරාතු අපිට දේශනා කරනවා මගේ ඇවෑමෙන් ධර්මවිනය දෙකයි ශාස්තෘූ බවට පත්වවෙන්න කියලා. ධර්මවිනය දෙකයි. ධර්මවිනය දෙක ජියෝමානව තියෙනවා. එනම් ශාස්තෘන් වහන්සේ ජියෝමානෝ ඉන්න පිංහතුනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවනුව ශාස්තෘන් වහන්සේ ජියෝමානව ඉන්නවා. ජීවමානව ඉන්න ශාස්තුන් වහන්සේ තමයි ධර්ම විනය දෙක කියලා කියන්නේ. එතොට මේ ධර්ම විනය කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ කොමක්ත පිංහතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ සියලූම ධර්මස්කන්දය සූත්‍ර විනය අභිධර්ම කියන මේ හතලිස් පස් වසරක් පුරාවට දේශනා කලා වූ ධර්මය. එතොන මේ සියලුම ධර්මස්කන්දය අපිව අවසානය යොමු කරන්නේ කොතෙන්ටද පිංහතුනේ. චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණයට. චතුරාර්ය සත්‍ය අවබෝධයේදී අපි මුලින්ම අවබෝධ කරගන්නේ කුමක්ද? දුකයි කියන කාරණය පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවය ගැනීම නිසා සකස් වෙන්නා වූ දුක. මොකක්ද මේ දුක කියලා අපි හඳුනගන්නේ පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවයෙන් ගැනීමේ දුක පිංගතුනේ. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ සමස්ත ධර්මය අවසානයේ අපිව යොමු කරන්නේ කොතෙන්ටද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන තැනට. එතෙන්ට තමයි බුදුරජාණන් වහන්සේ අපේ ඉලක්කය සකස් කරන්නේ. යමෙක් රහත්භාවයට පත්වෙනවා කියන්නේ එයා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නවා. යමෙක් සෝවාන් ඵලයට පත්වෙනවා කියන්නේ එයා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා පිංගතුනි. එහෙමන් මේ සමස්ත ධර්ම විනය අවසාන ඉලක්කය අවසාන පරමාර්ථය මොකක්ද පංච උපාදානස්කන්දය අනිත්‍යයි කියලා දකින කාරණය පිංහතුනි. යමෙක් මේ ජීවිතයේ සතර සටිපට්ඨාන ධර්මයන් වඩනවා. කාය චිත්ත ධම්ම වේදනා සතර සටිපට්ඨාන ධර්මයන්. නමුත් යම් දවසක පිංහතුනී අපි අවබෝධ කරගන්න ඕනේ මේ කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සටිපට්ඨාන ධර්මයන් අනිත්‍යයි කියලා. මේවා නිත්‍ය වූ දේවල් නෙමේ. එයා මේ සතර සතිපට්ඨාන ධර්මයන් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. එහෙම අවබෝධ කරගන්නකොට පිංගතුණේ එයා තුල සතර සතිපට්ඨානය නිසා වැඩෙන්නේ කුමක්ද? සප්ත බොජ්ජංගයන්. සති ධම්ම විජය වීර ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන காரணා හත වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා මේ සප්ත බොජ්ජංගේනොත් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ පිංගතුණේ. මොකද මේවත් අනිත්‍ය වූ දේවල්. සතර සටිපට්ඨාන ධර්මයනුත් අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී සප්ත බොජ්ජංගේනුත් අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී රහතන් වහන්සේ අවසානයේ අවබෝධ කරලා තින්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණේ පින්වතුනි. මොකද සතර සටිපට්ඨාන ධර්මයනුත් වැඩුනේ මේ රූපය ඇසුරු කරගෙන විඳීමක් හැටියට. සප්ත බොජ්ජංගයන් ධර්මයක් වැඩුනේ මේ රූපය ඇසුරු කරගෙන විඳීමක් හැටියටයි පිංගතුනි. එහෙනම් සතර සතිපට්ඨාන ධර්මයේනොත් සප්ත බොජ්ජංගිනුත් වැඩිලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයක් හැටියටයි. මේවා අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී අවසානයේ අවබෝධ කරලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය පිංගතුනි. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සියලුම ධර්මස්කන්ධය අවසානයේ අපිව යොමු කරන්නේ කුමටද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන තැනට පිංගතුනි. මොකද්ද පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ ඇස අනිත්‍යයි. මේ ඇස නිසා සකස් වෙන්නා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් අනිත්‍යයි. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස අනිත්‍යයි. මේවා නිසා සකස් වෙන්නා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් අනිත්‍යයි කියලා පින්වතුනි. එහෙනම් තමාගේ ඇස තුලින් තමා මේ ඇස අනිත්‍යයි කියලා දකිද්දි නුවණින් මෙනෙහි කරද්දි පිංගතුනි මේ ඇස නිසා සකස් වෙන්නා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා නුවණින් මෙනෙහි කෙරෙද්දී තමා තුලින්ම තමා කල්යාණ මිත්‍රයා මතු කරගත්ත පිංගතුනි මුළු සමස්ත ධර්ම විනේ හරය ඵලය තමා තුලින් තමා මතු කරලා ගත්තා. තමාගේ ඇස අනිත්‍යයි කියලා තමා තුලින් තමාගේ ඇස තුලින් දකිනකොට මේ ඇස නිසා සකස් වුණා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් අනිත්‍යයි කියලා තමා තුලින් දකිනකොට තමා තුලින් තමා කල්යාණ මිත්‍රයා මතු කරගත්ත පින්නතුනි. දැන් ලෝකේ කොහෙවත් හොයන්න යන්න අවශ්‍ය නැහැ. සමස්ත ධර්ම විනේ ඵලය තමා තුලින් තමා දැන් මතු කරගෙනයි තියෙන්නේ. එයා දැන් නුවණින් මෙනෙහි කරනවා මේ ඇස අනිත්‍යමුනේ කොහොමද කියලා. මේ ඇසෙන් දැක්කා වූ බාහිර රූපයන් අනිත්‍යභාවයටපත් උනේ කොහොමද කියලා අනුවණින් බලෙහි කරනවා. එතකොට මේ ඇසෙන් අපි ඉස්සෙල්ලාම දකින්න ඇත්තේ කාගේ රූපයද? අම්මා කියන රූපයයි අපි කවුරුත් මුලින් දැක්කේ පින්තුනේ. මේ ඇස් දෙකෙන් අම්මා කියන රූපය මුලින්ම දකිනකොට ඒ අම්මා කියන රූපයේ කොච්චර තරුණ අම්මා කෙනෙක් වෙලා ඉන්නේ නැද්ද? අවුරුදු 20ක 22ක 25ක තරුණ අම්මා කෙනෙක් වෙලා ඉන්නේ නැති. අන්‍යයා බලනවා ඒ තරුණ අම්මා මේ වෙනකොට කොච්චරනං අනිත්‍යභාවයට පත් වෙලාද කියලා. දැන් සමහරවිට හා වයෝවෘද්ධ වෙලා රෝගී වෙලා ගිලං ඇඳක ඉන්නවා රෝධපුටුවක ඉන්නවා පුළුවන්. ඇවිදින්න බැරුවා අසාධ්‍යව ඉන්න පුළුවන්. සමහරවිටයා මැරිලා දිව්‍යලෝකෙක දිව්‍යාංගනාවක් වෙලා ඉන්න පුළුවන්. මනුස්සලෝකයේ මනුස්ස දුවෙක් වෙලා ඉන්න පුළුවන්. සතරාපායේ සත්වයෙක් වෙලා ඉන්න පුළුවන්. අම්මා කියන රූපයේ අනිත්‍යභාවය දකිනවා. තාත්තා කියන රූපය ආච්චි සීයා කියන රූපයන්ගේ අනිත්‍යභාවය දකිනවා. අතීතයේ තිබුණා වූ රූපයන්ගේ අනිත්‍යභාවය නුවණින් මෙනෙහි කරනවා. එතකොට ඒ රූපයන් දැක්කා වූ ඇසේ අනිත්‍යභාවය මෙනෙහි කරනවා. ඒ අම්මා කියන රූපය දකිනකොට මේ ඇස කොච්චරනම් ලදරු ඇහැක් වෙලා තියෙන්නේ නැද්ද? නමුත් දැන් මේ ඇස කොච්චර ಜಾති ජරා ව්‍යාධි මරණ වලට ලක් වෙලාද? කන්නාඩි දෙකක් නොදැම්මොත් අකුරක් පේෙන් නැති තැනට ඇවිල්ල තියෙනවා. ඇසේ සුද එන්නයි අන්ද වෙන්නයි විතරයි තියෙන්නේ සියල්ලම දැම්මේ ඇසට වෙලා තියෙන්නේ තමාගේ ඇස තුළින් ඇසේ අනිත්‍යභාවය දකිනවා. බාහිර රූපයන් තුළින් බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඒ රූපයන් නිසා සකස් වනා වූ විඳීම්වල අනිත්‍යභාවය දකිනවා. අම්මා කියන රූපය නිසා කොයිසා විඳීම් අපි සකස් කරගන්න ඇද්ද. අම්මාගේ කිරිසුවඳට අම්මාගේ ආදරයට අම්මාගේ හුරතලයට අම්මා කවනකොට පෝනකොට ගහනකොට බයිනකොට අකුරු කියලා දෙනකොට අම්මා නිසා කොච්චරනම් විඳීම් සකස් කරගන්න ඇද්ද ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද සියල්ල අනිත්‍ය වෙලා ගියා පිංහතුනේ අන්න තමා තුළින් තමා දැම් පංචුපාදානස්කන්දය අනිත්‍යභාවය දකිනවා. තමාගේ ඇස තුළින් මේ ඇසේ අනිත්‍යභාවය දකිනවා ඇසෙන් දැක්කා වූ බාහිර රූපයන් තුළින් බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඒ රූපයන් නිසා සකස් වුණා වූ විඳීම් වලින් ඒ විඳීම් වල අනිත්‍යභාවය දකිනවා. ඒ විඳීම් නිසා සකස් වුණා වූ සංස්කාරයන් තුළින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. තමා තුළින් තමා දැන් ධර්මය දකිනවා පිංහතුනි. ඔතන තමයි අචල සද්ධාව කියන්නේ. දැන් එයා පසු හැරෙන්නේ නැහැ. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා ආපසු හැරෙන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ එකයි කියන්නේ. මෙච්චර දවස් ඇහැ අනිත්‍යයි කියලා දැක්කේ බුදුරජාණන් වහන්සේ කියන නිසා පතපොතක තියෙන නිසා ඇහැ අනිත්‍යයි කියලා මෙච්චර දවස් අපි දැක්කේ දැම් පිංහතුනේ තමා තුළින් තමා දකිනවා. ලෞකික ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ පෙරට ඇවිල්ල දැන් තමා තුළින් තමා දකිනවා. තමාගේ ඇස තුළින් මේ ඇසේ අනිත්‍යභාවය තමා දකිනවා. ඇසෙන් දැක්කා වූ අතීත අනාගත රූපයන්ගේ අනිත්‍යභාවය තමාගේ ඇස තුළින් තමා තුළින් දකිනවා. ඒවා නිසා සකස් වුණා වූ විඳීම් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තමා තුළින් දකිනවා අන්න එතන තමයි පිංහතුනේ ආකාරවතී සද්ධා වචල සද්ධාව. අයිමත් හැරෙන්නේ නෑ තමා තුළින් තමා ධර්මය දකිනවා නොසැලෙන සද්ධාව කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකයි පිංහතුනි. එනම් අමූලිකා සද්ධාවෙන් බැහැරවෙන්න සද්ධාව කියන කාරණය අපිෝ සුගතියටයි අරං යන්නේ සද්ධාවත් විදර්ශනානුවනින් දකිමින් පිංහතුනේ තමා තුළින් තමා පංචුපාදානස්කන්දය අනිත්‍ය භාවය දකින තැනටෙන් මෙතැන්ට එද්දී ඔබ තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාවටම පත්වෙලා පිංහතුනි. දෙවැනි කාරණයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලය ආර්ය සීලයක් හැටියට ඔබ වඩන්න ආර්කාන්ත සීලයක් හැටියට. මෙතනදි පිංහතුනි ගිහි පිංවතුල්ලාගේ නිත්‍ය සීලය තමයි පංච සීලය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේලා නිතිපතා ඔබට කියන්නේ මොකක්ද? සිල්පද පහ සමාදන් වෙන්න. සතියකට දවසක් මාසෙකට දවසක් නෙමේ. තමා කෙරෙහි තමා අනුකම්පාවෙන් සතර අපායේ කටුක බිය දකිමින් හැම උදෑසනකම සිල්පද පහ සමාදන් වෙන්න. සිල්පද පහ සමාදන් වෙලා ඒ සිල්පද පහ ආරක්ෂා කරගන්න. ආරක්ෂා කළා වූ සිල්පද පහ හැම රාත්‍රියකම ආවර්ජනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. මෙහෙම ඔබ පිංහතුනී මොන සීලය ආරක්ෂා කළා. දැන් පුළුවන් අවස්ථාවද උපෝසට සීලයන්ට යන්න ඕනේ පසලොස්සක පොහෙදාට අනිත් පොහෙදාට උපෝසට සීලයන්ට යන්න. නමුත් නිත්‍ය සීලයයි පන්ති සීලය. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංහතුනි. මේ සීලය ආරක්ෂා කිරීම තුළින් ඔබට කායකර්ම වචීකර්ම කියන කාරණා දෙක ආවරණය වෙනවා කියලා. දැන් ඔබ හිතන්න ඔබ ආජීව අට්ටමක සීලයේ සමාදං වුණා කියලා. ආජීව අට්ටමක සීලයේ සමාදං වුණොත් කයෙන් සිදුවෙන්නා වූ වැරදිදිනම් ඔබ ආවරණය වෙනවා. සතුන් මරන්නේ සොරකං කරන්නේ කාමේ වරදවා හැසිරෙන්නේ වචනයෙන් සිද්ධ වෙන්නා වූ වැරදි හතර ආවරණය වෙනවා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපවන් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත් වෙන්නේ කියලා පින්වතුනි. මෙන්න මෙතන තමයි සීලේ අනතුරුදායක බව තියෙන්නේ. කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මනෝකර්ම කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ අකුසල මූලයන් පිංහතුනේ. අකුසල මූලයන් මොකක්ද ලෝභ දවේශ මෝහ කියන කාරණය. දැන් ඔබ හිතන්න ඔබ පෝයදාට උපෝසට අටසීලය සමාදං වෙනවා. සමාදං වෙලා සිල් ආරක්ෂා කරමින් ඔබ හවස් වෙනකං ඉන්නවා පිංහතුනේ. හවස් වෙනකං ඉන්නකොට ඔබ තුළින් කේන්තියක් දවේශයක් සකස් වෙනවා. දවේශයක් සකස් වනාට පස්සේ ඔබ බලනවා ඔබ සමාදං වුණා වූ සිල්පදාට දුර්වල වුණාද කියලා. දුර්වල වෙලාද සිල්පදයක් දුර්වල වෙලා නැහැ. මොකද සොරකං කළෙත් නෑ සතෙක් මැරුවෙත් නෑ කාමේ වරදවා හැසිරුණෙත් නෑ බොරු කිව්වෙත් නෑ දොළහැන් පස්සේ ආහාර ගත්තෙත් නෑ සිල්පදයක් දුර්වල වෙලා නැහැ. නමුත් දැන් ඔබට සතුටුයි. ඔබ සතුටෙන් ගෙදර යනවා හවසට මන් සිල්පදාට ආරක්ෂා කරගත්තා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිංහතුනි කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් වූ මනෝ කර්මයක් සිද්ධ කරගෙනයි ඔබ ගෙදර යන්නේ කියලා. අන බලන්න මෙන්න මේ මනෝ කර්ම කියන කාරණය ගැන ඔබ විශේෂ අවධානය යොමු කරගන්න ඕනේ. ඔබ හිතන්න ඔබ සිල් සමාදන් වෙච්ච දවසකදී කොච්චර මනෝ කර්මයන් සිද්ධ කරගෙනද ගෙදර යන්නේ කියලා ඔබ හිතන්න. සමහරලාට අපි ගිහිල්ලා වාඩි වෙන්න හදන ඉඩකඩ ප්‍රමාණයට අපි සමහර විට ලෝභ සිත් සකස් කරගන්නවා. දාන ටික ගන්න යන වෙලාවේ අපි සමහර විට ද්වේෂ සිත් සකස් කරගන්නවා. ස්වාමින් වහන්සේලාගේ දුර්වලතාවයක් දකිද්දී අපි ද්වේෂ සිත් සකස් කරගන්නවා. එහෙමනම් බලන්න සිල් සමාදන් වෙලා අපි ගෙදර යන්නේ කොච්චර බලවත් මනෝකර්ම සිද්ධ කරගෙනද පින්වතුනි. නමුත් මේ මනෝකර්ම කායකර්ම වචීකර්ම වලට වඩා බලවත් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා නිරතුරුවම මොන සීලය සමාදන් වුණත් මේ මනෝ කර්ම මේ අකුසල මූලයන් ලෝභ, ద్వේෂ, මෝහයන්ට ජීවිතය තුලින් මතුවෙන්න දෙන්න එපා. මොකද සීලය විසින්ම සමහර විට මේ කාරණා අපි මතු කරලා ගන්නවා. ඒ නිසා කාය කර්ම, වචී කර්ම වලට වඩා මනෝ කර්ම කියන කාරණේ බලවත්. ඒ නිසා හැම වෙලාවම සීලය දස කුසල් කියන තැනට ඔසවා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ පිංගතුනි. ඔබ කෙරෙහි ඔබට අනුකම්පාවක් තියෙනවා නම් ධර්මයේ අර්ථයන් කරා ඔබට යන්න අවශ්‍ය නම් සීලය හැම වෙලාවෙම දස කුසල් කියන තැනට ඔබ ඔසවා ගන්න. ඒතොර කයෙන් සිතෙන් වචනයෙන් සිදුවෙන්නා වූ අකුසල් සියල්ලෙන් ඔබ වැළකෙනවා පින්වතුනි. මොනම හේතුවක් නිසාවත් පන්සිල් සමාදන් වුණත් ලෝභ ද්වේෂ මෝහයන්ට ඔබේ ජීවිතය තුලින් මතුවෙන්න දෙන්න එපා. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය ආර්ය සීලයක් හැටියට වඩන්න කියලා. ආර්ය සීලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද පිංහතුනේ සීලයත් විදර්ශනානුවනින් දකින්න. මොකො දැන් සද්ධහා විතරක් වැඩල වැඩක් නැහැ. වීරය විතරක් වඩලා වැඩක් නැහැ. මේ සද්ධාව වැඩෙන්න ඕනේ ප්‍රඥාව මෝදු කරමින් කියලා මං මතක් කළා. එහෙනම් සීලයත් ඔබ විදර්ශනා නුවනින් දකින්න දක්ෂ වෙන්න ඕන පිංහතුනේ. ඒකයි ආරකාන්ත සීලය කියලා කියන්නේ. සීලය විදර්ශනානුවනින් දැක්කොත් තමයි අන්න ප්‍රඥාව කියන කාරණය ඉහලට මතු වෙලා එන්නේ. එනම් කොහොමද පිංගතුනී සීලය විදර්ශනානුවනින් දකින්නේ. සිල් සමාදං වෙන්න සමාදං වුණා වූ සීලය ආරක්ෂා කරගන්න. ආරක්ෂා කලා වූ සීලය ආවර්ජනය කරන්න කරමින් පිංහතුනී සීලේ ආනිසංසයන්ගේ අනිත්‍ය භාවය දකින්න. ආනිසංසයට බැඳෙන්න එපා මොකද සීලේ ආනිසංසයට බැඳුනොත් ඔබ සුගතියටයි යන්නේ. දැන් අපි මේ සුගතියේ අනිත්‍යභාවය දැකලා විදර්ශනා නුවණ පැත්තටයි අපි මේ යන්න හදන්නේ. ඒ නිසා සීලේ ආස්වාදයේ අනිත්‍යභාවය දකින්නේ ආස්වාදයට බැඳෙන්න එපා. සීලය නිසා සකස් වෙන්නා වූ ආස්වාදයන් මොකක්ද ආදීනවයන් මොකක්ද? සිල් සමාදන් වුණොත් අපි සුගතියේ ඉපදෙනවා. සිහි මුලා නොවී මැරෙනවා. අපේ කීර්ති රාවයේ පැතිරෙනවා. ඕන සභාවක් ඉදිරියට යා නොබියව යනවා. අප්‍රමාදීභාවය සකස් වෙනවා සතර පායන්ගේ ප්‍රමාද වෙන්නේ නැහැ. මේ කියන ආනිසංසයන් නිට්ටද අනිත්‍යද අනිත්‍යයි. වෙනස් වෙන දෙයක්. එන යමක් අනිත්‍ය නම් එතන සැපද දුකද දුකයි. එහෙනම් සිල් රකිමින් අපි මෙච්චර කල් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ දුකක්. සිල් රකිමින් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ අනිත්‍ය වූ දෙයක් පිංගතුනේ. මොකද මං කිව්වා ගිය ජීවිතේත් ඔබ සිල්පද පහ ආරක්ෂා කළා කියලා. නමුත් දැන් මොකද්ද මේ වෙන්නේ? ආයුෂ වර්ණය සැපේ බලය ගෙවිල යන්න ගෙවිල යන්න සීලේ ආනිසංසයන් ගෙවිල යනවා පිංහතුනි. දැන් මේ ජීවිතේ මැරෙන වෙලාවේ අපි තුළ ද්වේෂයක් සකස් වෙලා අපි සතර අපායට වැටුනොත් දැන් රැක්කා වූ සීලෙන් වැඩක් තියෙනවද? තේරුමක් නැහැ. ඒක කිව්වේ සීලේ ආනිසංසයන් සංස්කාරයන් අනිත්‍යයි. එනිසා සිල් සමාදන් වෙලා කොයි වෙලාකවත් සීලය නිසා අනාගතයේ මිනිස්සෙක් වේවා කියලා නම් ඔබ ප්‍රාර්ථනා කරන්නේ. ඒ ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධය. සිල් රැකලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගත දෙවියෙක් වේවා කියලා නම්. ඒ ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධය. සිල් රැකලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ බ්‍රහ්මෙක් වේවා කියලා නම්. ඒ ඔබ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංචුපාදානස්කන්ධයක්. ප්‍රාර්ථනා කරන්නේ පංචුපාදානස්කන්ධයක් නං එතන තියෙන්නේ දුකක්්‍ය කියලායි පිංහතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා සිල් සමාදං වෙලා ඔබට නැවත දෙවියෙක් වේවා කියලා චිත්තයක් සකස් වුනොත් ඔබ සක්‍රයා වෙලා ඉඳලා සතරාපායට වැටුන හැටි නුවනින් මෙනෙහි කරන්න. අන්න නුවනින් මෙනෙහි කරන්න. ඔබට මත්තිල් ආරක්ෂා කරලා මිනිස්සෙක් වේවා කියලා චිත්තයක් සකස් වුණොත් ඔබ සක්විති රජ වෙලා ඉඳලත් සතර අපායට වැටුණායි කියන කාරණේ නුවණින් මෙනෙහි කරන්න. සිල් ආරක්ෂා කරලා බ්‍රහ්මේක් වේවා කියලා චිත්තයක් සකස් වුණොත් ඔබ කල්ප ගණන් රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉඳලා නැවතත් සතර අපායට වැටුණ හැටි නුවණින් මෙනෙහි කරන්න පිංගතුනේ. මෙනෙහි කරලා අනාගත පංච උපාදානස්කන්ධයකට බැඳෙන්න එපා සීලය නිසා. සීලේ අනිත්‍යභාවය දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න ඔබ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතේම ඔබ තුළ ප්‍රඥාව කියන කාරණයයි මෝදු වෙන්න පිංහතුනි ප්‍රඥාව කියන කාරණය මෝදු වෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනවා සමවෙනවා. එනිසා සීලයේ ආස්වාදයට බැඳෙන්න එපා පිංහතුනේ ආස්වාදයේ අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. බුදුරජාන් වහන්සේ කියනවා සුනේත්‍ර කියලා ශාස්තුවරයෙක් හිටියා. මෙයා ඈත අතීතයේ හිටියේ. මේ සුනේත්‍ර ශාස්තුවරයා අවුරුදු 7ක් මෛත්‍රිය වඩලා අවුරුදු 7ක් සිල් ආරක්ෂා කරලා කල්ප 100ක් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා නැහැ පිංගතුනි. කල්ප 100ක් ඇවිල්ලා නැහැ. මේ කල්ප 100 දී ආ 30 වතාවක් මහා බ්‍රහ්මයා වෙලා තියෙනවා. තිස්වතාවක් සක්‍රියා වෙලා තියෙනවා පිංහතුනි. නමුත් බුදුරජාන් වහන්සේ කියනවා මෙච්චර අසිරියක් ලබලත් මේ සුනේත්‍ර තාමත් සතරපායෙන් මිදිල නෑ කියලා. අනාගතයේදී පහළ වෙන දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල් වල මේ සුනේත්‍ර ආයිමත් සතරපායට වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇයි පිංහතුනි එහෙම වුණේ සුනේත්‍ර ආර්ය සීලය කියන කාරණය හඳුනාගෙන හිටියේ නෑ එනිසා ආර්ය සමාධියක් සකස් වුණේ නෑ ඒ නිසා ආර්ය ප්‍රඥාව සකස් වුණේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුනේත්‍ර සිල් රකමින් මෛත්‍රිය වඩමින් භවයමයි ප්‍රාර්ථනා කළේ සංස්කාරයන්මයි ප්‍රාර්ථනා කළේ. එනිසා සීලය විදර්ශනා නුවනින් දකින්න. මෛත්‍රීය වඩනවනම් මෛත්‍රීයත් පිංහතුනී විදර්ශනා නුවනෙන් දකින්න දක්ෂ වෙන්න ඕනේ. මොකද මෛත්‍රිය නිසා අපිට ලැබෙන්නේ කුමක්ද අපි සුවසේ නිින්ද යනවා සුවසේ ඇහැරෙනවා නපුරු හිණ පේන්නේ නැහැ. අපිට සොර සතුරන්ගෙන් හානි වෙන්නේ නැහැ, වසවිසෙන් හානි වෙන්නේ නැහැ, ශරීරය ප්‍රසන්න වෙනවා. දෙවියන්ගෙන් අමනුෂ්‍යයෙන්ගෙන් අපිට හානියක් වෙන්නේ නැහැ, ප්‍රිය වෙනවා. සිහිමුලා නොවි මැරෙනවා සුගතියේ ඉපදෙනවා පිංගතුනි මේ මෛත්‍රියේ ආනිසංස. නමුත් මේ මෛත්‍රියේ ආනිසංස නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. විපාක දීලා අවසන් වෙනවා. ඔබලා මෛත්‍රී ධ්‍යාන වඩලා අතීතයේ එ르දියෙන් ගිහිල්ලා තියෙනවා පින්වතුනි. අතීල සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන මෙතන ඉන්න හැම කෙනෙක්ම එ르දියෙන් ගිහිල්ලා තියෙනවා. නමුත් මේ සංස්කාරයෝ අනිත්‍යයි පින්වතුනි. එනිසා මෛත්‍රිය වඩන්න. ඒ ආනිසංස ජීවිතයට ලබන්න. ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍ය භාවය දකින්න මෛත්‍රීය නිසා භවයට බැඳෙන්නේ පාපිංහතුනි. ඒක තමයි සීලය ආර්ය සීලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. ඊළඟ කාරණය පිංහතුනේ සමහරු අපිට ඇවිල්ල කියනවා හාමුදුරුවනේ මට කොච්චර සිල් සමාදන් වෙන්න මං උත්සාහ කළත් මට සීලයක් ආරක්ෂා කරගන්න බැහැ කියලා. යමෙකුට එවැනි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හේතුඵල ධර්මයක් පිංහතුනේ. යමෙකුට සීලයක් ආරක්ෂා කරගන්න ශක්තිය දෙන්නේ නැත්තං ඊට හේතුව තමයි පිංහතුනී පෙර ජීවිතේ අපි සිල්වතුන්ලාට නිග්‍රහ කරලා තියනවා චෝදනා කරලා තියනවා අපහසුතාවයට පත් කරලා තියනවා පිංගුතුන්. හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මයේ තමා නුවණින් දකින්න. තමා නුවණින් දැකලා මේ ජීවිතයේ සිල් ආරක්ෂා කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස සොයාගෙන ගිහිල්ලා ඒ අයට අප උපස්ථාන ධර්මයන් කරලා ඒ අයගෙන් ආශිර්වාදය ලබා ගන්න පිංගතුනි. සිල් සමාදන් වෙන්න බැහැ කියලා ගැටි ගැටි ඉඳලා වැඩක් නැහැ. ඔබට එමෙ හිතක් සකස් වෙන්නේ නැත්නම් හේතුඵල ධර්මයක් ඔබ පෙර ජීවිතයේ සිල්වතුන් උදෙසා චෝදනා නිග්‍රහයන් කළා තියෙනවා පින්වතුනි. ඒ නිසායි මේ ජීවිතයේ සීලයකට යන්න ඉඩ නැත්තේ. ඒ නිසා මේ ජීවිතයේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් සිල් ආරක්ෂා කරන්නා වූ අය සොයාගෙන ගිහිල්ලා. ඒ අයට අප උපස්ථාන ධර්මයන් සකස් කරලා ඒ ශක්තියෙන් ඔබ නැගී හිටින් උත්සාහ ගන්න ඕන පිංහතුනි. ඊළඟ කාරණය සමහර පිංහතුල්ල අපිට ඇවිල්ල කියනවා හාමුදුරුවනේ මට අහවල් සිල්පදේ රකින්න අමාරුයි. ව්‍යාපාර කරන කෙනා කෙනවා මගේ අතින් බොරුවක් කියවෙනවා කියලා. සමහර තරුණ පිරිස් කියනවා මගේ අතින් පස්වනි සිල්පදේ බිඳෙනවා කියලා. එතුොට දැන් මෙහෙම වෙලා මේ බිඳෙන සිල්පදය ගැන හිතමින් ගැටි ගැටි ඉන්නවා පිංහතුනි. කවදාක්වත් ඒ දේනම් කරන්න එපා. ඔබ බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටි ගැටි හිටියොත් ඒ ගැටෙන වෙලාවක ඔබ මිය පරලෝකියොත් පින්වතුනේ ඔබ යන්නේ සතර අපායට. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එනිසා බිඳෙන සිල්පදේ ගැන දුක් වෙන්න යන්න එපා. රකින්න සිල්පද ගැන හිතලා සතුටු වෙන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. රකින්න සිල්පද ගැන හතර ඔබ ගැන හිතලා සතුටු වෙනකොට ඒ සතුට විසින්ම බිදෙන සිල්පදේ නිවැරදි කරගන්න ඔබට ශක්තිය ලැබෙයි පිංගතුනි. එනිසා සිල්පදයක් බිඳෙනවා නම් ඒ බිඳෙන සිල්පදය ගැන කොයි වෙලාවකවත් ගැටෙන්න යන්න එපා ඒක නිවැරදි කරගන්න උත්සාහ ගන්න. හැම වෙලාවම රකින්න එක සිල්පදයේද දෙකද තුනද හතරද පිංගතුණි රැකින සිල්පදය ගැන හිතලා ඒ සතුටෙන් ජීවිතය ගෙනියන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් ගැටුනොත් ඒ ගැටෙන වෙලාව පාසා ඔබ අකුසලයක්මයි සිද්ධ කරගන්නේ. අකුසලයේ නිසා තව අකුසල් සිද්ධ කරගන්න. ඒ නිසා සිල්පදය නිවැරදි කරගන්න උත්සාහ ගන්න ඒ වගේම රකින සිල්පදය ගැන හිතලා සතුටු වෙන්න හැම් වෙලාම දක්ෂ වෙන්න ඕන පිංහතුනේ. ඊළඟ කාරණය සීලේදී පිංහතුනේ සිල්පදාපි ආරක්ෂා කරගන්න ඕනේ ලෝකයාට පේන්න නන් නෙමේ. අම්ම තාත්තා සතුටු කරන්න පන්සලේ නායක ස්වාමීන් වහන්සේ සතුටු කරන්න නෙමේ. තමන් සිල්පද ආරක්ෂා කරගන්න ඕනේ අවංකවම පිංහතුනේ සතරාපායේ බිය දකිමින් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ලෝකයාට පේන්න සිල් ආරක්ෂා කළා කියලා තේරුමක් නැහැ. මොකද ලෝකයාට අපිට කරන්න දෙයක් නැහැ. ජූරිය කියන කාරණේ තමා තුලයි තියෙන්නේ පින්වතුනි. තීන්දුව දෙන ජූරි සභිකයෝ තමා තුලයි සකස් වෙන්නේ. ලෝකයා නෙමේ තීන්දුව දෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තමා තුල පින්වතුනි ජූරි සභිකයෝ පස් දෙනෙක් ඉන්නවා. මේ තමා තුල සකස් වෙන ජූරි සභිකයෝ පස් දෙනා තමයි මේ පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකයෝ පස් දෙනා. මේ ජූරි සභිකයෝ පස් දෙනා කොයිම වෙලාවකවත් පිංගතුනේ එක පේලියේ පුටු පහක් තියාගෙන වාඩි වෙලා නැහැ. එක ජූරි සභිකයයි හැම් වෙලාම මෙතන විද්‍යාමාන වෙන්නේ. ඉස්සෙල්ලාම පස්සය කියන ජූරි සභිකයා සකස් වෙනවා එයා නැකිටල ගියාට පස්සෙයි වේදනාව කියන ජූරි සභිකයා වාඩි වෙන්නේ. වේදනාව කියන ජූරි සභිකයා නැකිටල ගියාට පස්සෙයි සංඥාව කියන හඳුනා ගැනීම කියන ජූරි සභිකයා වාඩි වෙන්නේ. සංඥාව කියන ජූරි සභිකයා නැකිටල ගියාට පස්සේ චේතනාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා පිංහතුනි චේතනාව කියන ජූරි සභිකයා තමයි තීන්දුව ප්‍රකාශයට පත් කරන්න. චේතනාව කියන ජූරි සභිකයා තීන්දුව ප්‍රකාශයට පත් කරලා නැකිටල ගියාට පස්සේ විඤ්ඥානය කියන ජූරි සභිකයා අන්න පිංහතුනි තීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කරනවා. එනම් බලන්න ජූරිය තියන තමා තුළමයි. ලෝකයාට පේන සිල් සමාදං වෙලා වැඩක් නෑ. තීන්දුව දෙන අවසාර විනිශ්චය දෙන ජූරිය තියෙන්නේ තමා තුලයි පිංගතුනේ. එනිසා තමා තුල සකස් වෙන්නා වූ ජූරියටයි තමා අවංක වෙන්න ඕනේ. ලෝකයාට නෙමේ ලෝකයාට කරන්න පුළුවන් දෙයක් නෑ ජූරිය සමා තුලයි තියෙන්නේ. එක මහත්තෙක් හිටියා ඒ මහත්තයා කෝටිපති මහත්තෙක්. ඒ කෝටිපති මහත්තයාට පිංගතුනේ ප්‍රකට සහ අප්‍රකට කියලා ජීවිත දෙකක් තිබිලා තියෙනවා. මොකද වර්තමාන සමාජයේ හුඟ දෙනෙකුට මේ ප්‍රකට සහ අප්‍රකට කියලා ජීවිත දෙකක් තියෙනවා. නමුත් සමාජයට පේන්නේ මේ හැම කෙනාගේම ප්‍රකට ජීවිතය විතරයි. මේ මහත්තයාගේ ජීවිතේ ප්‍රකට ජීවිතය තමයි අපි දැනගෙන හිටිය පිංහතුනේ. මේ මහත්මයා සමාජය තුළ ජීවත් වනේ හොඳ සිල්වතෙක් හැටියට. වැරද්දක් දකින්න කොතනකුවත් තැනක් තිබ්බෙ නැහැ. මෙයා හොඳින් ජීවත් වෙලා අවුරුදු 80ක් 90ක් ජීවත් වෙලා පිංගතුනේ මිය පරලව යනවා. මිය පරලව ගියාට පස්සේ එයාගේ දරුවන් නැවිල්ලා අපිට කියනවා හාමුදුරනේ අපේ තාත්තා මැරුණාට පස්සේ සුදු ඇඳුමක් ඇඳගෙන සුදු සරමක් කමිසයක් ඇඳගෙන අපේ වත්තේ ඇවිදිනවා අපි දැක්කා. රෑට මගේ ඇඳකොනේ හිටගෙන ඉන්නවා මම දැක්ක කියලා ඒ දරුවෝ කියනවා. මෙහෙම කාලයක් යද්දී අපි දන්න එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කල්ල බල්ල තියෙනවා මේ මැරිච්ච මහත්මයා කොතන්ද නැවත උපතක් ලැබුවේ කියලා පින් ඇතුනේ. ඒ වෙලාට උතුම් සමාධියෙන් ඒ ස්වාමීන් වහන්සේට අරමුණු වෙනවා කියන්නේ විශාල ජලතටාකයක්. මේ ජලතටාකේ තියෙන වතුර පිංහතුනි කළුම කළු පාටයිලු ඒක අපුල කළු පාටක් අර පිටකොටුවේ කානු උතුරල යනකොට තියෙන කළු පාට කියලා කියන්නේ. ඔබ හිතන්න මේ කළුපාට ජලතටාකය ගින්දරදාල රත් කරනවා. ගින්දල දාලා රත් කරනකොට මොකද වෙන්නේ මේ ජල තටාකෙන් දුම යනවා. තව තව ගින්දර දාලා රත් කරනකොට මේ ජල තටාකය ජෑම් ගෙඩි ප්‍රමාණයට බුබුලු දානවා පිංගතුනි. තව තව ගින්දර දාලා රත් කරනකොට මේක දෙහි ගෙඩි ප්‍රමාණයට බුබුලු දානවා. තව තව ගින්දර දාලා රත් කරනකොට මේක බෙලි ගෙඩි ප්‍රමාණයට බුබුලු දානවා පිංගතුනි. දැන් මේ සාමින් වහන්සේට අරමුණු වෙන්නේ අර බෙලිගෙඩි ප්‍රමාණයට ගොජ ගොජගාල උතුරන්නා වූ අර ජලතටාකයක් පිංහතුනි. ඒ ඇන මේ ලොහොකුඹු නිරේ අර මහත්්‍යයා පැහෙනු අපිංහතුනි. බලන්න මොකද අවසානය වුණේ කියලා. දැන් ස්වාමින් වහන්සේලාට ප්‍රශ්නයක්. මේ විදියේ ලස්සන ජීවිතයක් මේ ප්‍රකට ජීවිතය මෙහෙම හොඳට ගතකරපු මේ මහත්තයා මේ වගේ තැනක ඉන්න කොහොමද කියනක දැන් හැමෝටම ප්‍රශ්නයක් පිංහතුනි. පස්සෙ මේ සාමීන් වහන්සේලා හොයලා තියෙනවා මේ මහත්තයාට අප්‍රකට ජීවිතයක් තිබ්බද කියලා. අන්න ඒ වෙලාවේ ස්වාමින් වහන්සේලා දැනගෙන තියෙනවා. ඉතාමත් දැඩි අප්‍රකට ජීවිතයක් මේ මහත්තයාට තිබිලා තියෙනවා. ඒ අප්‍රකට ජීවිතයේ දැඩිආකාරයෙන් කාමයේ වරදවා හැසිරිලා තියෙනවා. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔය චිරස්තීන ධර්මයන් කියන තිරිසන් ධර්මයන් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා වූ ධර්මයන් දැඩි ආකාරයෙන් ජීවිතය තුළින් ක්‍රියාත්මක කළා තියෙනවා පිංගතුනි. එහෙනම් ඉන්න තැන සාධාරණද අසාධාරණද? සාධාරණයි. අන්න බලන්න ලෝකයා රැවට්ටුවද? එයා ලෝකයට ප්‍රකට කළා වූ ජීවිතය තුලින් එයා අප්‍රකට ජීවිතයේ වසල ලෝකයාගෙන් ලකුණු ගන්නයි ගියේ. නමුත් අවසානයේ ජූරිය තීන්දුව තිබ්බේ තමා තුළමයි පිංගතුනේ. එනිසා ලෝකයා රවටීමට නෙමේ අපි සීලය තුළ ඉන්න ඕනේ ජූරිය සකස් වෙන්නේ තමා තුළයි තීන්දුව ප්‍රකාශ කරන්නේ පිංගතුනේ චේතනාව කියන ජූරි සභිකයා. චේතනාව කියන ජූරි සභිකයා ප්‍රකාශ කරන තීන්දුව විඤ්ඥානය කියන ජූරි සභිකයා නිරයේ ලොහොකුඹු නිරේ පිංහතුනේ අරතීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කළා. එනන් තමා තුළ සකස් වෙන්න වූ ජූරිය ගැන බිය ඇති කරගෙන තමා සීලයෙන් පරිපූර්ණ වෙන්න ඕනේ. ඒක තමයි සීලේමන් සද්ධාව ගැනකිව දැන් සීලය තුන්වෙනි කාරණය පිංහතුනේ පංච උපාදානස්කන්දය අනිත්‍ය භාවය දැකීම. මන් දැන් මුලින් කිව්වා සද්ධාව කියන කාරණේ තුලින් කොහොමද පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ කියලා. ඊළඟට මං කිව්වා සීලය කියන කාරණයෙන් කොහොමද පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ කියලා. ඒ වගේම පිංගතුණී නිරතුරුවම මේ රූපයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මේ ඇස කන නාසය දිව ශරීරය මනස මේ ආයතන හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. සතර මහා ධාතු හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට වෙන්වා අරගෙන මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. දෙතිස් කුණුපයන් හැටියට පිංගතුනි මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා නිරතුරුවම අර විසාකාව අනේ පිටිසිටුමා නකුල මාතා නකුල පියාලා ඒ අය ආදර්ශයට ගන්න. ඒ අය ගිහි ජීවිත ගත කරමින් දවාදරුව පෝෂණය කරමින් මේ පංචි උපාදානස්කන්දේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වන හැටි මනසින් දකිින්. මොකද මුල්වෙන්නේ තෙරුවන් කෙරෙ වූ අචල සද්ධාවයි. දෙවැනි වෙන්නේ සීලේ ආර්මත්භාවය මයි පිංහතුනි. මොකද මේ මාර්ගය කියන්නේ ආර්යෂ්ඨාංගික මාර්ගය. මේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ සම්මා සතිය කියන කාරණය බුදුරජාණන් වහන්සේ පනවන්නේ හත්වනි තැනට පිංහතුනිි. සම්මා සතිය හත්වෙනි තැනට බුදුරජාණන් වහන්සේ පනවන්නේ කුමක් නිසාද සම්මා සතිය සකස් වෙන්න නම් මේ මුල් මාර්ගංගහය වැඩෙන්න ඕන පිංහතුනි. මේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගංගහයේ ඵලය තමයි සම්මා සතිය. මේ මුල් මාර්ගංගහය වැඩෙන්නේ නැතුව කවදාක්වත් කෙනෙක් තුල සම්මා සතියක් සකස් වෙන්නේ නැහැ පිංහතුනි. මේ මුල් මාර්ගංගහය කියන්නේ මොකක්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාවත් සීලයක් කියන්නා වූ කාරණා තමයි එතන කැටි වෙලා තියෙන්නේ. ඒ නිසා නිරතුරුවම දකින්න ඕනේ. සම්මා සතියයි අපි ඇති කරගෙන යන්නේ සතිය නෙමේ. සතිය අවශ්‍යයි සම්මා සතිය උදෙසා. නමුත් සතියයි සම්මා සතියයි කියන්නේ පිංහතුනි අහසයි පොළොවයි වගේ දෙකක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සතිය කියන කාරණය පල්ලියේ ඉන්න මහත්තයෙක් තුළ තියෙන්නත් පුළුවන්. සතිය කියන කාරණය කෝවිලක ඉන්න මහත්තයෙක් තුල තියෙන්නත් පුළුවන්. නමුත් සතිය නෙමේ බෞද්ධ අපිට වැදගත් වෙන්නේ සම්මා සතියයි පින්නතුනි. මේ සම්මා සතියේ සතියේ තියෙන වෙනස ඔබ নিরතුරුව හඳුනා ගන්න ඕනේ නැත්නම් අපිට මෙතනදි වර්ධිනවා පින්නතුනි. මං උදාහරණයක් කියන්නම් සම්මා සතිය සතියේ වෙනස දකින ඔබ හිතන්න හරකෙක් ඉන්නවා. මේ හරකාව අපි ලෙහෙලා දානවා පින්නතුනි. මේ හරකාව ලෙහෙලා දැම්මට පස්සේ මේ හරකා මොකද්ද කරන්නේ? වටේම තියෙන ගොයම් පැල ටික, කෙහෙල් පැල ටික කනවා. අපි මේ හරකාව මීටර් 10ක් දිග කඹයකින් බඳිනවා. දැන් එයා කන්නේ මීටර් 10 ප්‍රමාණය විතරයි පිංගතුනේ. මේ මීටර් 10 කඹේ අයින් කරලා අපි මීටර් 5 කඹයකින් මේ හරකව බඳිනවා. දැන් එයා කන්නේ මීටර් 5 ප්‍රමාණය විතරයි පිංගතුනේ. දැන් මේ මීටර් 5 කඹෙත් අයින් කරලා අපි යාව දැන් කනුවට බෙල්ල තියලා බඳිනවා පිංගතුනි. මෙන්න සතිය. දැන් කනුවට තියලා බැඳලා තියෙන්නේ. එයා ඇවිදින්නේ නැහැ එක තැන ඉන්නේ. නමුත් මෙතන කනුවට බෙල්ල තියලා බැඳලා තිබ්බත් පිංගතුනි, එයා වටේ පිටේ තියෙන කෙහෙල් පැල ටික ගොයම් පැල දිහා දකිමින් කෙල ගිලගිලමින් තමයි ඉන්නේ. කෙල ගිලෙමින් තමයි ඉන්නේ. කඹේ කඩාගන්නේ කොහොමද කියලා දකිමින් තමයි ඉන්නේ. තෘෂ්ණාව අඩු වෙලාද? නැහැ. අන්න සතිය. සතිය තුල පින්වතුනි තෘෂ්ණාව සැඟවිලා තියෙනවා. නමුත් සම්මා සතිය කියන්නේ මේ මුල් මාර්ගාංගය වැඩිලා ඇතිවෙන්නා වූ සම්මා සතිය කියන්නේ එතනදිත් මේ හරකා කනුවට බෙල්ල තියලා බැඳිලා තමයි ඉන්නේ. නමුත් එයා වටේ පිටේ තියෙන ගොයම් පැල කෙහෙල් දිය පැල දිහා බලලා කෙලගිලින්නේ නැහැ. එයා කඹේ කඩා ගන්න හදන්නේ නැහැ. ඇයි යා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. රූපේ අනිත්‍යභාවය දකිනවා තෘෂ්ණාව අඩු වෙලයි පිංගතුනේ එයා සම්මා සතිය කියන තැන සකස් කරගෙන තියෙන්නේ. ඒ නිසා සතියයි සම්මා සතියයි කියන්නේ මෙන්න මේ වෙනස අපි දකින්න ඕනේ. සතිය තුල නිරතුරුවම තෘෂ්ණාව සැඟවිලා තියෙනවා. එනිසා සතිය නෙමේ වැදගත් වෙන්නේ සම්මා සතියයි සම්මා සතිය නම් පිංහතුනේ සම්මා දිට්ඨියේ ඉඳන් අපි පල්ලෙහාට මේ මාර්ගංගා එන්න ඕනේ. එතනින් සම්මා දිට්ඨිය කියන්නේ තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. සම්මා සංකප්පය කියන්නේ නෙක්කම්ම සංකප්පය කියන්නේ අතහැරීම ලෝභ ද්වේෂ මෝහයන් අතහරිනවා නෙක්කම්මය. ඊට පස්සේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන්නේ මේ සියල්ලම සීලයට අයිති අංග. සීලය කියන්නේ අපි කැමති දේ අතහරිනවා. මත් වතුර බීලා කැමති වෙන්න කැමති අපි අතහරිනවා. කාමයේ වරදවා හැසිරලා සතුටු වෙන්න කැමති අපි අතහරිනවා. බොරුවක් කියලා සතුටු වෙන්න කැමති අපි අතහරිනවා. නෙක්කම්මයේ පිංගතුනේ අතහැරීමක් සීලය තුල තියෙන්නේ. අන්න මෙතනින් තමයි සම්මා සතිය කියන කාරණය සකස් වෙන්නේ. එනිසා ඔබ මුල් බර දෙන්න තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාවට. ඒ සද්ධාවම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ දකින ආකාරයෙන් විදර්ශනා නුවණින් සකස් කරගන්න පිංගතුනේ. ඊළඟට සීලය ආර සීලයක් හැටියට විදර්ශනා නුවණ මතු කරගන්න විදියට මෙනේ ඇති කරන්න. කරමින් මේ හැම දෙයක්ම නුවණින් මෙනෙහි කරන්න. මොකෝ විසාකාවල අනේ පිටි සිටුතුමන්ලා නකුල මාතා නකුල පියාලා මේ ධර්මාබෝධය සකස් කරගත්ත පින්වතුනි මේ ධර්මතාවයන් නුවණින් මෙනෙහි කිරීමේ හැම රාත්‍රියකම දහවලකම උදෑසනකම මේ ධර්මතාවයෙන් නුවණින් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන ප්‍රමාණයට බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පින්වතුනි මම ඒ කාරණා තුන උතනින් නවත්වනවා. ඊළඟට තව එක කාරණාවක් කියන්න තියෙනවා. ගිහි පිංහතුල්ලා හැම වෙලාම දකින දෙයක් තමයි පින් කළොත් සුගතියට යනවායි කියන කාරණය. පව් කළොත් දුගතියට යනවායි කියන කාරණය. බුදුරජාණන් වහන්සේ කොතනකුවත් පිංහතුනේ පින් කළොත් සුගතියට යනවා පව් කළොත් දුගතියට යනවා කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද උපාධාන පච්චයා බව. උපාධානයයි භවය සකස් කරන්නේ. උපාදානය කෞද සකස් කරන්නේ තුෂ්නාපච්චයා උපාදානන් තුෂ්නා විසුනුවේ උපාදානය සකස් කරන්න පින්නතුනි. දැන් එක මහත්තෙක් හිටියා. ඒ මහත්තයා කෝටිපති මහත්තෙක්. මේ මහත්තයා පිංහතුනී හැම පෝයටම සිය ගානකට දන් දෙනවා හැම පෝයටම. පන්සලක සාමීන් වහන්සේ නමක් කාරන්න එක සාමීන් වහන්සේ නමක් වැඩ කටයුත්තත් තිබ්බත් ඒවා නොපිරිහෙලා කරලා දෙනවා. සුදු ඇඳුම හැමදාම ඇන්දේ. කවදාකවත් මත්පැන් ටිකක් සිගරට් එකක් බිව්වේ නෑ. මේ මහත්තයා පිංගතුනි මේ වගේ වැදගත් ජීවිතයක් ගත කරලා මිය පරලොව යනවා. දැන් මරණේ දවසේ මමත් ගිහි කෙනෙක් එදා. මමත් පාංශකූල පොලේ ඉන්නවා. මේ මරණේ gedara තියාගෙන ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේලා වැඩම කරලා දැන් අනුශාසනා පවත්වනවා පිංගතුනි. ඒ අනුශාසනාවේදී ගමේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. මේ මහත්යාට හත් දවසේ දානයක් තුන් මාසේ දානයක් දෙන්න ඕනේ නැහැ. මොකද මේ මහත්යා ඒ තරමට පින්කම් කරගත්තා. මෙයා දෙවියෙක් මිසක් වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කිව්වා. දෙවියෙක් මිසක් වෙන කෙනෙක් වෙන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ මගේත් හිතවතෙක් නිසා මමත් අනේ සාදු සාදු කිව්වා මොගේ මමකෝ මගේ යාළුවා දෙවියෙක් වෙයි කිව්වේ නිසා. ඒ ගමේ ಗುಣකතනයක් කරපු ගිහි ප්‍රභූ මහත්තයා කිව්වේ මොකද්ද? මේ බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්තයාගෙන් වරදක් වෙලාද කියලා කූඹියා කියයි කිව්වා වරදක් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ කූඹියෙකුටවත් මේ මහත්තයා වරදක් කරලා නැහැ. දැන් කොහාටද යන්න ඕනේ මේ මහත්තයා? සුගතියටමයි යන්න ඕනේ. නමුත් පසු කාලයක අපි දන්න එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ල තියෙනවා මේ මහත්තයා නැවත උපත ලැබුවේ කොහෙද කියන කාරණය. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකිනවලු ඒ මහත්තයාට අයිතිව තිබූ කෝටි ගානක් වඩිනා හිස් සිඩමක. ඒ මහත්තයා කම්බුලට අතතියාගත්ත පරදත්ත රූප ජීවී ප්‍රේතයෙක් හැටියට ඉඩ මේ ඒ කොනේ ඉඳන් මේ කොනට මේ කොනේ ඉඳන් ඒ කොනට ඇවිද ඇවිද ඉන්නවා පින්වතුනි. කොහාටද ගිහිල්ලා තියෙන්නේ? උපාදාන පච්චයා බව. මැරෙන වෙලාවේ තෘෂ්ණාවෙන් උපාදානය වුණේ කුමක්ද? තමාගේ ඉඩ කඩන් උපාදානය වුණේ පින්වතුනි. පිනට කරගන්න දෙයක් නැහැ. පින උපාදානය වුණේ නැහැ. මොකද එයා කල්යාණ මිත්‍රාශ්‍රයක් ලබලා නැහැ. ඒ නිසා අනිත්‍යයි කියන සංඥාව දකින්න පුරුදු වෙලා හිටියේ නැහැ. මැරෙන වෙලාවේ තෘෂ්ණාව සකස් වුණේ ඉඩකඩම් කෙරෙහි ඒ ඉඩකඩම් මගේ කර ගැනීම නිසා ඒ ඉඩමේම පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් බවට පත් වුණා පින්වතුනි. පරදත්ත රූප ජීවී ප්‍රේත කියන්නේ පින්වතුනි ප්‍රේත ලෝකයේ ඉන්න ඉහළම ප්‍රේතයා. මොකද ප්‍රේත ලෝකය කියන්නේ හරි අපුල තැනක් දුක්ඛිත තැනක් පින්වතුනි. මේ දුක්ඛිත ප්‍රේත ලෝකයේ ඉන්න ඉහළම ප්‍රේතයා තමයි පරදත්ත රූප ජීවී ප්‍රේතයා කියන්නේ. පරදත්ත රූප ජීවී ප්‍රේතියක් කියලා කියන්නේ අලුත් සුදු සාරියක් සුදු හැට්ටයක් ඇඳලා කොණ්ඩේ කඩාගෙන ඉන්න ගෘප්ත මූණක් තියෙන කෙනෙක් දකින්නේ පරදත්ත රූප ජීවී ප්‍රේතියක් පින්වතුනි. අලුත් සුදු සරමක් කමිසයක් ඇඳලා ඉන්න කෙනෙක් දකින්නේ පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් පින්වතුනි. දැන් අර මහත්යා පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් බවට පත් උනේ මොකද പ്രേත ලෝකයේ ඉහළම උපතේක. ඇයි එයාගේ පින ඇවිල්ලා යාට විපාක දුන්න පින්වතුනි. තුෂ්ණාව නිසා ප්‍රේත ලෝකෙට වැටුණා කරගත්තා වූ පින්කම් නිසා පරදත්ත රූපජීවී ප්‍රේත කියන තැනට වැටුණා. එයාට හොඳට ඇඳුම් තියෙනවා ආහාර තියෙනවා ඒවැන් දුක්ඛිත භාවයක් එයාට නැහැ. නමුත් උපාදානය කරගත්තා වූ දේ මගේ කරගෙන ප්‍රේත භවයේ යා ජීවත් වෙනවා පින්තුනි. බලන්න කොයිසා අසාධාරණයක්ද කියලා. ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අසාධාරණයි. මේ අසාධාරණ වූ ලෝකෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ අරසා රාජ්‍යයක අයිතිය දාලා. අර යසෝදරාවගේ රාහුලගේ මූුණොවත් බලන්න නැතුව අර රජ මැදුරෙන් නික්මිලා යන්න පිංහතුනේ මේ ලෝකයේ තියෙන අසාධාරණ බව නිසාමයි. අච්චර පින්කරපු කෙනෙක් සතරාපායට වැටෙනවා නං. පව්කරපු කෙනෙක් සුගතියට යනවනං එතන සාධාරණයක් නෑ පිංහතුනි මේ ලෝකේ. ඒක කියැනෙ ලෝකයේ අසාධාරණය අසාධාරණ වූ ලෝකය තුළ සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ අසාධාරණ ලෝකය කමටහනක් කරගෙන ඔබ සැබෑම සාධාරණය සොයාගෙන යන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. තව එක්තරා අම්ම කෙනෙක් හිටිය ඇත ගම්මානක පිංහතුනේ. එය අවුරුදු පණහක් දන්දුන්න අම්ම කෙනෙක්. අවුරුදු පණහක් එක දිගට දන්දුන්න පන්සලට. සිල්පද පහ ආරක්ෂා කරගෙන යා ජීවත් වනා. එයාට දරුවෝ හත් දෙනෙක් හිටිය ඒ හත් දෙනාගෙන් බාලම දරුව තුන් දෙනා කාන්තාවෝ. ඒ තුන් දෙනා කසාද බැඳලා හිටියේ නෑ තරුණ දරුවෝ. මේ අම්මා අවුරුදු 65ක් වගේ වයසේදී මැරෙනවා පිංගතුනි. අවුරුදු 50ක් දන් දුන්න අම්මා හැමදාම සිල්පද පහ රැක්කේ අම්මා මැරිලා පිංගතුනි පරදත්ත රූප ජීවී ප්‍රේතියක් වෙලා ඒ නිවසේම උප්පත්තිය ලැබුවා. ඇයි මැරෙන වෙලාවේ අම්මා කෙනෙකුට කසාද බැන්දේ දරුවෝ තුන් දෙනා කවදාකවත් අමතක කරන්න බෑ පිංගතුනි. මොකද පින් කලාට අනිත්‍යයි කියන සංඥාව වඩලා තිබ්බේ නෑ කල්යාණ මිත්‍ර ඇසුර තිබ්බේ නෑ දැන් ඒ අම්මා ඒ නිවසේම පරදත්ත රූප ජීවී ප්‍රේතියක් බවට පත් වෙලා තියෙනවා බලන්න කොයිසා අසාධාරණයක්ද ලෝකය කියන කාරණේ තව එක තරුණ දරුවෙක් මෙවැනි ධර්ම සාකච්ඡාවකදී මාත් එක්ක දැඩි විදියට ගියා හිටියා හාමුදුරනේ මම මැරෙන්න බය නෑ කියලා මං කිව්වා පුතේ ඔබ මැරෙන්න බය නෑ කියන්නේ ඇයි මම මෙච්චර පින් කරලා තියෙනවා මං මෙච්චර සමාජ සේවය කළා තිනවා මං ඒකට මැරෙන්න බය නෑ කිව්වා. ඇත්ත එයා ඒ තරම් පින් කළා තිනවා සමාජ සේවය කළා තිනවා. එයාගේ මහත්තයා මැරිලා එයාට ධනෙ තියෙන දරුවෙක්. එයා ළඟ දෙපැත්තේ දරුවෝ දෙන්නෙක් වාඩි වෙලා හිටියා දුවයි පුතයි. මං ඒව මේ දෙන්න කවුද මේ මගේ දුව මේ මගේ පුතා කිව්වා දෙන්නම ඉස්කෝලේ යන වයසේ. මං කිව්වා හොඳයි ඔබ මැරෙන්න බය නැත්තම් දැන් මෙතෙන්ට මහත්තෙක් එනවා මේ මහත්තයා ඇත්ත කතා කරන මහත්තෙක් සත්‍යවාදී වචන කතා කරන මහත්තෙක්. ඒ මහත්තය ඇවිල්ලා ඔබට කියනවා මං හෙට උදේට ඔබ ඇමරිකාවට එක්කගෙන යනවා. ඇමරිකාවේ මිනිස්සෙක්ට දෙන්න ඉහළම සැප ඔබට දෙනවා මම මැරෙනකම් ඔබ බලා ගන්නවා. මෙයා ඇත්ත කතා කරන කෙනෙක්. ඔබ හෙට උදේට මාත් එක්ක එන්න ඕනේ ඇමරිකාවට යන්න. නමුත් මට දරුවෝ දෙන්න එපා. දරුවෝ දෙන්න දාලයි ඔබ එන්න ඕනේ කියලා. මං එව පුතේ ඔබ හෙට උදේට මේ මහත්තයත් එක්ක ඇමරිකාවට යනවාද කියලා. ඒ දරුවා කියනවා හාමුදුරනේ දරුවෝ දෙන්න දෙයාලා මං කොහේ යන්නද කියලා. අන්න ඒක තමයි උපාදානය කියන්නේ. දැන් ඔබ දකින්නේ අම්මා මෙතන බනහනව දරුවෝ දෙන්න ළඟ තියාගෙන. දැන් මච්චර පිංකම් කළා මෙච්චර සමාජ සේවය කළා මැරෙන්න බය නෑ කියලා සිංහනාදයක් කරපු අම්මා. දැන් දරුවෝ දෙන්න මෙතන තියාගෙන බනහනවා කියලා හිතන්න. මේ වහලේ කඩාගෙන හිස මතට වැඩෙනවා ඒ අම්මගේ. මරණීය තුවාල සිද්ධ වෙනවා. මැරෙන වෙලාවේ පින මතක් වෙයිද දරුවෝ දෙන්න මතක් වෙයිද? දරුවෝ දෙන්න මතක් වෙන්නේ. උපාදාන පච්චයා බව. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකයේ ඒ තරම් අසාධාරණයි කියලා. මේ අසාධාරණ වූ ලෝකෙන් සාධාරණේ බලාපොරොත්තු වෙන්න එපා. ලෝකයෙන් මිදීම තුලමයි <clears throat> ඔබ සාධාරණේ සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පිංගතුනි හැකිතාක් ඔබ පිංකම් සිද්ධ කරන්න. හැකිතාක් පන්සලට ආරන්නේට ආරාමයට ගිහිල්ලා හැකිතාක් පිංකම් සිද්ධ කරන්න. මොකද පිනමයි ඔබට ආයුෂ වර්ණයේ සැපේ බලය ලබලා දෙන්නේ. ඒ ආයුෂ වර්ණය සැපේ බලයමයි ප්‍රඥාව උදෙසා ඔබට හේතු වෙන්න පිංගතුනේ. එනිසා පිනෙන් තොරව මේ ගමන යන්න යන්න ලෑස්ති වෙන්න එපා. හැකිතාක් පින්කම් සිද්ධ කරන්න පින්කම් සිද්ධ කරමින් හැම වෙලාවම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න පිංගතුනේ. අන්න එතනයි වටිනාකම. හැම වෙලාවම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. පින අර්ථවත් කරලා දෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද අර මහත්තයා මැරෙන වෙලාවේ අච්චර පිං කරපු මහත්තයා මැරෙන වෙලාවේ අර ඉඩකඩම් උපාදානය වෙන වෙලාවේ ඒ ඉඩකඩම් අනිත්‍යයි කියලා එයා දැක්කනම් එයා මාර්ගඵලලාභී දෙවියෙක් වෙලායි උප්පත්තිය ලබන්නේ පිංගතුනි. අර අම්මා මැරෙන වෙලාවේ අර දරුව තුන්දෙනා අනිත්‍යයි කියලා දැක්කනම් ඒ අම්මා මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් වෙලායි උප්පත්තිය ලබන්නේ පිංගතුනි. ඒ අවසාන චිත්තය ගලප ගන්න දක්ෂ වුණේ නැහැ. ඇයි දක්ෂ වනේ නැත්තේ කල්්‍යාන මිත්‍රාශ්‍රය සද්ධර්මසවනය නුවනින් මෙනෙහි කිරීම තිබෙන පිංහතුනි. එනිසා හැකිතාක් පින්කම් සිද්ධ කරන්න සිද්ධ කරලා නිරතුරුවම රූපයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. ඔබේ ඇසකණනාසය දිවශරීරයේ මනසකින අධ්‍යාත්මික රූපෙත් මේවාට අරමුණු වෙන්න වූ බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. ඔබ වඩාත් ආදරය කරන රූප තියෙනවා නම් අම්මා කියන රූපේ තාත්තා කියන රූපේ දරුවා මුණුබුරා මිනිපිරි ගේ දොර ඉඩම කියන මේ රූපයන්ගේ අනිත්‍යභාවය නුවණින් මෙනෙහි කරන්න. ඔබ ගැටෙන රූප තියෙනවා නම් ඒ ගැටෙන රූපයන්ගේ අනිත්‍යභාවය නුවණින් මෙනෙහි කරන්න. මෙන්න මේ අනිත්‍ය සංඥාමයි පිංගතුනේ පින කියන කාරණය ඔබට අර්ථවත් කරලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දෙවෙනි කාරණය පිනේ තියෙන භයානකභාවය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියන්නේ ගින්දරක් කියලා පිංහතුනි. පින ගින්දරක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද ගින්දර පිංහතුනි නැතුව ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. නමුත් ගින්දර නිසාම අපිව විනාශ වෙලා යන්නත් පුළුවන් පිංහතුනි. පිනත් අන්නේ වගේ තමයි. ඒකයි පින ගින්දරක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද පින නිසාමයි පිංහතුනි ආයුෂ වර්ණය සැපය බලය කියන කාරණය සකස් වෙන්න. මොකද මේ රටේ ජීවත්වන එක්තරා ප්‍රභූ කාන්තාවක් ඉන්නවා. ඒ කාන්තාව ආයුෂ වර්ණය සැපය බලයෙන් පිරිල පිංහතුනි. එයාට තව දෙයක් අවශ්‍ය නැහැ. සියල්ලෙම පරිපූර්ණයි. අපි දන්න එක්තරා සාමීන්වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කල්ල බල්ල තියෙනවා මේ අම්මා ගිය ජීවිතය කවුද කියලා. එතකොට ඒ ස්වාමින් වහන්සේ දකින්නවලු මේ අම්මා ගිය ජීවිතේ තරුණ කාලයේ ඉඳන්ම සුදුවත දරාගෙන හිටපු කෙනෙක්. දන් දීපු කෙනෙක් පිංගතුනි. එහෙනම් ඒ දන් දීමත් සිල් රැකීමත් නිසා එයා මේ ජීවිතේ ප්‍රභූ පවුලක උප්පත්තියක් ලැබුවා. උප්පත්තියක් ලැබලා හොඳ විවාහයක් සිද්ධ වුණා. ප්‍රභූ ජීවිතයකට ආව පිංගතුනි මේ ආයුෂ වර්ණය සැපේ බලය කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර මේ සියල්ලම ලැබුණේ කුමක් නිසාද? එයා දුන්නා වූ දානයන් නිසා. එයා රැක්කා වූ සීලයන් නිසා. දැන් එයා දුන්නා වූ දානයන් නිසා එයාට මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙද්දී ඒව දරා ගන්න එයාට බැහැ පිංතුනේ. එයා තව තව ලබා ගන්න රැස් කරන්න අයිති කර ගන්න රැක ගන්න උත්සාහයකයි ආයෙ දෙන්නේ. ධර්මයට යන්න උත්සාහයක දෙන්නේ නැහැ. දැන් ඒ ආයුෂ වර්ණය සැපය බලය එයා වැදල දාලා තියන්නේ කොහටද සතරාපාය කියන පැත්තටයි. දැන් එයා හදිස්සියේ මිය පරලොව ගියොත් එයාට මේ ධනස්කන්ධය අතහැර ගන්න බෑ පිංතුනි. එහෙනම් කවුද එයාව සතරාපායට දැන් ඇදලා දාන්නේ? පින විසින්මයි පිංතුනි. පින විසින්මයි දැන් සතරාපායට ඇදලා දාන්නේ. එනිසා පින විසින් ආයුෂ වර්ණයේ සැපේ බලය අපිට ලැබෙනකොට ඒ ආයුෂ වර්ණයේ සැපේ බලයේ අනිත්‍යභාවය දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. පින විසින් අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනකොට ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය රැකගන්න අපි අකුසල් සිද්ධ කරනවා නම් පිංහතුනේ අන්න පින ගින්දරක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. දැන් අපේ රටේ ලෝකේ ඉන්න ප්‍රභූ මහේෂාක්‍ය මහත්තුරුන් ගන්න ඒ ප්‍රභූ මහත්තුරුණේ මහේෂාක්‍ය භාවය ලැබුවේ කුමක් නිසාද. පෙර ජීවිතයේ දුන්නා වූ දානයන්ගේ කුසල් සංස්කාරයන්ගේ ඵලයයි ඒගොල්ලෝ ලැබුවේ. නමුත් මේ ජීවිතයේ මහේශාක්‍ය භාවයන් ලබලා දැන් ඒගොල්ලෝ මොකද්ද කරන්න පිංගතුනේ? ඒ මහේශාක්‍ය භාවය රැකගන්න උත්සාහ ගන්නේ කොහොමද? ලෝභ, ద్వේෂ, මෝහයන් තුලින්. කුසලයේ නිසා කුසල් සිද්ධ කරගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින කියන්නේ ගින්දරක්. ඒ නිසා ඔබට ලැබුණා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය පිංහතුනේ කොයිම වෙලාවකවත් ඔබ අකුසල් උදෙසානං යොදාගන්න එපා. ඔබ අකුසල් උදෙසා ඔබේ ආයුෂ වර්ණයේ සැපේ බලය යොදාගන්නව නං පිංහතුනේ ඔබ කලා වූ පින්කම් වොල්ටම ඔබ පයින් ගැසීමක් වෙනවා. එනිසා මන් දැම් මුලින් මතක් කලා ඔබ ශේෂ්ඨ උපතක් ලබාගත්ත කියන කාරණය එක පැහැදිලි ඒ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණ පහක් තියෙනවා ඔබට අරගෙන යන්න ඒ පහත් මං පැහැදිලි කළා. ඒ ශේෂ්ඨ උපත ලබා දෙන්න හේතුනා වූ කාරණාත්තුනත් මං මතක් කළා එහෙමනම් පිංහතුනේ මේ කාරණාසිියල් එකතු කරගෙන. ඔබේ ඉලක්කය කොතෙන්ටද සකස් කරගන්න ඕනේ මේ ජීවිතේ මං සතරපායෙන් මිදෙනවා කියන තැන. එතෙන්ට ගියාට පස්සේ බයවෙන්න අවශ්‍යනෑ තව කාගවත් මාර්ගෝප දේශකත්වයක් ඔබට අවශ්‍යනෑ ඔබ පංචුපා දනස්කන්දය අනිත්‍ය දැකලා තියෙන්නේ. සද්ධාවෙන් පරිපූර්ණයි සීලෙන් පරිපූර්ණයි ඒවා බල ධර්ම හැටියට වඩෙන්නේ. ඔබට කවුරුත් මාර්ගය කියලා දෙන්න ඕනේ ඔබ මාර්ගය දැකලායි තියෙන්නේ පින්වතුනි. ඒ නිසා ඉලක්කය සතර අපායෙන් මිදෙනවා කියන තැන සකස් කරගන්න ඊට අවශ්‍ය ධර්මතා තුනක් මං කිව්වා. තෙරුවන් කෙරෙහි අතල සද්ධාව, සීලේ ආරකාන්ත සීලය, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙලා මේ ලබාගත්තා උතුම් මනුස්ස ජීවිතය පිංහතුනේ ඒ ධර්මයේ ශේෂ්ඨ අර්ථයන් කරාරගෙන යන්න කියන කාරණය මතක් කරමින් මම ධර්මය අවසන් කරනවා. මං මේ දේශනා කලා වූ කාරණා මත යමක් අහන්න තියෙනනම් අහන්න මන් දන්නවනම් උත්තර දෙන්නම් දන්නත්තක් නෑ කියල කියන්න. ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ගැන පැහැදිලි කර දෙන්න. ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ස්කන්ධයන් කියන මාත්ම මේ පංචුපාදාන ස්කන්ධයන නේද. රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ ඇතිවීම නැතිවීම. ඉතින් මහත්වෝ දැන් මම කිව්වා වූ ධර්මදේශනා තුල සම්පූර්ණයෙන්ම අන්තර්ගත වෙලා තිබ්බේ මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නවා කියන කාරණය. ඒ නිසා හැම වෙලාවෙම මේ කාරණා අනිවාර්යයෙන්ම පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය තමයි රූප උපාදානස්කන්ධය. මෙතනදී පටලවා ගන්න යන්න එපා. පටලවා ගත්තොත් ප්‍රශ්නයක් වෙනවා. මොකද පංච උපාදානස්කන්ධේ මුල්ම උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ. ඒ නිසා ඔබ මුලින්ම රූපයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මොකද රූපය කෙරෙහි ඔබ ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසාමයි වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා ඔබ සකස් කරගන්න. ඔබ යම් වෙලාවක රූපය අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තනම් ඔබට ආයිමත් වේදනා සංඥා සංකාර විඥානයන් ගැන හිතන්න අවශ්‍ය නැහැ. මං කිව්වා අම්මා කියන රූපය දැකලා ඇහැ කියන අධ්‍යාත්මික රූපේත් අම්මා කියන බාහිර රූපේත් අනිත්‍යභාවය. ඒ අම්මා නිසා සකස් වුණා වූ විඳීම් වල අනිත්‍යභාවය මම පැහැදිලි කළා. ඒ විඳීම් නිසා සකස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මම පැහැදිලි කළා. ඒ නිසා මුලින්ම මේ ධර්ම මාර්ගයේ යද්දී ඔබ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මොකද ගොඩාක් දැනුම පස්සේ හොදුවන්න යන්න එපා. මොකෝ දැනුම කියන කාරණයෙන් ප්‍රඥාව උදෙසා අපිට අඩකොටයක් වෙනවා පිංහතුනි. පොඩ පුතේ පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න මම මේකට උත්තර දෙනවා. ඒ නිසා නිරතුරුවම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන හැටි අපිට බොහොම පැහැදිලිව දේශනා කරනවා. සතර සටිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සතර මහා ධාතු හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දෙතිස් කුණුපයන් හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. ඊතර පින්වතුනි එහෙනම් තමන් සංසුන් ඉරියව්වකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම කියන්නේ මොකද්ද? සමාධිමත් හිතක් සකස් කරගන්න. සමාධිමත් හිතක් මුලින්ම සකස් කරගන්න. එතොට මේ සමාධිමත් හිතක් සකස් කරගන්න බුදුරජන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේදී අපිට බොහොම පැහැදිලිව දේශනා කරනවා කොහොමද සමාධිමත් සිතක් සකස් කරගන්න කියලා. ඉස්සල්ලාම මේ ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යොමු කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. ආශ්වාස ප්‍රාශ්වාසයේ දිගභාවය දකිමින් ජීවත්වවෙන කියලා බුදුරජන් වහන්සේ දේශනා කරන. ආශ්වාස ප්‍රාශ්වාසයේ දිගභාවය දකිමින් ඉන්නකොට ක්‍රමාණුකූලෝ ඔබට වැටහෙනවා ආශ්වාස ප්‍රාශ්වාසයේ දිගභාවය අනිත්‍යභාවයට පත්වෙලා කෙටිභාවය සකස් වෙනවා දකිමින් ජීවත් වෙන්න කියන. එතකොට ඒ කෙටිභාවයත් අනිත්‍යභාවයට පත්වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංහිඳීම කියන කාරණයක් සකස් වෙනවා දැන් ආශ්වාස ප්‍රාශ්වාසයට නහයෙන් දැනෙන්නේ නැහැ. නමුත් සියුම් ආශ්වාස ප්‍රාශ්වාස කයක් මේ උදරය තුළින් ක්‍රියාත්මගෙන බවක් එයාට දැනෙනවා. මෙන්න මේ සංහිඳීම දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සංහිඳීමත් අනිත්‍යභාවයට පත් වෙලා ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා උපේක්ෂාව කියන කී තැනට හිතේනවා කියලා. ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට මේ හිත පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ උපේක්ෂාව කියන තැනට හිතාවට පස්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් තමයි විදර්ශනාවට හිත යොමු කරගන්න අවශ්‍ය කාලය කියලා. මෙතනදී ඔබ ඉස්සෙල්ලාම විදර්ශනාවට ලක් කරන්නේ කුමක්ද සමාධියමයි විදශනාවට ඔබ ලක් කරන්න වෙන්න පිංහතුනි. මොකද සමාධිය කියන්නේ බොහොම ආස්වාදමත් කෙන තැන. වේදනාවේ ආස්වාදය සමාධිය කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. හුඟාක් දෙනා භාවනා කරන්න ගියාට පස්ස පිංහතුනී මේ සමාධිය කියන කාරණයට ඇලෙනවා. සමහරු භාවනා කරන්න ගියාම යාට ආලෝක සංඥාපේනවා සුදුපාට රතුපාට නිල්පාට කහපාට ඔන්න ඔයාකෝ ආලෝක සංඥාවන්ට යායලෙනවා. එහෙම නැත්නම් භාවනා කරන්න ගියාම එයාට අමනුස්ස රූප පේනවා. ඔන්නේ අමනුස්ස රූපයන්ට ආයෙලෙනවා. එහෙම නැත්නම් එයාට දෙවියන්ගේ රූප පේනවා. ඒ දෙවියන්ගේ රූපයන්ට ආයෙලෙනවා. එහෙම නැත්නම් එයාට උඩ යනවා වගේ පේනවා, පා වෙනවා වගේ පේනවා, ගැහෙනවා වගේ පේනවා, නලියනවා වගේ පේනවා. මේ සියලුම තැන්වලදී ආයෙලෙනවා පිංගතුනි. නමුත් මේ සියල්ලම පංච උපාදානස්කන්ධයක් මේ සකස් වෙන්නේ. එයා දක්ෂ නෑ ඒක පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්නේ. එනිසා සමාධිය කියන්නේ හරි ආස්වාද තැනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින්ම සමාධිය අනිත්‍යභාවය දකින්න. සමාධිය මුලින්ම විදර්ශනාවට ලක් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එතොට දැන් ඔබ මේ සමාධිය කියන උපේක්කාව කියන තැනට ආවේ කොහොමද මුලින්ම ආශ්වාසේ දිගභාවය අනිත්‍ය වෙලායි ආශ්වාසේ කෙටිභාවය සකස් වුනේ. එනම් දැන් දිගභාවේ අනිත්‍යභාවය නුවනින් තමන් මෙනෙහි කරනවා. ඊට පස්සේ කෙටිභාවය අනිත්‍ය වෙලයි සංහිඳීම කියන තැනක් උනේ සංහිඳීමෙත් කෙටිභාවයත් අනිත්‍යභාවය යන්න දකිනවා. ඊට පස්සේ උපේක්ඛාව කියන තැනත් අනිත්‍යයි කියන කාරණේ තමා තුලින් දකිනවා. මුලින්ම පිංගතුණී සමාධියේ තියෙනා වූ අනිත්‍යභාවය තමා වඩන්න ඕනේ. සමාධිය අනිත්‍යභාවය වඩමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විදර්ශනාවට හිත යොමු කරන්න කියලා. විදර්ශනාවට හිත යොමු කරන්න. විදර්ශනාවට හිත යොමු කරද්දි බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී කියන්නේ මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. ආයතන හැටියට මේ රූපය දකින්න සතර මහා ධාතුව හැටියට මේ රූපය දකින්න දෙතිස් කුණුපය හැටියට මේ රූපය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබ බලන්න ආයතන හැටියට මේ රූපය ගත්තා කියලා දකින්න ඔබ ආයතන හැටියට ඇස කණනාසේ දිවශරීරයේ මනස හැටියට මේ රූපය අරගන්න. අරගෙන මේ ආයතන හය විදර්ශනා නුවණින් මුලින්ම දකින්න පිංහතුනි. එතකොට බලන්න ඔබ මනසින් මේ ඇස ගලවල බිමින් තියන්න මනසින් මේ කන මේ නාසය මේ දිව මේ ශරීරයේ මනස ගලවල බිමින් තියන්න. දැන් මෙතන ගොඩවල් හයක් තියෙනවා පිංහතුනි. දැන් මේ ගොඩවල් හය දිහා බලමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබේ ඇස කන නාසය දිව ශරීරය මනස මෙතන ගොඩවල් හයකට ගහද්දී දැන් මෙතන ඝන රූප සංඥාවක් ඔබ දකින්නේ නැහැ. මේ ඝන රූප සංඥාවයි ඔබ දැන් මේ ගොඩවල් හයට දැම්මේ. එනිසා ඔබ මෙතන මනෝමය රූපයක් මනසින් මවාගෙන මේ ගොඩවල් හය දිහා දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඔබට දැන් ඝන රූප සංඥාවක් මෙතන පේන්නේ නැහැ. ඔබ මොකද මේ ආයතන හය ගලවලා දැන් බිමින් දැම්ම පිංගතුනේ. ඊට පස්සේ මේ ඇස කුණු වෙන හැටි ගඳ ගහන හැටි නරක් වෙන හැටි නිලමැස්ස වහන හැටි ඕජාව ගලන හැටි මනසින් දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස කුණු වෙන හැටි ගඳ ගහන හැටි නරක් වෙන හැටි ඕජාව ගලන හැටි මනසින් දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කරමින් පිංගතුනි රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා තමා කැමති කරන රූප හැම කෙනක්ම මනසින් ගලෝලා මේ ගොඩවල් වලට දාන්න කියලා. දැන් ඔබට බිරිඳ කියන රූපේ මතක් වෙනකොට ඔය බිරිඳගේ රූපය ගොඩවල් හයට ගලවලා දානවා දැන් බිරිඳ කියලා ඝන සංඥාවක් ඔබ දකින්නේ නැහැ. සාමිපුරුෂයා කියන රූපය මතක් වෙනකොට ස්වාමිපුරුෂයාගේ රූපය ගලවලා මේ ගොඩවල් හයට දානවා. දැන් ස්වාමිපුරුෂයා කියලා ඝන රූප සංඥාවක් Taman දකින්නේ නැහැ. දරුවා මොනපුරා යාළුවා යෙහෙලිය කියන කොයි රූපේ මතකෙටාවත් පිංහතුනේ තමා ගලවල මේ ගොඩවල් හයට දානවා ගොඩවල් හයතුළනි මේ පුද්ගලයා දකින්නේ ගණ රූප සංඥාවත් දකින්නේ පා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන්ගෙනකොට බිරිඳ කියන රූපය මතක් වෙනකොට මේ කුණුවෙන මස්කොඩවල් හයයි ඔබ දකින්නේ. සාම්පුරුෂයා කියන රූපය මතක් වෙනකොට මේ කුණුගොඩ මස්කොඩවල් හයයි ඔබ දකින්නේ. දැන් ඔබට ගණ රූප සංඥාවත් දකින්න බෑ ඔබ නිවස කියන තැන හිස් කරල දකින්න කියනවා මේ ගොඩවල් අය හැටියට ගම හැටියට හිස් කරලා දකින්න මේ ගොඩවල් අය හැටියට නගරේ ඉන්න මිනිස්සු ඔක්කොම මේ ගොඩවල් අයට දාලා නගරය හිස් කරලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දකමින් පිංගතුනි මේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳෙන ආකාරයෙන් මේ රූපය දෙස දකින්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ මස්කොඩවල් හය කුණු වෙනවා ගඳ ගහනවා නිලමැස්ස වහනවා දකිමින් රූපය කෙරෙහි ඇස කෙරෙහි කනනාසය දිව ශරීරයේ මනස කෙරෙහි තෘෂ්ණාව සිඳෙන ආකාරයෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කළා බුදුරජාණන් වහන්සේ කියනවා කබරෙක් ඇවිල්ලා කිඹුලෙක් ඇවිල්ලා මේ මස් කඩ කඩා ගිලිනවා මනසින් දකින්න. ඒ කිඹුලාගේ කුස තුල ඔබේ ශරීරයේ ඔබේ රූපය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. බල්ලෙක් ඇවිල්ලා මේ ඔබේ ඇස ගිලිනවා දකින්නේ බල්ලාගේ අසූචිය තුලින් ඔබේ ඇස දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මොකද ඔබේ ඇසයි ගිල්ල පිංගතුනේ අන්න තමා නුවණින් මෙනෙහි කරනවා මේ ඇස කියන්නේ පිංගතුණී වමනයට අයිති දෙයක් මේ ඇස කියන්නේ අසූචි වලට අයිති දෙයක් කියලා මනසින් දකිමින් ජීවත් වෙන්න කියනවා. මෙහෙම දකිමින් ජීවත් වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මනසින් මව් කුසට යන්න කියලා. මොකද අපි හැමෝම පිංහතුනී නම මාසයක් අම්මාගේ කුසේ වකටු වෙලා නිදාගෙන හිටියා. මේ මවකුස ඇතුළේ නම මාසයක් අතපය වකටු කරගෙන හිරවෙලා ජීවත් වෙන හැටි මනසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙහෙම මනසින් දකිලා අපි කෑ ගහගෙන බෙරිහන්දීගෙන ලෝකෙට ඉපදෙනවා මනසින් දකින්න කියලා කියනවා. මේ තමා පුංචි කාලේ හිටපු හැටි තමා මනසින් දකින්නේ. ඊට පස්සේ කියනවා තොටිල්ලේ ලදරු ඇඳේ අපි අසූචි මුත්‍රාගොඩේ දඟලමින් සෙල්ලං කරපු හැටි මනසින් දකින්න කියලා. ළමා කාලේ තරුණ කාලේ වැඩිහිටි කාලේ මනසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙහෙම දකිමින් පිංහතුනි ලෙඩ වෙලා වයෝවෘද්ධ භාවයට පත් වෙලා ගිලං වෙලා ඇඳේ ඉන්නවා මනසින් දකින්න කියනවා. නහයට බටදාලා කටට ඔක්සිජන් දීලා මුත්‍රාසයට බටදාලා අප්‍රමාණ ලෙඩෑන්දේ දුක්වෙනවා මනසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම දැකල බුදුරජාණන් වහන්සේ කියනවා මනසින් මැරෙන්න්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තමා මැරිලා ඉන්නවා මනසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මරණය කියන කාරණය නිරතුරුවම ජීවිතය කිට්ටුවට ගන්න කියලා. මොකද මරණය කියන කාරණය අපි හැම වෙලාම පිංහතුනී ජීවිතයෙන් ඈතට දානවා. මරණය ජීවිතෙන් ඈතට දාන්න ඈතට දාන්න අපි ධර්මයෙන් ඈතට යනවා පිංහතුනි. එනිසා මරණය ජීවිතය කිට්ටුවට ගන්න මරණය ජීවිතය කිට්ටුවට ගන්නක තරමට පිංහතුනි අපි ධර්මයට කිට්ටුවෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මමාර්ගය යන කෙනා මරණය දකින්න බයවෙන්න එපා කියලා. යමෙක් මරණය දකින්න බයනම් පිංහතුනී එයාට මේ ධර්මමාර්ගය ඉස්සරහට යන්න බෑ. එනිසා මනසින් මැරෙන්න්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. හැම රාත්‍රියකම නින්දට යද්දි ඔබ කොට්ටෙට ඔළුව තියාගනිද්දි ඔබ මනසින් දකින්න හෙට උදේට මං මැරිලයින් දීවි කියලා දකිමින් ඔබ නිදන්න පිංහතුනි. අනාගත පංචුපාදානස්කන්දයකට බැඳෙන්නේ නෑ. අතීත පංචුපාදානස්කන්දයට බැඳෙන්නේ නෑ. වර්තමාන පංචුපාදානස්කන්දේ අනිත්‍යභාවය දකිමින් නිදන්න කියනවා. එකැන ආස්වාස ප්‍රාශ්වාසයට හිතේ ඔොමු කරමින් නිදන්න. වර්තමාන පංච උපාදානස්කන්දේ අනිත්‍යභාවය දකිමින් නිදන්න කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ මේ ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට ඔබ මේ ආශ්වාසය ඉහලට ගන්නකොට ජීවිතය කියලා දකිමින් හිතන්න ඔබ මේ ප්‍රාශ්වාසය සිද්ධ කරනකොට මරණය කියලා දකමින් හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ජීවිතයත් මරණයත් අතර තියෙන පරතරය මේ ආශ්වාස ප්‍රාශ්වාසයේත් පරතරයයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා මරණය පිංහතුනී මනසින් දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබේ ගේ මැද්ද සාලේ ඔබේ මරණය තියලතිනෝ මනසින් දකින්න කියනවා. ඔබේ ඥාතිීන් නැවිල්ල ඔබේ දේහයට අවසන් දක්වන ගෞරෝ දක්වනෝ මනසින් දකින්න කියනවා. ඒ දේහය ඔසවාගෙන සුසාන භූමියට යනවා මනසින් දකින්න කියනවා. ඒ දේහය ගිනි දල්වනවා මනසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංහතුනි. දැම් මෙතන මේ හාමුදුරුවෝ ඉන්නවා. මේ හාමුදුරුවෝ දැන් ඔබට බණ කිව්වා සියල්ලම සිද්ධ කළා. නමුත් ඔබ හිතන්න මේ හාමුදුරුවෝ අපවත් වෙනවා කියලා. මේ හාමුදුරුවෝ අපවත් වුණොත් ඔබ මොකද්ද සිද්ධ කරන්නේ? දර කොටන් වලින් සෑයක් බැඳලා මේ හාමුදුරුවන්ග ගිනි තියනවා පිංගතුනේ. නමුත් මේ හාමුදුරුවන්ග ගිනි තියද්දි මේ හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනසට ගිනි ඇවිලෙනවා. මේ හාමුදුරුවන්ගේ ඇස කන ශරීරය දිව මනසට ගිනි ඇවිලෙද්දී ඔබ ඒ ගින්දරට හාමුදුරුවෝ කියලා කියනවාද? නැහැ. මං මේ මොකක්ද කියලා ඇව්වොත් මේ ඔබ කියන්නේ හාමුදුරුවන්ගේ ඇහැ කියලා. මං මේ මොකක්ද කියලා ඇව්වොත් ඔබ කියන්නේ හාමුදුරුවන්ගේ නාසය කියලා. නමුත් හාමුදුරුවන් අර දර සෑයට වැටිලා ගිනි ගන්නකොට පිංගතුනේ හාමුදුරුවන්ගේ ඇස කන ශරීරයේ නාසය දිව මනස ගිනි ගන්නකොට ඒ ගින්දරට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ ගින්දරට ඔබ කියන්නේ තේජෝ ධාතුව කියලා පිංගතුනේ. නමුත් ඒ හාමුදුරුවන්ගේ ශරීරයට ගිනි ඇවිලෙන්නේ හාමුදුරුවන්ගේ මසේ තියෙන තෙල්වලට ඇවිලි ඇවිලි. ඒ තෙලට ඔබ කවදාක්වත් හාමුදුරුවෝ කියලා කියන්නේ පිංහතුනි ඒ තෙලට කියන්නේ ආපෝධාතුව කියලා. එතකොට ඒ තෙල්වලට ඇවිලි ඇවිලි ගිනි ඇවිලි ඇවිලි දුන් ජාලාවක් නගිනවා. ඒ දුමට ඔබ කවදාක්වත් හාමුදුරුවෝ කියලා කියන්නේ පිංහතුනි ඔබ කියන්නේ වායෝධාතුව කියලා. අවසානය හාමුදුරුවෝ ගිනි අරගෙන අවසානය මෙතන අලු ටිකක් ඇට ටිකක් ඉතුරු වෙනවා. ඒ අලු ටිකට ඇට ටිකට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ ඔබ කියන්නේ පටවිය කියලා පිංහතුනි එහෙනම් බලන්න මේ මොහොතේ මෙතන හිටිය හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස එක මොහොතකින් පිංහතුනි ගින්දර බවට පත් වුණා අලු බවට තෙල් බවට දුම් බවට පත් වුණා මොකොක්ද මේ අපි දකින්නේ රූපයේ අනිත්‍යභාවය හාමුදුරුවන්ගේ ඇස කියන්නේ ඒසා වේගෙන් ගින්දර බවට පත්වෙන දෙයක් හාමුදුරුවන්ගේ කන ශරීරයේ නාසය දිව කියන්නේ ඒ තරම් වේගෙන් අලු බවට දුම් බවට මේ පටවිය බවට පත්වෙන දෙයක් පිංහතුනේ අන්න රූපයේ අනිත්‍යභාවය දකිනවා. මේනම් මේ ආමුදුරුවන්ගේ ඇස කියලා ඔබේ ඇස කියලා ඔබ දරාගෙනඉන්නෙ කුමක්ද ගින්දරට අයිතිවූ දෙයක්. නමුත් මේ ගින්දර කියන රූපය ගින්දර ස්භාවෙන්ම තියෙන්නේ නෑ. ගින්දර කියන රූපෙත් අනිත්‍ය භාවයට පත්වෙලායනවා. ගින්දරවලින් ජලවාස් පැදෙනවා ජලවාස්පොලින් වලාකුළු හැදෙනවා වලාකුළුවලින් වැස්ස පින්න හැදෙනවා මොකක්ද මේ දකින්නේ රූපයේ අනිත්‍ය භාවය. මෙතන බිමතින අලුටික ඇටටික මෙතන මෙහෙම තියෙන්නේ මේක පසට එකතු වෙනවා පසෙන් ගහකොළ හැදෙනවා ගහකොලෙන් පල හැදෙනවා පලවලින් ගෙඩි හැදෙනවා නැවත ගස් හැදෙනවා මොකක්ද පිංහතුනේ මේ අපි දකින්නේ හතර මහාධාතුවේ රූපයේ අනිත්‍ය භාවයමයි. රූපයේ අනිත්‍ය භාවයයි අපි මේ දකින්නේ. ඒනම් ඔබ දක්ෂ වෙන්න ඕන මේ ඇස කියන්න ගින්දරට අයිති දෙයක් කියල දකින්න. ඔබ ඇස් දෙක පියාගෙන මේ ශරීරයේ ගිනි ගොඩක් කරලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඔබ ඇස් දෙක පියාගෙන මේ ශරීරයේ තෙල් ගොඩක් කරලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඔබ ඇස් දෙක පියාගෙන මේ ශරීරය පිංහතුනී දුම් ගොඩක් අලු ගොඩක් බවට දකින්න දක්ෂ වෙන්න ඕනේ අන්න එතන තමයි ඇත්ත එතන තමයි යථාර්ථය. එනිසා මේ ආකාරයෙන් මේ රූපයේ අනිත්‍යභාවය තමන් දකින්න දක්ෂ වෙන්න ඕනේ. තමා මේ රූපයේ අනිත්‍යභාවය මේ ආකාරයෙන් දැක්කනං ආයිමත් වේදනා සංඥා සංකාර විඤ්ඥාන මොනවාද කියලා හොයන් යන්න අවශ්‍ය නෑ හොයන් යන්න අවශ්‍ය නෑ මෙතනම අවබෝධය තියෙනවා. එනිසා පටලගන්න එපා බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපයේ අනිත්‍යභාවය දකින්න කියලා. එනිසා රූපයේ අනිත්‍යභාවයම දකින්න. මේ ඇසේ අනිත්‍යභාවය දිවේ ශරීරයේ නාසේ මනසේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වවෙන්න. මේවා ගින්දර බවට පත්වෙන තෙල් බවට අලු බවට දුම් බවට ඇටකටු බවට පත්වෙන්න වූ ඒ ධර්මතාවයන්ගේ ස්වභාවය දකිමින් ජීවත්වෙන පිංහතුනේ ඒ ටික දකිමින් ජීවත් වුනොත් ඔබ සෝවාන් වුනාද නැද්ද කියලා ඔබ හිතන්න අවශ්‍යතාවයක් නැහැ. හිතන්න අවශ්‍යතාවයක් නෑ. බුදුරජාණන් වහන්සේ කෙරෙයි විශ්වාසයෙන් මාර්ගය තුළ ජීවත්වෙන් එච්චරයි. ඔබ කොයි වෙලාකොත් ඔබ සෝවාන්ද සකෘදාගාමිද අරයාගාමිද අරියත් කියලා හිතන්න යන්න එපා. ඒවා හිතන තරමට කෙලෙස් ධර්මයන් සකස් වෙනවා පිංහතුනි. ඉන්න තැන පිළිබඳ ඔබ හිතන්න යන්න එපා මාර්ගය තුළ ඉන්නවාද කියන කාරණය ඔබ දකින්න. ඔබ ශක්තිමත්ව ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ ඉන්නවනං මැරෙන්න තප්පරයක් හරි තියල පිංහතුනි ධර්මයෙන් ඔබ සාක්ෂාත්වේවී ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශක්තිය. එන්නේ ශක්තිය තුළ ඔබ මාර්ගය තුළ ජීවත්වෙන්න. දැන් අප්‍රමාණ සතුරට පත්වන්න මේ ආකාරයෙන් පින්කමක් සිද්ධ කරලා තමනුත් සතුට වෙලා මියගේ ඥාතියනු සතුරභාවයට පත් කරලා දෙවියනු සතුරභාවයට පත් කරලා අප්‍රමාණ සැනසිල්ලක් ලැබවාය කියලා සතුරු වෙන අතර මේ රැස් කරගත්තා වූ සියලූම පින් මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත්මිදී පරමශාන්ත නිර්වාණාබෝධය උදෙසාම උත්තම පාරමී ධර්මයන් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම් මේ පුං්ඥං. ආසවක්‍යාවං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දසාකුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාපමිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණපුරණ විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්්‍යාන මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා දැන් මෙහි වැඩ සිටින ඒ සියලුම ගෞරවනීය මහා සංඝරත්නය පිංගතුල්ලා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදයන් ලබා ගන්න ස්වාමීන් වහන්සේ ආශිර්වාද. අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ දා ආයු අන්නෝ සුකම් බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු පිංහතුල්ලාට නිදුක් නීරෝගී සූපත් භාවය සැලසේවා.